කියන ඒවා ඔක්කොම එහි කියනවද? නෑ. එහි කිව්වොත් ඔබ පරාදයි. ඔබ මොකද කරන්නේ? පින්වතුනි මේ කියන දහම් පරයය මේ කියන points මේ කියන මොනවා මේ දත්ත ඔබට තියෙන්නේ ඔබගේ ජීවිතයට දාගන්න. ඒ දත්තයන් ඔබගේ ජීවිතයට දාගත්තට පස්සේ ඔන්න තථාගතයන් වහන්සේ දේශනා කරපු එක කාරණාවෙන් කාරණාව ඔබගේ ජීවිතයට බස්සනවා. ඒ ජීවිතයට බස්සනකොට ඔබට හොඳ ආකාරව පේන්න තියෙනවා ඇත්තනේ නම් මේ කියන්නේ. ඇත්ත නේනම් මේ කියන්නේ. ඔන්න ඕක ඔබට වැටහෙන්න ඕනේ. ඇත්ත නේනම් මේ කියන්නේ කියලා. අන්න එදාට පින්විතනේ ඔබට මේ දහම් පරයය මනාකොට වැටහුණා නම් ඔබ මේ සතර පායෙන් සදහටම නිදහස්. හැබැයි ඔබ ලක්ෂ වතාවක් එහෙයි එහෙයි කිව්වත් ඔබට සතර පායෙන් නිදහස් වෙන්න වෙන්නේ නැහැ. දහම් අවබෝධයයි වැදගත් වෙන්නේ. ඒකයි පින්විතනේ ඔබ මොන තරහ තිරමක හිටියත් කිසිම ගැටලුවක් නැහැ. මොකද ඔබට ජීවිත අත්දැකීම් තියෙනවනේ. එච්චරයි අවශ්‍ය වෙන්නේ. ඔබ පොල් කඩනවද? ඒක ප්‍රශ්නයක් නෑ. ඔබ මේ ලෝකේ ඉන්න ලොකුම ඉංජිනේරුවාද? ඒකත් මෙතනට ප්‍රශ්නයක් නෑ. ඔබට පුළුවන් නම් ඔබගේ ජීවිත අත්දැකීම් හරහා මේ ධහම මෙනෙහි කරලා බලන්න. අන්න ඔබට එච්චරයි පින්ගෙන සුදුසුකම් වෙන්න ඕනේ. මේ ධහම අවබෝධ කරගන්න. ඒක නිසා මෙතෙන් පටන් මේ කියන දහම් කාරණා එකක්වත් එහෙයි කියලා ගන්න නැතුව ඔක්කොම හොඳට විශ්ලේෂණය කර කර විශ්ලේෂණය කර කර තමන්ගේ හිත ඇතුලෙන් මෙනෙහි කරන්න. මේ වෙලාවෙම ගෙදර ගිහිල්ලා නෙමෙයි. ඔබට දැන් කරන්න ලොකු රාජකාරියක් තියෙනවා. මේ කාර්යය ඔබ කලේ නැත්නම් හිඟුතේ වැඩක් නැහැ මේ දේශනාවෙන්. ඔබට පුළුවන් කරුණු ටිකක් අරගෙන ගෙදර යන්න. ඕනනම් කියයි ශෝක් බණක් කිව්වා. ඔය ශෝක් බණ වලින් ඇති වැඩක් නැහැ පිටුනේ ඔබට දහම අවබෝධ වුණේ නැත්නම්. ඔබ එහා පැත්තේ කෙනාට දහම අවබෝධ වුණා ඔබට අවබෝධුනේ නැත්නම් ඒක ඔබට වැඩක් නෑ ඒක එහා පැත්තේ කෙනාටයි වැඩක් වෙලා තියෙන්නේ ඒක නිසා මේ වෙලාවේ ඉතිහාසයේ පාඩමක් ඉගෙන ගන්නවා වගේ කරන්නේ නැතුව ගණිත පාඩමක් ඉගෙන ගන්නවා වගේ ඉගෙන ගන්න ඉතිහාසයේ පාඩමේ නම් ආය අහන්න දෙයක් නෑනේ ආ ටීචර් කොහොමද කියන්නේ රේ වික්‍රම රාජසිංහමයි කියලා ඇයි ඒක රාජාදි රාජසිංහ නෙමෙයිද අහන්න බෑනේ ඒවා ඇයි ඉතිහාසය කියලා කියන්නේ ෆික්ස් එකක් වෙලා ඉවරයි ඒක ලියලා තියෙනවා. ඒ ලියපු එක කටපාඩම් කරන එක තමයි කරන් තියෙන්නේ. ඇයි ඇයි කියන ප්‍රශ්න කරන්න බෑ. නමුත් ගණිතය කියන එක පින්වතුනි හැමතිස්සෙම ඇයි ඇයි කියලා ප්‍රශ්න කරන්න පුළුවන් එකක්. ඇයි එහෙම වුනේ? ඇයි මේකට මෙහෙම වුණාම මෙහෙම වුනේ? එහෙනම් ඔන්න ඔය ආකාරයෙන් නිතර නිතර දැන් මේ වෙලාවේ පින්වතුනි මේ දහම පුළුවන් තරම් තමන්ගේ හිත ඇතුලෙන් ගන්න. ඒ හිත ඇතුලෙන් ගන්න පුළුවන් වුණා නම් පින්වතුනි ඔබට ඔන්න සතර අපාය දොරටු අයින් වුණා. හතර අපාය දොරටු ඔක්කොම වැහුණා. වැඩේ ඉවරයි එතනින්. එතනින් එහාට පින්විතනි ඔබ සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් අන්න ඒ වෙලාවේ ඔබට පුළුවන් වෙනවා එතනින් එහාට භාවනා කරන්න. එතකම් භාවනා කරලා වැඩක් නැහැ. එතකම් කරන භාවනාවෙන් ඇති පළක් නැහැ පින්විතනි භාවනාව වැඩෙන්නේ නැහැ ඔබ බොරු වැඩ. තථාගතයන් වහන්සේ භාවනාව කරන්න කියලා කිව්වේ පින්විතනි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා කරන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පත් වෙලා ඉන්න ඕනේ කලින්. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පත් වෙනවා කියලා කියන්නේ පින්විතනේ සම්මා දිට්ඨියට පත් වෙනවා ඒ කිව්වේ සෝතාපන්න ඵලයට පත් වෙනවා. සෝතාපන්න ඵලයට පත් වෙන කල ඔබට ආර්ය භාවනාවක් කරන්න බෑ. වෙන භාවනා ඕන එකක් කළ හැකියි. ඔය තියෙන්නේ ඔක්කොම තරම් භාවනා ක්‍රම. නේද? ඔබට කේන්ද්‍ර ගියාට පස්සේ එකේ ඉඳලා 100ට ගයින්න 100 ඉඳලා 1ට ගයින්න ඕකත් භාවනාවක්. ඔය කියන්නේ. එකේ ඉඳලා 10ට ගණගෙන ගියා 10 ඉඳලා 1ට ගණගෙන ගියා ඔය විදිහට කරන්න පුළුවන්. හැබැයි ආර්ය භාවනා කරන්න බෑ පිටින් මොකද හේතුව ඔබට ධම්ම අවබෝධ නැති නිසා. ධම්ම අවබෝධ කරගන්න නැතුව කාටවත් භාවනා කරන්න බෑ. ආර්ය භාවනාව වැඩෙන්නේ නැහැ කවදාවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණ වෙන්න පටන් ගන්නෙ නැහැ. එහෙනම් ඔබට තියෙන්නේ කොහොම හරි මේ ධර්ම අවබෝධ කරගන්න. දහම් පරයය එකයි. ලෝකෙ තියෙන සත්‍යනේ අපි කතා කරන්නේ. එහෙනම් දැන් අපි මේ වෙලාවේ මම ආරම්භ කළේ මොකද්ද? ඔබ මෙච්චර කල් හොයපු දේ ඔබට හම්බුණාද? ඒ තමයි පින්වතුනි සතුට. ඔබ මේ මුළු ජීවිතේම පින්විතනේ එක එක කාර්යයන් කර කර කර කර කර කර හේව්වේ මොකද්ද? සතුට. ඔය සතුට ඔබට හම්බුණාද? ඔන්න ඕක තමයි පින්විතනේ දැන් අපිට දාගන්න තියෙන එකම ප්‍රශ්නේ. ජීවත් වෙන්නේ සතුට වෙන්න. මෙච්චර කල් අපි ජීවත් වුණා සතුට හම්බුණාද? හොඳට ඔබගේ අත්දැකීම් වලින් අරගෙන බලන්න. ඔබ මේ මොහොතේවත් 100%ක් සතුටෙන්ද ඉන්නේ කියලා හොයලා බලන්න. ඔබට ප්‍රශ්න මොකුත් නැද්ද ජීවිතේ? ඔබට රකින්න දේවල් නැද්ද ජීවිතේ? ඒ රකින්න දේවල් තියෙන නිසා ඔබ එක මොහොතක් මොහොතක් ගානේ පෙළෙනවද නැද්ද? ඔය ඔක්කොම හිතලා බලන්න. අන්න එතකොට පින්වතුනි අපිට තේරෙයි අපි මේ එක එක දේවල් පටන් ගත්තේ සතුටින් ඉන්න කියලා හිතාගෙන. පින්වතුනි ඔබ පටන් ගත්ත විතරක් නෙමෙයි තථාගතයන් වහන්සේත් එහෙමයි. උන්වහන්සේත් සතුට නේද හෙව්වේ? සාර සංකේය අකල්ප ලක්ෂය පෙරම්පුරලා පෙරම්පුරලා පෙරම්පුරලා ඇවිදilla පින්වතුනි උන්වහන්සේ සතුට නේද හොයන්න ගත්තේ. දැන් උතන්දි පින්වතුනි එක්තරා තරුණ මහත්මයෙක් මේ ළඟදි දවසක් අපේ මහත්යෙක්ගෙන් ඇහුවලු. ඒ මහත්ය ඔය එක්කෙනෙකුට දහම් කාරණාවක් කියලා දෙද්දී ඒ තරුණ මහත්තයා එතනට ඇවිදilla ඇහුවලු. මේ හිතේ අර ධර්මාවබෝධයක් නැතිකම වෙන මොකොත් නෙමෙයි. ඉතින් අපි එයාට අනුකම්පා කරන්න ඕනේනේ. ධර්මාවබෝධයටපත් වුණාට පස්සේ එහෙම වෙන්නේ නැහැ කවදාවත්. ඒ තරුණ මහත්තයා ඇවිදilla ඇහුව කිව්වලු. ඔය ආගම් කියන්නේ ඔක්කොම බොරු ඒවනේ. ඔය මිනිස්සුන්ගේ ඇදලා බැඳලා තියාගන්න කියන ඒවනේ ඔය ඔක්කොම ආගම් කියලා කියන්නේ. බුද්ධ ආගමත් ඔය જાතියමනේ. දැන් බුද්ධ ආගමත් ඔය කොහෙන් හරි අහගෙනනේ දැන් ඔය මහත්තයා කියන්නේ. නැත්නම් ඔය මහත් යන කල බුදුහාමුදුරයිලා මොහොක් කිව්වේ නැන්නේ. ඔය පොත්වල තියලා හරි මොකක් හරි අහගෙනනේ ඔය කියන්නේ. ඔය බුදුහාමුදුරුව මේ ලෝකේ පහළ වුණා නම් ඔච්චර පෙරුම් පිරුවනම් මොකටද කසාද බැන්දේ? නැමෙ අහනවලු ප්‍රශ්න. ඔච්චර පෙරුම් පිරුවනම් මොකටද කසාද බැන්දේ? මොකටද දරුවෙක් හැදුවේ? මොකටද රජ සැප වින්දේ? ඉතින් ඔච්චර පෙරුම් පිරුවා නම් බුදු වෙන්න නම් ආවේ පටන් ගත්තේ බුදු වෙන්න එපෑ. මේ ඒ තරුණයාගේ ප්‍රශ්නේ. තේරෙන්නේ ඒකට අපි අනුකම්පා කරන්න ඕනේ. මොකද මේ මහත්මයා දන්නේ නැති කමට කියන කතා. යම් දවසක දහම දැනගත්තොත් හොඳයි. ඔතනදී හැබැයි මේ මහත්මයා ඒ කියපු කතාවෙන් පිංගුතුනි හොඳ පොයින්ට් එකක් එනවා ඉස්සරහට. ඒ තමයි බෝධිසත්වයන් වහන්සේ නමක් පාරමිතා පුරන්නේ බුදු වෙන්නද නැත්නම් සත්‍ය සොයන්නද ඕන් උතන එනවා පොඩි කාරණාව කිසිම බෝධිසත්වයන් වහන්සේ නමක් බුදු වෙන්න පෙරම් පුරන්නේ නැහැ පෙරම් පුරන්නේ සත්‍ය හොයන්න ඔබ නිකමට හිතලා බලන්න පින්වතුනි තථාගතයන් වහන්සේ නමක් ඉන්න කාලේ නම් බුද්ධ කියන වචනේ ලෝකේ තියෙනවා තථාගතයන් වහන්සේ නමක් නැති කාලේනේ උන්වහන්සේලා පෙරම් පුරාගෙන ඉන්නේ එතකොට බුද්ධ කියන වචනේ ලෝකේ නැහැ. එහෙනම් දැන් මොකක් කියලාද පෙරම් පුරන්නේ? බුද්ධ කියන වචනේ දැන් අපි දන්නව බුද්ධ කියන්නේ කවුද කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් නැති කාලෙක බුද්ධ කියන්නේ කවුද කියලා කවුරුත් දන්නේ එහෙනම් මොකක් කියලාද මේ පෙරම් පුරීම කරන්නේ? අන්න පින්වතුනි වෙනව එතනද? කිං සත්‍ය ගවේසි කිං කුසල ගවේසි එහෙනම් තථාගතයන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා වශයෙන් ලෝකෙට ඉපදිච්ච මොහොතේ ඉඳලම ඒත් හෙව්වේ මොකද්ද? මොකද තාමත් බෝධිසත්ත්ව. එදා බෝධි මූලයේදී බුද්ධ රාජ්‍යයට පත් වෙන මොහොත වෙනකම් උන්වහන්සේ කවුද? බෝධිසත්ත්ව. එහෙනම් මේ බෝධිසත්ත්ව ස්වභාවයේ ඉන්න තාක්කල්ම පින්වතුනි උන්වහන්සේලා කිං සත්‍ය ගවේෂී කිං කුසල ගවේෂී. ඒ කිව්වේ මොකද්ද? මේ ලෝකයේ තියෙන යත් යථාර්ථය මොකද්ද කියලා උන්වහන්සේලාට හොයන්න ඕනකම තියෙනවා. එහෙනම් මේ යථාර්ථය හොයනවා කියලා කියන එකට පිටුදෙන තව වචනයක් දුන්නොත් එහෙම කිව්වහකි මේ ලෝකයේ තියෙන පරම සතුට මොකද්ද කියන එක හොයනවා. ඇයි ලෝක සත්‍යය දුකින් නිදහස් මමත් දුකින් නිදහස් වෙලා ලෝක සත්‍යයව දුකින් නිදහස් කරනවා කියන මානසික මට්ටමනේ උන්වහන්සේලාට එන්නේ. එහෙනම් ඒ මට්ටමෙන් දුකින් නිදහස් වෙන්නේ මොකක් ලබන්නද? සතුට ලබන්න. එහෙනම් පින්වතනි උන්වහන්සේලා සතුට මේ පරම සතුට උදෙසා තමයි උන්වහන්සේලා මේ පාරමිතා ශක්තියක් කරගෙන ඉන්නේ. ඒ ඇවිදින්න ඉවරලා උන්වහන්සේ උත්පත්තිය ලැබුවට පස්සේ ඉඳලා ඒත් උන්වහන්සේ පරම සතුට තමයි හොයන්නේ. ඒ පරම සතුට හොයන්න යනකොට තමයි පින්විතනේ උන්වහන්සේට ඔය කාමසුකල්ලිකාණ යෝගය කියන එක උන්වහන්සේ කරන්න පටන් ගත්තේ. අර මහා පාරමිතාවක් පුරාගෙන තමයි ආවේ. දැන් ඕක තමයි ප්‍රශ්නේ. තර්කෙට ගන්නෙ මොකද්ද? අච්චර පාරමිතාවක් පුරාගෙන ආපු බෝධිසත්වයන් වහන්සේ මොකටද ඔය කාමසුකල්ලිකාන යෝගය කරන්න පටන් ගත්තේ කියලා. පින්වතුනි ඒක තමයි ආර්ය පරිශ්‍රණය කියලා කියන්නේ. දැන් ඔබට මෙතන බල්බ් එකක් දාලා තියෙනවනේ. මේ බල්බ් එක ඔබට දාන්න නම් හරි සරලයිනේ. නේද? ගියා කඩේට මාත්‍ය මට බල්බ් එකක් දෙන්න කිව්වා ගෙනාවා දැම්ම ස්විච් එක දැම්මම බල්බ් එක තියෙනවා තෝමස් අල්වා එඩිසන් මේ බල්බ් එක හොයාගන්න පින්විතනි කොච්චර පරිශීලන කළා කියලා හිතනවද ඔබ පරීක්ෂණ 1000ක් කරලා ඉවර වෙලා පින්වතුනි ඒත් මේක හම් වෙන්නේ නැති වුණාට පස්සේ අන්තිමට තෝමස් අල්වා එඩිසන් කියනවලු පොසිටිව් තින්කින් වලින් මම පරීක්ෂණ 1000ක් කරලා හොයාගත්තා බල්බ් එක හදන්න බැරි ක්‍රම 1000ක් තියෙනවා කියලා. අතරියනේ එහෙනම් එකක් හෙව්ව ඒක නෑ හරියන්නේ නෑ අනික හෙව්ව ඒකත් හරියන්නේ නෑ අනිකට ගියා ඒකත් හරියන්නේ නෑ අනිකට ගියා ඒකත් හරියන්නේ නෑ එහෙනම් පින්වතුනි මේ සත්‍ය සොයාගෙන යන ගමනේදී අර සාරාංශකයේ කල්පලක්ෂයක් පෙරම් පිරුවත් පින්වතුනි තාම සත්‍ය හම්බුන්නේ නෑනේ උන්වහන්සේට එහෙනම් උන්වහන්සේ එතන ඉඳලා මොකද කරන්නේ පින්වතුනි එතන ඉඳලාම සත්‍ය හොයන්න පටන් ගන්නවා මේ පරම සතුට මොකද්ද කියන එක හොයන්න එහෙනම් මේ පරම සතුට හොයන්න පින්වතුනි උන්වහන්සේට හම්බුණා උන්වහන්සේගේම දෑවැද්දෙන් එකක් පරම සතුට හොයාගන්න ඒ තමයි කාම සුකල්ලිකානු යෝගය කියන එක. කාම සුකල්ලිකානු යෝගය කියලා කියන්නේ පින්වතුනි කාම සුඛ අල්ලික අනුയോഗ. ඔය වචනේ හරියට කඩා ගන්න ඕනේ. කාම සුඛ අල්ලික අනුയോഗ. කාම සුඛ අල්ලික අනුയോഗ කියලා කියන්නේ පින්වතුනි කාම සුඛයේ අංගේ ඇලිලා කාම සුඛයන් හරි සාරයි කියලා හිතාගෙන ඒවා නැවත නැවතත් ලබා ගැනීම උදෙසා කරුණු කටයුතු කරගෙන යනවා. අන්න ඒකට කිව්වා පින්වතුනි කාමසුකල්ලිකාන යෝගය කියලා. ඒ කිව්වේ කාම සුඛයන්ගේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් පින්වතුනි ඔබ ඔබ කැමති જાතිය චිත්‍රපටියක් බලන වෙලාවේදී සතුටෙන් නෙමෙයිද ඉන්නේ? සතුටෙන් නෙමෙයිද ඉන්නේ? සතුටෙන්. නැත්තම් බලන්නේ නෑනේ ඔක. එහෙනම් දැන් ඔබට ඕනේ මොකද්ද? සතුට පවත්වගෙන යන්න නේද? ඒක නිසා පින්වතුනි ඔබ ඔය චිත්‍රපටිය ඇහැ පිල්ලම් ගහන්න නැති මට්ටමින් බලාගෙන යනව නේද ඉස්සරහට? ඒ ඇහැ පිල්ලම් ගහන්න නැති මට්ටමින් ඉස්සරහට ගිහිල්ලා. මොකද ඔබට ඕනේ බිඟුතේ අර සතුට පවත්වගෙන යන්න. හොඳට කල්පනා කරලා බලන්න. ඔබට ඕනේ සතුට පවත්වගෙන යන්න. එහෙනම් දැන් ඔබ මොකද්ද කරන්නේ පිඟුතනි? අර කාම සුඛය සාරයි කියලා අල්ලගත්තා. ඒ සාරයි කියලා අල්ලගෙන දැන් මොකද කරන්නේ පිංගුදනි? ඒක නැවත ඒ සතුට නැවත නැවතත් ලබා ගැනීම උදෙසා යෝග කරගෙන යනවා. පැය එකමාරක් හරි දෙකමාරක් හරි ඔබ ඇහැපිල්ලම් ගහන්න නැතුව චිත්‍රපටිය බලනවා. ඒ බලල ඉවර වෙලා ඒකේ හොඳ කොටසක් තිබුණොත් එහෙම ආයි මොකද කරන්නේ? ආයි නැවත මුලට ඇවිදින්නලා ඒ හොඳ කොටස් ටිකත් ආපහු බල බල යනවා. ඇයි මේ ඔක්කොම ඔබ කරන්නේ පින්විතනේ අර කාම සුඛය සාරයි කියලා අහුවෙලා ඒ සාර වූ කාම සුඛය නැවත නැවතත් ලබා ගැනීම උදෙසා යෝග කරනවා. දැන් ඒකෙන් ඔබට සතුට හම්බුණාද නැද්ද? හම්බුණානේ. නැත්නම් ඔබ ඒක කරන්නේ නැන්නේ. පිස්සු නෙවෙයි නේද මෙතන ඉන්නේ? ඔක්කොම මිනිස්සුන් ඉන්නේ. හොඳට බෝලයක් බුද්ධියක් තියන අය ඉන්නේ. එහෙනම් පින්වතුනි කවදාවත් කරන්නේ නැන්නේ. Taman සතුටටපත් වෙන්නේ නැත්තම් ඒ දේ කරන්නේ නැහැ. ඒකනේ විදිය. එහෙනම් තථාගතයන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ කාලේ කාම සුකල්ලි කාණ යෝගේ පටන් ගත්තා. උන්වහන්සේට ඕනේ උනේ පින්විතනේ අර පරම සතුට කියන්නේ මෙන්න මේ ලෙවල් එක නම් උන්වහන්සේට ඕනේ උනේ මේ පරම සතුට මෙන්න මේ ලෙවල් එකේ තියාගෙන ඉන්න. එතන උන්වහන්සේ මේ ලෙවල් එකට රීච් වෙනකොට උන්වහන්සේට එනවා එකක් මොකද්ද? මෙතෙන් තාවට වැඩක් නැහැ මේක ආපහු පල්ලෙයා බහිනවා. ආපහු උස්සලා ගෙනල්ලා මෙතනින් තිනකොට ආයි මොකද වෙන්නේ? ආයි මේක පල්ලෙහා බහිනවා. එන්නේ මේ විදිහට උන්වහන්සේ මේක කරගෙන යනකොට පින්වදලි බොහොම බුද්ධියෙන් මේක කරේ ඔබ වගේ නෙමෙයි. ඔබට තියෙන එකම සැනසීම මොකද්ද මේ කාමසුඛ අල්ලගෙන ඒවායේ මැත්තේ නැහි නැහි සිටීම කියන එක නිසා ඔබට තියෙන එකම එක දේ තමයි පින්වදලි ඔය චිත්‍රපටියක් බලාගෙන සින්දුවක් අහගෙන සෙන්ට් එකක් ගහගෙන හොඳ කෑම ටිකක් කාගෙන කසාදයක් බැඳගෙන හොඳ ආකාරව ජීවත් වෙන එක. හැබැයි දහම අවබෝධ වුණාට පස්සේ ඕක සහමුලින්ම වෙනස් වෙනවා. එහෙනම් ඔබ පින්වතුනි කාමසුකල්ලිකාන යෝගය කරනවා. හැබැයි ඒක ප්‍රඥාගෝචරව දකින්නේ නැහැ. කාමසුකල්ලිකාන යෝගය කර කර ඉන්නවා. ඔබ මේ මේ දහමට අවතීන නොවිච්ච හැම කෙනාම පින්වතුනි කාමසුකල්ලිකාන යෝගය තුල තමයි ඉන්නේ. හැබැයි ඉතින් ගිහියේ කාමසුකල්ලිකාන යෝගය තුල ඉන්නවා කියන එකේ වරදක් නැහැ. මොකද තථාගතයන් වහන්සේ ගිහියන්ට නෙමෙයි කිවි ඕක කරන්න එපා කියලා. ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසෙවිතබ්බා. මහණෙනි අන්ත දෙකක් තියෙනවා. පැවිද්දෝ විසින් නොසෙවිය යුතුය. එහෙනම් මේක පැවිද්දන්ටයි කිව්වේ. එහෙනම් ඔබ කාමසුකල්ලිකාන යෝගයේ ඉන්නවා කියන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි ඔබ කාමසුකල්ලිකාන යෝගයේ ඉඳලා මැරිලා ගියාට පස්සේ කොහෙද උපදින්නේ කියන එකේ. එහෙනම් පැවිද්දන්ට විතරක් දේශනා කළා කියලා පැත්තකට දාලා හරියන්නේ නෑ ඒක. අපි ඒ ටිකක් දැන් ඉස්සරහට කතා කරගමු. එහෙනම් දැන් ඔබ බලන්න පින්වතුනි ඔබ කාමසුකල්ලිකාන යෝගයේ තුල ඉන්න ඔබ පුළුවන් තරම් උත්සාහ කරනවා කාමසුකයන් උස්ස උස්ස උස්ස උස්ස ඒ තමන් ඒ මට්ටමේ තියාගෙන ඉන්න. යෝග එකපාරක් උස්ස ගත්තට පස්සේ අනේ ෂෝක් කසාද බැඳනම් කියලා උස්ස ගත්තට පස්සේ පින්වතුනි කසාද බැඳලා පස්සේ දවසේ ඕක බහිනෝ බින්දුවටත් වඩා පල්ලෙහාට. ඒ බහැලේ වුණාට පස්සේ ඕක ආපහු උඩට උස්සන්න ඉතින් පුදුමාකාර උත්සාහයක් කරලා කරලා කරලා යන්තම් උඩට උස්ස ගත්තට පස්සේ එදාට සතුටුයි. කසාද බැඳලා පස්සේ මාසෙකට පස්සේ යන්තම් ආයෙ දෙන්න සමගියෙන් ඉන්නවා. ඕම ඉඳලා ආයි සතියයි ඉන්නේ මොකෙක් හරි එකේ කේලමක් කියනවා කියපු ගමන් මොකද වෙන ආපහු ඕක බහිනවා පල්ලෙහාට. ඕකනේ පින්විතන ඔය සතුට. ඕක තමයි මේ හොය හොයා හොය හොයා ඉන්නේ මේ. ඒකයි පින්විතනි ඔබගෙන් මං ඇහුවාම ඔබ සතුටෙන්ද ඉන්නේ කියලා ඔබ ටිකක් මැලි වෙනවා උත්තරේ දෙන්න. ඒකට හේතුව තමයි ඔබ යම් මොහොතක් සතුටින් ඉන්නවා. හැබැයි වැඩි හරියක් සතුටින් හිටියට වඩා උනේ මොකද්ද? පෙලිපෙලි හිටුපෙක මොකද මට මේ සසුට නැති වෙනවනේ. අනේ ඔස්සගත්ත සතුට මට නැති වෙනවනේ මේක මට ඕනේනේ. ඒකම පැවැත්වීම උදෙසා යෝග කර කර ඉන්න තමයි පින්විතනි ඔබ වැඩි හරියක් කාලය ගත කළේ. එහෙනම් මේ බෝධිසත්වයන් වහන්සේත් මෙන්න මේ කියන යෝගේ කර කර කර කර කර කර කාලය ගත කළා. හැබැයි ඒ තුල උන්වහන්සේ තේරුම් ගත් එක දෙයක් තියෙනවා මම මේ කොච්චර මේ යෝගේ කළත් මට මේ සතුට කියන එක පවත්වාගෙන යන්න බෑ. එහෙනම් මේක පරම සතුට නෙමෙයි. ඒ පරම සතුට නෙමෙයි කියලා උන්වහන්සේට ඒ තීරණේ ආපු ගමන් උන්වහන්සේ කාමසුකල්ලිකාන යෝගේ නැවැත්තුවා. එහෙනම් දැන් ඔබට හොඳ ආකාරම් පේනවනේ අර තරුණයාට පොඩි වැරදීමක් කියලා මොකද දහම එක බින්දු මාත්‍රයක්වත් දන්නේ නැති ගමනේ. බෝධිසත්වයන් වහන්සේ නම් මෙන්න මේ ආපු මගදී ඒ ආපු බුද්ධ රාජ්‍යයටපත් වෙනකම් උන්වහන්සේට සත්‍ය අවබෝධ වෙලා තිබුණේ නෑ. ඒක ඔබ පිළිගන්නවනේ. නැත්නම් ඉතින් බුද්ධ කියලා කියනවනේ ඊට කලින් අපි. එතනම සත්‍ය අවබෝධ වෙලා තිබුණේ නෑ. ඒ සත්‍ය සොයාගෙන තමයි ගියේ. පරම සතුට සොයාගෙන තමයි මේ ගමන ගියේ. එහෙනම් ඔන්න එතනට ගියා පරම සතුට හොයාගෙන එතන පරම සතුට නෑ. එහෙනම් දැන් උන්වහන්සේ මොකද කරන්න ඕනේ? මේ මා කරදරේ මට කරන්න බෑ කියලා අයින් වෙනවද? නෑ. ඊට පස්සේ උන්වහන්සේ බලනවා එහෙනම් තව මොකද්ද මේ සමාජයේ මේ පරම සතන්නේ? ඕන්නෝක උන්වහන්සේ හොයනකොට පින්විතනේ උන්වහන්සේට නිගණ්ඨනාත පුත් ආදී වශයෙන් හිටපු පිරිසක් විසින් මේ ලෝකෙට තිරින්න කරපු අදහසක් තිබුණා. දෘෂ්ටියක්. ඒ අදහස තමයි පින්වතුනි මේ ශරීරයට අධික ලෙස දුක් දෙනවා නම් කවුරු හරි පුද්ගලෙක් ආන්නේ කෙනා සියලු දුක් කෙලවර කරනවා. අන්න උන්වහන්සේට ඕනේ වුණා පින්වතුනි පරම සතුට නැවත වතාවක්. එහෙනම් උන්වහන්සේ පින්වතුනි මේ පරම සතුට හිමීම උදෙසා උන්වහන්සේට කරන්න පුළුවන් ඕන එකක් කරන්න ලෑස්තියෙන් හිටියේ. ඒ තරම් පාරමිතා බලයක් පිරිච්ච උත්මයෙක්. අන්න ඒ වෙලාවේ උන්වහන්සේ තීරණය කළා එහෙනම් මම මේ සියලු දේ අතහැරලා දාලා යනවා පරම සතුට හොයන්න. අන්න සියලු දේ අතහැරලා දාලා ගියා පින්වතුනි පරම සතුට හොයන්නේ ඒ මොහොතේ ඉඳලා තල්ලැටයකින් තමන්ගේ කේස් එකින් එක එකින් එක උගුල්ලලා දාලා ශරීරයට අධික ලෙස දුක් දෙන්න පටන් ගත්තා. අන්න අත්ත කියලා මතාන යෝගයේ කියන ස්වභාවයටපත් වෙන්න පටන් ගත්තා. තමන්ව නසා ගැනීම, තමන්ව ඒ කියන්නේ තමන්ව තැපීම. තමන්ව තර්පණය කිරීම. තවනවා කියලා අපි කියන්නේ. කෙසල් කොලයක් අරගෙන අපි මොකද ලිපට අල්ලලා කරන්නේ? තවනවා. තැවුවට පස්සේ කෙසෙල් කොළේ ඔහොම කඩා වැටෙනවනේ. ඒ කියන්නේ පණ නැති වෙනවනේ. ආන් ඒ මට්ටමට යනකම් පින්වතුනි මේ ශරීරයේ තවන්න පටන් ගත්තා උන්වහන්සේ. ඒ තවාගෙන තවාගෙන යනකොට පින්වතුනි උන්වහන්සේට තේරුණා දුකින් දුකටපත් වෙනවා මිසක් අර කියපු සැපේ නම් උදා වෙන්නේ නැහැ කවදාවත්. ඒකත් අතහැරියා. ඒකත් අතහැරලා ඉවර වෙලා පින්වතුනි උන්වහන්සේම විමර්ශනය කරන්න පටන් ගත්තා මේකට හේතුව මොකක්ද කියලා. ආන්නේ විමර්ශනය කරගෙන යනකොට තමයි පින්වතුනි උන්වහන්සේට වැටහුනේ මේ ආපු පාර වැරදි. මේ පාරේ සතුට හොයන්න ක්‍රමයක් නැහැ. සතුට හොයන්න තියෙන වෙනම ක්‍රමයක්. ආන්නේ ක්‍රමයට මම යන්න ඕනේ කියලා හිතාගෙන පිංගුදුනි උන්වහන්සේ එදා බෝධි මූලයේදී ඒ ක්‍රමය අනුගමනය කරන්න පටන් ගත්තා. ආන්නේ ක්‍රමය අනුගමනය කළා තමයි පිංගුදුනි උන්වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වුනේ. තව සමහර පිරිසක් කියනවා මම මේ වෙලාවේ ඒකටත් උත්තරයක් දෙන්නම්. තව සමහර පිරිසක් කියනවා පිංගුතුනි තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන කාලෙට කිසිම මාර්ගඵලලාභියෙක් මේ 31 ලෝක ධාතුවේම නැහැ කියලා. ඒක බොරු. තථාගතයන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන කාලයට පින්වතුනි කාම ලෝකේ නම් කවුරුත් මාර්ගඵලලාභියෝ නෑ. නමුත් රූපාවචර බ්‍රහ්ම ලෝකවල මාර්ගඵලලාභියෝ ඉන්නවා. සුද්ධාවාසික බ්‍රහ්ම ලෝක පහක් තියෙනවා පින්වතුනි ඔය බ්‍රහ්ම ලෝක පහේ ඉන්නවා සත්බුදු රජාණන් වහන්සේලාගෙන් ධර්මයේ ශ්‍රවණය කරපු පිරිස. බුදුවරු හත් නමකගෙන් ධර්මයේ ශ්‍රවණය කරපු බ්‍රහ්ම පිරිස ඉන්නවා. ඒගොල්ලෝ ඊළඟට දෙන තර්කය තමයි එහෙම ඉන්නවනම් තථාගතයන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරනකොට ඇයි ඇවිල්ලා කිව්වේ නැත්තේ ඕක කරන්න එපා ඕක කොල්ලා හරියන්නේ නැහැ මෙන්න මේක කරන්න කියලා. තර්කයක් ගොඩ නගනවා. එහෙනම් හිටියානම් ඇයි ආවේ නැත්තේ? බුදු වුණාට පස්සේ ආවනම් ඇයි කලින් ආවේ නැත්තේ? පින්වදනි අරිහතුන් වහන්සේ නමක් සහ බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ පින්වදනි අහසයි පොළොවයි වගේ මහා සමුද්‍රයයි වැලි කැටයකුයි වගේ. අරිහතුන් වහන්සේ නමක් කියලා කියන්නේ මහ පුංචිම පුංචි පුංචිම පුංචි වැලි කැටයක්. තථාගතයන් වහන්සේ නමක් කියලා කියන්නේ පින්වතුනි අර මහා මේරුව වගේ එකක්. මහ විශාල හිතාගන්න බැරි එකක්. එහෙනම් ඒ ප්‍රඥාව ලබන්න ඔබ හිතනවාද පින්වතුනි අරිහතුන් වහන්සේ නමකට හෝ අනාගාමී කෙනෙකුට හෝ පුළුවන් කියලා කියලා උදව් කරන්න? ඒ බුද්ධ රාජ්‍ය ලබන්න. අරිහතුන් වහන්සේට තියනවාද පින්වතුනි ෂඩ් අසාධාරණ ඥාන? බුදුන්ට විතරක් සාධාරණ වෙච්ච අන්‍ය ලෝක වාසීන්ට අසාධාරණ වූ ඥාන හයක් තියෙනවනේ. ওই ඥාන හය අරිහතුන් වහන්සේලාට තියෙනවද? නෑ. එහෙනම් ওই අරිහතුන් වහන්සේ නමක් හෝ අනාගාමී කෙනෙක් කොහොමද එන්නම් ගිහිල්ලා ඒ ඥාන හය ලබන්න තථාගතයන් වහන්සේට උදව් කරන්නේ? ඒක කවදාක්වත් කරන්න පුළුවන් වැඩ නෙමෙයිනේ. ඒක නිසා පින්වතුනි අනාගාමී පිරිස එන්නේ නෑ බෝධිසත්වයන් වහන්සේ පෙරම් පුරුණ වෙලාවේ. මොකද බෝධිසත්වයන් වහන්සේ ස්වයං භූත වූ ඥානයෙන් පින්වතුනි ඒක දහම අවබෝධ කරගත්තොත් තමයි මේ ලෞතර බුද්ධ රාජ්‍යයේ සහ ඒ කියපු ඒ තෙසැත්තෑ ඥානයන් උන්වහන්සේට ලැබෙන්නේ. ඒ ටික ලැබුණේ නැත්තම් පින්වතුනි බුද්ධ රාජ්‍ය කියන එක උන්වහන්සේට උරුම වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා කිසිම බ්‍රහ්මයෙක් ඇවිල්ලා ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් ওই ටික හිතා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද බ්‍රහ්මයන්ට කොහෙද තියෙන්නේ අනාගාමී කෙනෙකුට කොහෙද පින්වතුනි තියෙන්නේ ශ්‍රද්ධා සාධාරණ ඥාන? අරිහතුන් වහන්සේටවත් නැති එකේ. එහෙනම් ඒව එකක්වත් පිළිහිටන්නේ නැහැ කාටවත්. ඒව තථාගතයන් වහන්සේට විතරයි පිළිහිටන්නේ. එහෙනම් පිංගුතෙනි තථාගතයන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ ඒ කාන්තේම තමන්ගේ ස්වයම්භූත වූ ඥාණයෙන්ම මේක අවබෝධ කරගත යුතුයි. ඒක අවබෝධ කරගත්තට පස්සේ තමයි පිංගුතෙනි උන්වහන්සේ සර්වඥ කියන தත්ත්වයටපත් වෙන්නේ. එහෙනම් සර්වඥයන් වහන්සේට උපදෙස් දෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝක ධාතුවේ පහළ වෙන්නේ නැහැ. මාර්ගඵලලාභියෝ ඉන්න ඕනේ තරම්. කාම ලෝකේ නැහැ. දැන් එහෙනම් මේකෙන් හොඳ chance එකක් තියෙනවා ඔබට. බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ මාර්ගඵලයක් ලැබපු කෙනෙක්. උන්වහන්සේගේ ශාසනය නැති වෙන කාලෙක කාම ලෝකයේ හිටින්න හේතුවක් නැහැ. එහෙනම් ඔබ කොහොම හරි උත්සාහ කළා සෝතාපන්න ඵලයටපත් වුණොත් මේ ශාසනය අන්තර්ධාන වෙනකොට ඔබ කොහේ යයිද? ඔබ බ්‍රහ්ම ලෝකෙක නේද? ඔබ ආපහු සැරයක් කාම ලෝකෙට එයිද මොනම හේතුවක් නිසාවත්? ඇයි එන්නේ හේතුවක් නැහැ පින්වතුනි මොකද තථාගතයන් වහන්සේ නමක් නැති කාලෙක කොහොමටවත් කාම ලෝකේ මාර්ගඵලලාභියෝ නැහැ. තථාගතයන් වහන්සේ නමක් ඉන්න කාලෙක වුණත් වෙන බුදු කෙනෙක්ගෙන් බණ අහපු මාර්ගඵලලාභියෙක් කාම ලෝකේ ඉන්න හේතුවක් නැහැ. එහෙනම් පින්වතුනි ඔබ ආයි කවර කවදාවත් මේ කාම ලෝකෙට එන්නේ නැහැ නේද? ඉතින් බලන්නකෝ පින්වතුනි ඔය මොකුත්ම නෙමේ සෝතාපන්න වෙන්න කියලා සතාගතයන් වහන්සේ දේශනා කළේ ඒකනේ මොකක් හරි උත්සාහයක් දාලා ඉවරලා කරන්න පුළුවන් මුළුම ධෛර්යය දාලා ඉවරලා සෝතාපන්න ඵලයටපත් වෙන්න කියලා. මොකද එතනටපත් වුණා නම් පින්වතුනි ආපහු ඒ පුද්ගලයා කාම ලෝකෙට එන්නේ නැහනේ. හැබැයි අනාගාමී ඵලය ලැබලා නෙමෙයි. කාම ලෝකේ සැරිසැරීමක් සිද්ධ වෙන්නේ නැහැ පින්වතුනි. මොකද සම්බුද්ධ රාජ්‍ය නැති වෙලා ගිය දවසක මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා ගිය දවසක පින්වතුනි ඒගොල්ලන්ට කාම ලෝකේ හිටින්න විදිහක් නැහැ. එහෙනම් ඒගොල්ලෝ මොකද වෙන්නේ? එහෙම මේ ඔය කියන බ්‍රහ්ම ලෝකයකට චුත වෙනවා. ආපහු සැරයක් කාම ලෝකෙට එීමක් එයාගේ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පින්වතුනි හරිය වැදගත් ඒ කියපු කාරණාවත්. එහෙමනම් දැන් ඔන්න හොඳ ආකාරවම කල්පනා කරලා බලන්න පින්වතුනි එහෙනම් තථාගතයන් වහන්සේ නමකුත් බුදු වෙන්න නෙමෙයි මේ ඔක්කොම කරන්නේ. පරම සතුට හොයන්න. අපි තමයි ওই වදනේ දාගන්නේ. ඇයි අපි දන්නවනේ උන්වහන්සේ ඔන්න ඔන්න බුදුහාමුදුරුවෝ පහළ වුණා. ඔන්න බුද්ධ ඉතිපි සෝ භගවා අරහං ආදි වශයෙන් කියලා බුද්ධෝ කියලා උන්වහන්සේ උන්වහන්සේ ආමන්ත්‍රණය කරගත්තනේ. අන්නේ බුද්ධෝ කියලා ආමන්ත්‍රණය කරගත්තාට පස්සේ ඔන්න අපි දන්නවා තථාගතයන් වහන්සේට තව නමක් කියනවා මොකක් කියලාද? බුද්ධ කියලා කියනවා කියලා. එතකන් අපි දන්නේ බුද්ධ කියනවා කියලා තථාගතයන් වහන්සේට. එහෙනම් පින්වතුනි ඔන්න උන්වහන්සේ අර කියපු අර පරම නිස්සාව පරම සතුට. ආන්ගේ පරම සතුට සෙවීමේ යෙදিলা හිටියා. එහෙනම් දැන් ඔබත් ඉන්නේ පින්වතුනි ඔන්න ඔය කියපු පරම සතුටේ යෙදিলা. පරම සතුට හෙවීම උදෙසා කරුණු කටයුතු කරගෙන යනවා. හැබැයි අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ ඔබ ඔය පරම සතුට හොයාගෙන යන ගමනේ ඔබට ඔය සතුට හම් වෙනවද කියලා. ඔය පරම සතුට හම් වෙන්නේ නැත්නම් පින්වතුනි ඔය යන පාරේ ඔබ කරන සියලුම වැඩ ගඟට කපපු ඉනි වගේ. ඇතිඵලක් නැහැ. අවුරුදු 80ක ඉන්න ආච්චි අම්මා කෙනෙක්ගෙන් ආතා කෙනෙක්ගෙන් ඇහුවා ඔබ මේ මුළු ජීවිතේම ගත කරපු මෙන්න මෙච්චර කාලයක් ගත කරපු මේ ජීවිතේ මොන වගේ එකක්ද කියලා එයාට කියන්න වෙන්නේ මොකද්ද? ගඟට කපපු ඉනි වගේ. කෝ මොකද්ද ඔබට තියෙන්නේ දැන්? දැන් කියන්න පුළුවන් අපි ළමයි හැදුවා, අපි මුණුබුරු හැදුවා, මගේ එක ළමෙක් කැනඩාවේ ඉන්නේ. මං අහන්නේ ළමයි හදපේ කියන්නේ නෙමෙයි ඔබ ඔබට කරගත්ත දේ මොකද්ද කියලා. ළමයා කැනඩාවේ සතුට වෙනවා ඇති මං අහන්නේ ඔබ ඔබට කරගත්ත දේ මොකද්ද? ඔබට සතුට වෙන්න ඔබ ගාව තියෙන්නේ මොකද්ද? අඩුම තරම මේ සතර අපායෙන් නිදහස් වුණා කියන හැඟීමවත් ඔබට තියෙනවද? එහෙනම් පින්විතනි මේ ජීවිතේම ඔබ ගත කරලා තියෙන්නේ ගඟට කපපු ඉනි වගේ. මේවා හරියට තේරුම් ගන්න පින්විතනි ඔබ මේවා හරියට තේරුම් අරගෙන ඔබගේ දරුවන්ටත් මේ දායාදේ දෙන්න. මම මේ කියන්නේ කාටවත් ඇවිදි වෙන්න කියලා නෙමෙයි. මම ඔබට කියන්නේ පින්විතනි මේ ධහම අවබෝධ කරගන්න ඒක ඔබට තියෙන යුතුයකම. ඔය සතර අපායෙන් ඔබව නිදහස් කරගන්න එක පින්විතනි ඔබට තියෙන වගකීමක්. තිරිසන් යෝනියට ඔබ ඇදිලා යන එකෙන් ඔබව බේරගන්න එක ඔබගේ වගකීමක්. නැත්නම් ওই කය කැඩෙන පරක්කුව විතරයි පිටුතුනි කුණු පෙරේතෙක් වෙලා උපදින්න වෙන්නේ. ලේසි පහසු දෙයක් නෙමේ මං ඔය අද්දොට ප්‍රත්‍යක්ෂ දේවල් කියන්නේ මම මේ ගැන ගොඩාක් පරීක්ෂණ කරලා. මේ කියන ඒවා එකක්වත් අපිට විශ්වාස නැත්නම් ඔබට මෙරියන්නේ මැරිලා බලන්න පිටුතුනි මැරිච්ච මොහොතට පස්සේ ඊළඟ මොහොතදී ඔබට තේරෙයි පිටුතුනි ඔබ විඳින්න දුක පටන් ගන්න හැටි. මහා ගෝරතර සංසාරයක් පිටුතුනි මේ ඔක්කොම හංගගෙන ඉඳලා හරියන්නේ නැහැ. මේ දේවල් අපි එළියට ගන්න ඕනේ. අපිට ඕනම් පුළුවන් පිළිද දැන් මෙතන ඇවිල්ලා මියුසිකල් ෂෝ එකක් ගැහුවා නම් එහෙම පින්වතුනි ඔබ හැම කෙනාම හරි සතුටින් ඉන්නවා මේ වෙලාවේ. නමුත් ඔබ කරන්නේ මොකද්ද? යථාර්ථයේ පල්ලෙහාට දාලා යථාර්ථයේ උඩ නැගගෙන ඉඳගෙන යථාර්ථයේ තල තලා ඉන්නවා. ඒකට මතුවෙන්න දෙන්නේ නැහැ. ඒකේ ඇත්ත කතාව මොකද්ද කියලා දැනගන්න ඉඩ තියන්නේ ඔබ. ඔබ හොඳට නට නටා නට නටා ඉඳලා ඉවරලා පින්වතුනි ඔබ එතනින් බහිනකොටම යථාර්ථයේ උඩ එනවා. උඩ ආපු ගමන් ඔබ එතනින් එහාට ඉවරයි. ඔබ මෙච්චර වෙලා හිතුවත් එකයි නැතත් එකයි පිංගුතුනි ඔබට යම්කිසි දෙයක් වෙනවා නම් ඒක වෙනවනේ. ලෝකේ යථාර්ථයක් තියෙනවා නම් ඒ යථාර්ථය ඒ විදිහට ඉෂ්ට වෙනවනේ පිංගුතුනි ඒකට ඔබ ජනාධිපතිද වැසිකිලි හොදන කෙනාද කියන එක වැදගත් නැන්නේ. ඔය ඔක්කොම අපි හදාගත්ත සම්මුතියක්නේ. සම්මුතිය කියන එක වැදගත් වෙන්නේ නැන්නේ පිංගුතුනි යථාර්ථ මේ ලෝකේ තියෙන එකයි. යථාර්ථය කියන එක හැම කෙනාටම පිංගුතුනි එකට පොදුවේ පරිසම් දෙන්නේ. එකට පොදුවේ යන්නේ. ඒකට පිඟුතුනි අපි සම්මුතියෙන් හදාගත්ත දේවල් එකක්වත් වැදගත් වෙන්නේ නැහැ. අපිට මේ ඔක්කොම සීළු දෙනා එකතු වෙලා මෙතන ඉන්න මහත් එක්ක සභාපති කරන්න පුළුවන්. එතකොට මේ මහත්ය පිඟුතුනි යථාර්ථයෙන්ද සභාපති උනේ? නැත්නම් අපි සම්මුති කරගත්තද? සම්මුති කරගත්තා. එතකොට එහෙනම් මට කියන්නේ ඇත්තටම සභාපතිද? නෑ අපිට අපි සම්මුතියෙන් දුන්නේ. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා යාව සම්මුතියට ගත්තා. ඉතින් එයාටත් බැරි අය තනියෙන් සම්මුතියට එන්න. අද පටන් මේ සියලු දෙනාගේ නායකත්වයට මම මාවමපත් කර ගන්නවා. ඒ යෝජනා මා විසින් විස්තර කරනවා. එන අද අද පටන් කවුද? පියාසභාපති. එයා නායකයා. ඉතින් හැමෝම එක්ක එකතු වෙලා කිව්වත් එකයි එයාත් හිතාගත්තත් එකයි ওই දෙකම එකයි පින්හදනේ. ඒකනේ ඔබ හිතලා බලන්න පින්වතුනි සමහර මිනිස්සු ඉන්නවා කාර් වලට හරි කැමති. වරදක් නැහැ ඒකේ. දෝෂයක් දකින්න ඕනේ ලොකු මුදලක් දීලා කාර් එකක් ගන්නවා. ඔය ලොකු මුදලක් දීලා කාර් එක අරගෙන පින්වතුනි ඔය කාර් එකේ ආ යනකොට පොල් කඩන අප්පුහාමි එයා කාර් එකේ ගිහිල්ලා එයා නවත්තනවා කඩයක් ගාව. පොල් කඩන අප්පුහාමි එනවා. පොල් ගෙඩි දෙකක් එකට බැඳලා ඕක කරේ තියාගෙන එනවා. ඇවිදින්න ඉවරලා ඒකත් එනවා මේ කඩේට තේකක් බොන්න. ඒක ඇවිල්ලා සමහර වෙලාවට පිඟුතුන අර පොල් ගෙඩිය කරෙන් අරගෙන ඉඳන් බොනට් එක උඩ තියලා යයි නේද කඩේට. ඇයි? ඌ දන්නවද ඔගේ වටිනකම? කෝටි ගාණක් වටින වාහනේ හැබැයි ඌ දන්නේ නැහැ නේ වටිනකම. ඉතින් ඌ වටිනකම දන්නේ නැත්නම් පිඟුතුනි අරකට අරුබුදරේ මහත්ය කියලාවත් කියයිද? මේවා පොඩ්ඩක් හිතලා බලන්න. ඒ මිනිස්සයා දන්නේ නැත්නම් අර වාහනේ තියෙන වටිනකම අර කඩේට ගිය මිනිස්සයාට මහත්ය කියලාවත් කියයිද අඳුම තරමේ? හැබැයි තව මිනිස්සෙක් කෙන හොඳට හොඳ හොඳට සල්ලි තියෙන මිනිස්සෙක් එයා දන්නවා මේ වාහනේ කෝටි ගාණක් වටිනවා කියලා. අන්න එයා නම් පටස් ගාලා මොකද කරන්නේ? අර වාහනේ අයිතිකාරයට ගරු කරනවා. හැබැයි අර පොල් කඩන එක ගරු කරන්නේ නේද? ඇයි ගරු කරන්නේ නැත්? ඉතින් එයා දන්නේ මේ වාහනේ මෙච්චර වටිනවා කියලා. එයාට වාහන ඔක්කොම එකයි. මෙයා වාහනේ වටිනකම දන්නේ නැත්නම් එයා අර ගරු කිරීම කරන්නේ අර මිනිසයාට. ඉතින් පින්විතනි ඔබ ඔය ගරු කිරීම කියන එක බලාපොරොත්තු එහෙනම් ඔබ ගරු කිරීම කියන එක බලාපොරොත්තු වෙනවා නම් පින්විතනි වාහනයක් අරගෙන ඔබ ඉස්සෙල්ලම මුළු ගමටම දැන්වීමක් ගහන්න ඕනේ මොකද්ද? මම වාහනයක් ගත්තා. මේ වාහනේ මොඩල් එක මේකයි. මේ මේ නිපදවපු රට මේකයි පාට මේකයි මෙන්න මේමයි මේ බයගේ වටිනකම මෙන්න මෙච්චරයි කියලා ඔන්න ඔක්කොටම කියා දීගෙන පත්තන් ටියුෂන් පන්තියක් හරි දාලා ඔක්කොටම කියලා දුන්නා නම් දැන් ඔබ යන වාරයක් වාරයක් ගන්න මිනිස්සුමක් වේද නැකිටි ඔබ සමාජයේ ගරුත්වය ලබන්නේ ඔන්න ඔය විදිහට යථාර්ථවත් ගරුත්වයක් නෙමෙයි පින්විතනේ ඔබ සම්මුති ගරුත්වයක් ලබන්නේ ඔබ යම් දෙයක් අරගෙන මහා වෙහෙසක් දරලා ඉවර වෙලා ඔබ යමක් කරනවා පිංගුතනි අනෙක් මිනිස්සු ඔබට ගරු කරයි කියලා හිතාගෙන. ඉතින් ඒක කරන්න නම් ඉස්සෙල්ලම ඔබට සිද්ධ වෙනවා ඔබ කරපු වැඩේ තියෙන වටිනකම මක් කරන්නද? පාරම්බාන්න ලෝකෙට. ඒක නිසා නෙමෙයිද පිංගුතනි පොඩි දෙයක් කළා ඒක ඉස්සෙල්ලම පාරම්බාන්නේ ලෝකෙට. මේ මෙහෙම එකක් මං කළා මේක මෙච්චර ලොකු එකක් මේ මං කළේ. අන්න එතකොට මිනිස්සු දැනගන්නවා ආ අතර ලොකු එකක් ලු කළා තියෙන්නේ. එහෙනම් වටිනවා. එහෙනම් ගරු කරන්න ඕනේ. බලන්න පින්වදනි ඔබ සතුටු වෙන්න උත්සාහ දරන උත්සාහ කෙරෙන්න. එතකොට ඔබට ওই ලැබිච්ච වාසනාවන්ත මනුස්ස ජීවිතයේ පින්වදනි ඔබ ඔන්න ඕවට නේද දිය කර කර දිය කර කර හරින්නේ. එතන කවදාකවත් පින්වදනි ඔබ පරම සතුට කියන එකට ලං වෙන්න තියා හිතන්නේවත් නැහනේ. ඔබට ඒක හිතෙන්නේවත් නැහැ පින්වදනි පරම සතුට කියන එකට ලං වෙන්න හේතුව තමයි ඔබ යන පාර සහ මුලින්ම වැරදි. ඔබ සහ මුලින්ම ක්‍රියාවට නංව ගන්න හදන්නේ පින්විතනි මේ ඔබ යමකට සතුටු වෙලා ඉවර වෙලා ආන්ගේ සතුටු වෙච්ච දේ ඔබට ආපහු ලැබෙද්දි ඒකට අනුව සතුටු වෙන්න පුරුදු වෙච්ච පිරිසක් ඔබ. ඔබගේ සතුට කියන්නේ ඔන්න ඔය දේ. ඔබ යම් දෙයකට කැමති නම් ඒක ඔබට ලැබෙද්දී ඔබට හරි සතුටුයි. ඔබ කවදාකවත් හිතන්නේ නැහැ හැබැයි මේ මට යථාර්ථයෙන් වෙන සතුටක්ද කියලා. සරල උදාහරණයක් ගමු. ඔබ කැවුම් කන්න කැමතිද? මං කියවන දැන් මායි ඔබයි විතරයි මෙතන ඉන්නේ. එහෙනම් ඔබගේ උත්තර මට ඕනේ. කැමති නම් කැමති නැත්නම් නෑ. ඒතර මං කියන ආත්මී කන්න කැමතිද? මොකක් හරි කන්න කැමති එක හොයාගන්නයි මට ඕනේ. ඔබ කැවුම් කන්න කැමතිද? කැමති. එහෙනම් ඔබට කවුරු හරි කැවුමක් දුන්නොත් සතුටුයිද නැද්ද? සතුටුයිද නැද්ද? සතුටුයි. ඔබ හිතනවද පින්වතුනි ඕක තමයි මේ ලෝකේ තියෙන ඇත්ත ප්‍රීතිය කියලා? ඔය මොන්ටිසෝරි ප්‍රීතියක් නෙවෙයි ලබන්නේ. මම දෙයකට කැමති මට ඒක ලැබුණා දැන් මට හරි සතුටුයි. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබ ඕකද ඔය ජීවිතය තුල හොයන්න පටන් ගත්තේ කියලා. මේ සතුට ලබල ඉවර මොනව කරන්නද ඔබට? ඔබට ඕන එකකට සතුට වෙන්න පුළුවන් නේ. මේකට සතුටුද ඔබ? මම ඔබව සතුටු කරන්නද? ආ මට කියන්න මේකෙන් ඔබව සතුටු කරන්න පුළුවන් විදිය. මුලින්ම මොකද්ද කරවන්න ඕනේ? මුලින්ම පින්වතුනි මේකේ ಗುಣ වර්ණනා කරලා මේක නිපදවපු රට ආ මේඩ් ඉන් ඉංග්ලන්ඩ් රජිනගේ මේස උඩත් මේ වගේ එකක් තියෙන්නේ. කහ පාට තමයි හොඳම පාට ලෝකේ තියෙන්නේ. රාජකීය පිරිස් කහ පාට තමයි පාවිච්චි කරන්නේ. ඔය ටික ඔක්කොම කියලා දෘෂ්ටි ටික දීලා මේ පිළිබඳ ලොකු වටිනකමක් ඇති කළාම ඔබ මේකට කැමතියි දැන්. දැන් ඊළඟට මම මොකද්ද කරන්න ඕනේ? මම මේක ඔබට දෙනවා. දැන් ඔබට හරි සතුටුයි. ඕකද පින්වතුනි ඔය හෙව්වේ මෙච්චර කවුරු හරි කෙනෙක් මොනම හරි ක්‍රමයකින් පින්වතුනි ඔබව පිදුරු වලට කැමති කෙරෙව්වනම් ඔබ පිදුරු කන්න කන්න ඔබ සතුට වෙනව නේද? ඕනේ පින්වතුනි ඔබ ඒකට කැමති කරව ගන්න විතරයි නේද? මොකද ඒකට ඔබ කැමති වෙච්ච ගමන් ඒක ඔබට ලැබෙනකොට ඔබ සතුටුයි. ඒක ලබා ගැනීම උදෙසා ඔබ පුළුවන් තරම් මෙහෙසෙනවා. උදාහරණයකට පොල් කුඩු ටිකක් අරගෙන. දැන් පොල් කුඩු කන්න කැමතිද ඔබ? කැමතිද? නෑ. හරියට හරි. මම ඔබගේ අත්දැකීම් තමයි කතා කරන්නේ. ඒක තමයි මට අවශ්‍ය. ඔබ පොල් කුඩු කන්න කැමති නෑ. ඔය පොල් කුඩු ටික අරගෙන ඔය පොල් කුඩු ටිකට සීනි ටිකක් දාලා පාටක් දාලා ලස්සන කොලේක ඔතලා, ලස්සනට පැකට් කළා. ලස්සන නිලියක් ඕක කාලා ම්ම් කියලා කිව්වනම් ටීවී එකේ ඔබ පවවදාට ඕක අරගෙන කනවද නැද්ද? ඔබ පින්වතුනි කාලා කාලා කාලා යම් දවසක ඔබ තේරුම් ගනි මෙච්චර කල් කෑවේ මොනවා කියලාද? පොල් කුඩු හැබැයි ඔබ කන වාරයක් වාරයක් ගානේ ඔබට සතුට හිතුණාද නැද්ද? ඇයි සතුට උනේ ඔබ? මුලින්ම ඔබට ඇති වුණා මේක හරි මේකට මම කැමතියි. මේ කැමැත්ත කියන එක ඔබට ජනිත වුණා. එහෙනම් කැමැත්ත කියන එක ඔබට ජනිත වෙච්ච ගමන් පින්වතනි ඔබ එතනින් එහාට මොකද කරන්නේ? ඒක ලබා ගැනීම උදෙසා පුළුවන් තරම් මෙහෙසෙනවා. ඔබ බලන්න ඔබගේ ජීවිතයේ පිටිපස්සට පිටිපස්සට ගිහිල්ලා ඔබ අද හෝ මේට අවුරුදු ගානකට කලින් හෝ යමක් ලබා ගැනීමට වෙහෙසුණා නම් ඒ ලබා ගැනීමට වෙහෙසුනේ ඔබ කැමති දේවල් නෙමේද කියලා. කවුද පිළිකාවක් ලබා ගැනීම උදෙසා මහත් වූ වෑයමක් දැරුවේ? කවුරුද ඉන්නවද එහෙම අය? නෑ. පිළිකාවක් ලබන්න නම් මට ඕනේද? නෑ. ඇයි? පිළිකාවට මං කැමති නෑ. කැමති නැති එකක් ආවොත් එහෙම මොකද වෙන්නේ? දුකයි. එහෙම බෑ. මට සතුටු වෙන්නයි ඕනේ. සතුටු වෙන්න නම් මම මොකද්ද කරන්න ඕනේ? කැමති දේවල් ලබා ගන්න ඕනේ පුළුවන් තරම්. එහෙනම් පින්වතුනි හොඳට බලන්න ඔබගේ ජීවිතයේ ඔබගේ සතුටට හානි කරපු ප්‍රධාන දේ තමයි පින්වතුනි ඔබ දෙයකට කැමති වීම. ඔබ දෙයකට කැමති වුණා. ඒ කැමති වුණාට පස්සේ දැන් ඔබ මොකද කරන්නේ පිංගුතනි ඒක ලැබෙන්න ලැබෙන්න සතුටු නිසා ඔබ ඒක ලබා ගැනීමේ මහත් අරගලයක හැදිලා ඉන්නවා උදේ ඉඳලා රෑ වෙනකන් ඔබ රස්සාව කරන්නේ ඇයි කැමති දේවල් ලබා ගන්න නේද දැන් අවුරුදු 40යි නම් අවුරුදු 20ක් තිස්සේම රස්සාව කළේ මොකටද කැමති දේ ලබා ගැනීමටත් ලබාගත් දේ පවත්වාගෙන යාමට වටින මනුස්ස ජීවිතයක් අවුරුදු 20ක් කාලකන්ණි කරගත්ත නේද? හොඳට කල්පනා කරලා බලන්න. මේක තේරෙන අයට තේරෙයි, නොතේරෙන අය මට බැරිමැනේයි. මම මේ ඔබගේ බුද්ධියට කතා කරන්නේ. හොඳට බුද්ධිය මෙහෙवला අහන්න. අවුරුදු 20ක් තිස්සේම ඔබ කලේ ඔබ දෙයකට කැමති වෙලා ඒ කැමති දේවල් ලබා ගැනීමත් ඒ ලබාගත් දේවල් වල කැමැත්ත පැවැත්වීමත් මොකද Taman ලබාගත් දෙයට කැමති උනේ මොකක් හරි හින්දානේ කාර් එකක් ලබාගත්ත කැමති උනේ ඒ කාර් එකේ යන්න කාර් එක ලබාගත්ත ලබාගත්ත දවස් වල කාර් එක කැඩිලා නම් දැන් සතුටුද නෑ එහෙනම් දැන් මොකද්ද කරන්න ඕනේ ගරාජ් එකට දාන්න ඕනේ ගරාජ් එකට දැම්මම මොකෝ වෙන්නේ ඒක හදාලා ආපහු ගේනු නෑ ඒක ඒක යනකොටයි සතුටු වෙන්නේ එහෙනම් කැඩිච්ච කාර්යයකට දැන් සතුටු වෙන්න බෑ. ඒක නිසා කාර්යක කැඩෙන කැඩෙන වාරයක් වාරයක් ගන්න මුලින්ම මොකද්ද කරන්න ඕනේ ගිහිල්ලා? වාහනේ හදවන්න ඕනේ. ඒක හදලා ගේන්න ඕනේ. යනකොට දැන් සතුටුයි. ආයි කැඩුණොත් ආයි හදන්න ඕනේ. එහෙනම් පින්වතුනි මොකද්ද උනේ? මම දෙයකට කැමති වුණා. ඒ කැමති වෙච්ච දේ මට ලැබෙනකොට මට හරි සතුටුයි. ඔන්න ඕක තමයි ගත්ත දෘෂ්ටිය. එහෙනම් සතුට හැබැයි මුදසා මොහොත කලේ කැමති වුණා දෙයකට ලබා ගත්තා. ඒක ප්‍රමණය කළා. වැලන්ටයින් ඔබ සියලු දෙනාම කැමති නේද වැලන්ටයින් ඩේ එක දවසේ ඔබගේ ස්වාමි පුරුෂයා ඔබට කාන්තාවුන්ගෙන් මම මේ අහන්නේ. ස්වාමි පුරුෂයා ඔබට රෝස මලක් ගෙනත් දෙනවට. වයසක අය නෙමෙයි. දැන් අවුරුදු 50ට වඩා අඩු අය උත්තරයක් දෙන්නකෝ. ඕද නැද්ද එච්චරයි. ඔව්. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි වයසක අයගෙන් ඇහුවොත් එහෙම ආච්චි අම්මේ. ආච්චි අම්මා තරුණ කාලෙත් ආතා ආච්චි අම්මට ගෙනත් දුන්නද රෝස මලක් යම් දවසක. නෑ. ඇයි? වටිනකමක් තිබුණේ නෑ. ඒ වටිනකම ඇති කළා වෙලෙන්දෝ විසින්. වෙලෙන්දෝ විසින් මේ වටිනකම ඇති කළාට පස්සේ පින්වතුනි දැන් මොකද වෙන්නේ? ඔන්න ඔය කියන දවසට මම කැමති දෙයක් තියෙනවා මොකද්ද මගේ ස්වාමි පුරුෂයා රෝස මලක් ගෙනත් දෙයි. මම කැමති ඒකට. ඔය කැමැත්ත ඇති කලේ කවුද? මෙච්චර කල් තිබුණේ නැහනේ කැමැත්ත. ඔය කැමැත්ත ඇති කලේ දෙලෙන්දෝ. ඔබගේ ඔළුවට දෘෂ්ටියක් දැම්මා. ඒකට ඒගොල්ලෝ වියදම් කළා. ගොඩක් වියදම් කළා. ඇඩ්වර්ටයිස්මන්ට්ස් දාලා පුළුවන් තරම් වියදම් කළා වියදම් කළා වියදම් කළා පින් පින්වතුනි මිනිසුන්ගේ ඔළුව වලට ඔය වැලන්ටයින් ඩේ එක කියන එක දැම්මා. දෘෂ්ටිගත කළා මිනිසුන්ගේ. ඒක පිළිබඳ ලොකු වටිනකමක් දැන් මිනිසුන්ගේ හිතවල තියෙන නිසා දැන් මොකද වෙලා තියෙන්නේ පින්වතුනි ඒ කියන දවසේ Tamanට ලැබෙනවා නම් අර රෝස මල්ල පුදුමාකාර සතුටුයි. හැබැයි ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ වැලන්ටයින් ඩේ ගැන දැනන් හිටියේවත් නැහැ. එදා රෝස මලක් ගැන බලාපොරොත්තුෙන් හිටියේත් නැහැ. එහෙනම් එදා රෝස මලක් හම්බුණාට ওই තරම් කියන සතුටකුත් නැහැ. හැබැයි අර දෘෂ්ටිගත කරපු නිසා පින්වතුනි මේ දෘෂ්ටිය තුල ලොකු වටිනකමක් ජනිත වෙලා දැන් ඒ කැමැත්ත ඉෂ්ට වුණොත් පුදුමාකාර සන්තෝෂයි. ඒක නිසා පින්වතුනි රෝස මලක් අරන් එනකම් බලන් ඉන්නවා. ගෙනාවේ නැත්තම් මොකද වෙන්නේ? උයපු පරිප්පු හට්ටිය ගහන ඔළුවේ බලන් ගැට්ට කරේ හිටින්න. උඹට මෙච්චර කළා තර බලපන් එහා ගෙදර අර පොල් කඩන සිරිමලත් අන්න අරන් ගියා. උඹට බැරි වුණා නේද ගේන්න? ඔන්න කියනවා. එහෙනම් පින්වතුනි මේ වටිනකමක් හදාගත්ත නිසා දැන් මොකද වෙන්නේ ලොකු බලාපොරොත්තුවක් ජනිත වෙලා දැන් කරන්න හදන්නේ මේක ලබා ගැනීමේ වැඩපිළිවෙලක් කරන්න. ඒක ලැබුණේ නැත්නම් අර මහා දුකකටපත් වෙනවා. එහෙනම් දැන් හොඳට හිතලා බලන්න පින්වතුනි ඔබ යම් දෙයකට වටිනකමක් ජනිත කරගත්තා නම් මේ ලෝකේ එදාට ඔබේ සතුට සහ මුලින්ම ඉවරයි. ඇයි? ඔබට මේ රෝසමල දුන්නාම සතුටුනාට පිඟුතුනි මේ රෝසමල පරවෙද්දි කොහොමද? ඒ රෝසමල කැඩලා බෙදලා වෙනසිලා යද්දි කොහොමද? ඒක කැඩෙන්න බිඳෙන්න නොදී පිඟුතුනි ඔබ කොච්චරනම් වතුර හින්නේ නැද්ද ඔකට? ඔම කටයුතු කර කර ඔබ තියන් හිටියට පිඟුතුනි මේ ලෝකේ ස්වභාවය තමයි. හේතුන්ගෙන් හටගත්ත දේ හේතු නැති වෙනකොට මක් වෙලා යනවද? නැසිලා වෙනසිලා යනවා ඒක නවත්තන්න බෑ කාටවත්. එහෙනම් අන්නේ මට්ටමේ නම් මේ ලෝකේ තියෙන පිංගුතුනි මොකද වෙන්නේ අර හේතුන්ගෙන් හටගත්ත දේ නැහිලා වෙනසිලා යනකොට දැන් අනන්ත අප්‍රමාණ දුකයි. පුළුවන් තරම් උත්සාහ කරනවා ඒක ඒ විදිහට පවත්වාගෙන යන නමුත් ඒක කරන්න බැරි වෙනකොට අරක නැහිලා වෙනසිලා යනවා. දැන් ඒකට අඬ ඉන්නවා. ඒ වගේම තමයි තමන් බලාපොරොත්තු වෙන්නේ හම්බුනේ නැත්නම් පිංගුතුනි එතනිනුත් මහ දුකක් ජනිත වෙනවා. එහෙනම් නිකමට හිතලා බලන්න පිංගුතුනි ඔබ ඔබගේ සතුට සහ මුලින්ම නැති කරගෙන තියෙන්නේ මේ ලෝකේ යම් යම් දේවල් සඳහා වටිනකමක් දීලා නේද? ඒ යම් යම් දේවල් වලට වටිනකමක් දුන්න ගමන් පින්විතනි ඊට වෙනස් එකක් ඔබට ලැබෙනකොටම ඔබ ඒකත් එක්ක ගැටෙනව නේද බලන්න. උදාහරණයක් බොහොම සරල උදාහරණයක් ගමන් මම ඔබට පෙන්වන්නම් පින්විතනි ඔබ සතුට නැති කරගෙන තියෙන හැටි. ඊට පස්සේ මම ඔබට පෙන්වන්නම් සතුට ලබන්න පුළුවන් විදිහ. හැබැයි මම මේ කියන සතුට ලබන්න පුළුවන් විදිහ පින්විතනි ඔබ මෙච්චර කල් කරගෙන ආපු විදිහට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඔබ මෙච්චර කල් කරගෙන ආවේ කාමසුකල්ලිකාවන යෝගයේ. මම ඔබට මේ දේශනා කරන්න යන්නේ පින්විතනි මජ්ක්‍ධිමා පටිපදා කියන ස්වභාවය. මේ ලෝකේ සතුට ලබන්න පුළුවන් එකම මාර්ගය මොකද්ද කියන එකයි මම ඔබට පෙන්වන්න යන්නේ. හොඳ කල්පනාවෙන් අහගන්න. දැන් හිතලා බලන්න පින්විතනි මෙන්න මේක. මම ඔබගෙන් අහන සරල ප්‍රශ්නයක්. බොහෝම සරල ප්‍රශ්නයක් අහන්නේ මට මේකට උත්තරයක් දෙන්න. ඔබ නිල් පාටටද රතු පාටටද කැමති? නිල් පාටට. ඇයි ඔබ රතු පාටට කැමති නැත්තේ? ඇයි ඔබ නිල් පාටට කැමති? දැන් ඕකටද උත්තරයක් ගන්නෙත් නැහැ. නැත්තම් පින්වතුනි ඔබ මේ දෙන උත්තර ඔබ මොකක් හරි කියන මම නිල් පාටට කැමතියි ඇයි කියලා ඇහුවට පස්සේ ඔබට දෙන්න උත්තරයක් නැත්තම් පින්වතුනි ඒ කාන්තෙම ඔබට මොනවද? ඔබට පිස්සු. ඇයි? ඔබ කියන්නේ මොනවද කියලා ඔබ දන්නේ නැහැ. ඔබ නිල් පාටට කැමති නම් ඇයි නිල් පාටට කැමති? ඇයි ඔබ රතු පාටට අකමැති? රතු පාට ඔබගේ බත් මුල කෑවද? ඇයි ඔබ රතු පාටට අකමැති? නිල් පාට ඔබගේ ළමයා බල්ලා දෙනවද? නිල් පාටට කැමතියි කිව්වේ. පොඩ්ඩක් හිතලා බලන්න. ඕන් ඔතනදී ඔබට වැටහෙන්නේ නැද්ද පින්විතනි මනෝවිද්‍යාත්මකව ඔබ පොඩ්ඩක් හිතලා බැලුවොත් එහෙම ඔබට පිස්සු කියලා. මේ පාට දෙකක් තියෙන ඔබ ඒකට කැමතිද? අම්මා අම්මා ඉන්නවා එහා ගෙදර ඇන්ටි ඉන්නවා. මේ දෙන්නෙන් කාටද කැමති කියලා ඇහුවොත් එහෙම ඔබ කියනවා අම්මට කැමති කියලා. ඇයි කියලා ඇහුවොත් ඔබට හේතු තියනවද කෝටියක් කියන්නේ? ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ නේ ඒකේ. නිල් පාටයි රස පාටයි තියෙනවා මේකෙන් මොකටද ඔබ කැමති කියලා වහම ඔබට කියන්න හිතෙනවා නම් පින්විතනි ඔබ නිල් පාටට හෝ රතු පාටට කැමති කියලා. ඔබට තේරෙන්නේ නැද්ද පින්විතනි ඔබට මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේ අහක යන පාට දෙකකින් එකකට ඔබ කැමතිලු. අර ඒක හරියට පින්විතනි කණ්ඩායම් දෙකක් මැච් එකක් ගහනකොට ඔබ එක කණ්ඩායමක පැත්ත ගන්නවා. ඒක පැත්ත අරගෙන ඉවරද? අපි ලංකාව නෙමෙයි කියලා. අපි ඉන්දියාවයි පාකිස්තානයයි මැච් එකක් ගහනවා. ඔය දෙක මැච් ඔය දෙන්නක ඔයගොල්ලෝ මැච් එකක් ගහද්දී ඔබ ගන්නවා ඉන්දියාවේ පැත්ත. දැන් ඉන්දියාව පෙරදුනාට පස්සේ මොකද වෙන්නේ? අහ කියනනයි රෙද්දාසේ දාගෙන කනුව කනුව කියන වගේ වැඩ පිළිවෙලක් නේද ඔය තියෙන්නේ තනි කර. ඒකුන් මැච් ගහපු දෙන් ඒකුන් හල්ලි හොයාගද්දෙන් අඩුම තරමේ ලංකාව හරි ගන්නවා නම් කමක් නැහැ. දැන් ඔබ එක පැත්තක් ගත්ත ගමන් දැන් මොකද වෙන්නේ? අනිත් පැත්තකින් හය පාරක් එහෙම ගහුවොත් මොකද වෙන්නේ? ඔබගේ සතුට ඉවරයි නේද හැම වෙලෙම. පිස්සුද පින්වතුනි? නිගමන හිතලා බලන්න. ඔබ එක පැත්තක් ගත්ත ගමන් අනිත් පැත්ත අනිත් එක හය පාරක් ගහපු ගමන් මොකද වෙන්නේ? එක්ක ඔබ උන්ට බයින්න පටන් ගන්නවා. එක්ක මේ පැත්තට බයිනෝ හයව ගහනවා කියලා මේ පැත්තට බයිනෝ බෝල හැරියට දාන්නේ කියලා. ඔහොම බැන බැන බැන බැන බැන බැන ටීවී එකට බයින කී දෙනෙක් ඉන්නවද කියලා හිතලා බලන්න පින්වදින මැච් එකක් බලලා ගමන්. අහ කියන දේවල් ඉතින් තමන්ගේ සතුට සහ මුලින්ම නැති වෙන්න හේතුව මොකද්ද? එක පැත්තකට කැමැති වෙච්ච එකනේ. එක පැත්තකට කැමති නොවි හිටියානම් පින්වතුනි ඒ පැත්තෙන් හයව ගහනකොට හරි සතුටුයි. නියමිට ගැහුවා. අනිත් පැත්තෙන් හයව ගහනකොට ඒත් සතුටුයි. ඒක ලස්සනට ගැහුවා. එහෙම කියන්න බැරිද? හැබැයි ඒක එක පැත්තකට ඔබ කැමති වෙච්ච එක මොකද වෙන්නේ? ඒ පැත්ත හයව ගහනවට කැමති, අනිත් පැත්ත හයව ගහනවට කැමති නෑ. ඉතින් පින්විතනි මොකද වෙන්නේ අනිත් පැත්තෙන් හය එකක් ගහපු ගමන් ඔබට කේන්ති යනවා ඔබ මහා කේන්තියෙන් දඟලනවා ඔය වෙලාවේ ළමයා ආවිල්ලා කිව්වොත් එහෙම අම්මේ තාත්තේ මේ පොඩි ගානක් තියෙනවා පළයන් ළමයා යන්නවදනේ කියන්නේ නැද්ද ඔබ අර තමන්ගේ අහිංසක දරුවට ගහලා පන්නනවා ඊට පස්සේ මොකක් හරි කියන්න පටන් ගන්න දැන් බලන්න පින්විතනි ඔබගේ සතුට සහ මුලින්ම නාස්ති කළානේ ඔබ හොඳට කල්පනා කරලා බලන්න ඔබ චිත්‍රපටියක් බලන වෙලාවේ ඔබ මට කියන්න ඔබ වීරයාගේ පැත්තද ගන්නෙ හතුරගේ පැත්තද ගන්නෙ හොඳට කල්පනා කරලා කියන්න මට. මම ඔබගේ ඔබගේ ජීවිතය ගැන මේ අහන්නේ. දැන් ඔබගේ ජීවිතය ගැන මං ඇහුවේ නෑනේ කුණුහරප ඔබගෙන්. මම බොහොම සරල ප්‍රශ්නයක් ඇහුවේ. මං ඇහුවේ මොකද්ද? ඔබ වීරයාගේ පැත්තද ගන්නෙ හතුරුගේ පැත්තද ගන්නෙ? ඔබ වීරයාගේ පැත්ත ගන්නෙ. නේද? එහෙනම් ඔබ වීරයාගේ පැත්ත ගාගෙන ওই චිත්‍රපටිය බලන මොහොතක් මොහොතක් ගන්න මොකද වෙන්නේ? හ්ම් සමහර වෙලාවට ඔබ hina වෙනවා. සමහර වෙලාවට ඔබ කඳුළු වක් කරගෙන ඉන්නවා. ඇයි? හතුරයිද වීරයට ගහපු ගමන් මොකද වෙන්නේ? දැන් ඉතින් ඔබට දුකයි. දැන් ඔබ චිත්තපටි බැලුවේ මොකටද? චිත්තපටි බැලුවේ මොකටද? සතුටු වෙන්න. සතුටු වෙන්න චිත්තපටි බැලලා එක පැත්තක් අරගෙන දැන් මොකද වෙන්නේ? අන්න බලන්න පින්වතුනි මේ දහම හරියට අවබෝධ නැති කෙනෙකුට චිත්තපටියක්වත් බලලා සතුටු වෙන්න බෑනේ. එහෙනම් මම මේ කියන්නේ යන්නේ පින්වතුනි මේ ලෝක යථාර්ථය ඔබට. පස්සේ මේකට දහගම මේ තථාගතයන් වහන්සේගේ දහම කියලා. පස්සේ දාගම මේක. මම මේ දැනට කියන්නේ යන්නේ මොකද්ද? දැනට කියන්නේ නෙමෙයි ලෝකේ තියෙන යථාර්ථය. මොකද තථාගතයන් වහන්සේ දේශනා කළේ පිටුදී මේ ලෝකේ තියෙන යථාර්ථය. යථාර්ථවත් ධහම මේ ලෝකේ පවතින විදිය. එහෙනම් මේ සතුට හොයන්න නම් පිටුදී ඒ කාන්තෙම කරගෙන යා යුතු වැඩපිළිවෙල. එහෙනම් දැන් හොඳට හිතලා බලන්න පිටුදී ඔබ නිල් පාටයි රතු පාටයි දෙකෙන් නිල් පාටට කැමතියි කියලා කියපු ගමන් යමෙක් රතු පාටක් කොහේ හරි ගාලා තියෙනවා නම් පිටුදී ඒ රතු පාට දකින්න වාරයක් වාරයක් ගානේ ඔබ අකමැති නේද ඒකට? ඔබට කියන්න හිතෙනව නේද? ඇයි අනේ මේ බිත්තියේ රතු පාට ගෑවේ මෙතන මේ නිල් පාට ගෑව නම් හරිනේ. ඔබ එහෙම කියන්නේ සිංහදෙන ඔබ සියුම් ලෙස ගැටි ගැටි ගැටි ගැටි නේද ඒ ගෙදරට ගිය මොහොතේ ඉඳලා ඉන්නේ. ගෙදර පේන්ට් කරන්න ඕනේ වෙලා පිංගුදෙන ස්වාමි පුරුෂයා කැමති නිල් පාටට භාර්යාව කැමති රෝස පාටට. දැන් ගෙදර පේන්ට් කරන්න ගිය වෙලේ ඉඳලා පිංගුදෙන මේ දෙන්න දෙමහල රණ්ඩු වෙනව නේද ඔකට? අන්තිමට පිංගුදෙන එක්කෙනෙකුට කරබාගෙන ඉන්න වෙනව නේද පවුල බේර ගන්න ඕන නිසා? එතකොට අන්තිමට කරපාගෙන ඉඳලා මොකද වෙන්නේ? අපි හිතමු පුරුෂයා ටිකක් දරුණුයි කියලා. පුරුෂයා ටිකක් මැඩගෙන ඉන්න හදනවා කියලා. ඒක නිසා අන්තිමට දැන් ගෙදර ගාන්නේ කාමරේ ගාන්නේ මොන පාටද? නිල් පාට. ඉතින් අර කාන්තාව දැන් ගේ කාමරය ඇතුළේ ඉඳගෙන මොකද කරන්නේ? ගරහ ගරහ ඉන්නව නේද අර අර මිනිහට. කවුරු හරි ගෙදරට ආපු ගමන් ගෙදර ආපු අක්කත් එක්ක මොකද්ද කියන්නේ සුමනක්කේ බලන්නකෝ. මේ මිනිහට පිස්සු හැදලා මේක නිල් පාට ගාන රෝස පාට ගාන බලන්න කොච්චර ලස්සනද කියලා. අර ගැරහීමයි ඇඳියාවයි ගැරහීමයි ඇඳියාවයි එක ජීවත් වෙනවා. අර මිනිහා ගෙදර ආපෙල ඉඳලා මොකද කරන්නේ? අර ගැරහීමටයි ඇඳියාවටයි මැඩගෙන. මොනෝ හරි වචන හරි කියලා නැත්නම් කනේ පාරක් හරි ගහලා මැඩගෙන ජීවත් වෙනවා. ඕකොන් දෙන්නම මැරිලා ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒකේ ගැරහීමයි ඇඳියාවයි නිසා මොකා වෙලා උපදිනවද? ගැරන්ඩියා වෙලා උපදිනවා. අනිත් එකා මැඩගෙන හිටපු නිසා මැඩියා වෙලා උපදිනවා. දැන් මොකද වෙන්නේ? මැඩියෙක් කොහේ හරි දුවගෙන යනවා නම් පැනගෙන යනවා නම් පිංගුතුනි ඊළඟට බලාපොරොත්තු වීත්තේ කාවද? ගැරන්ඩියාව. උන් දෙන්නාගේ සසර ගනුදෙනුව ওই විදියට ක්‍රියාත්මක වෙනවා. ඔය ඔක්කොටම හේතුනේ මොකද්ද? එක දෙයකට කැමති වෙච්ච නිසානේ. හැබැයි අපි බලන්න අපේ දෘෂ්ටියේ තියෙන මෝඩකම පිටින් හැබැයි අපි හිතන් ඉන්නේ අපි එක දෙයකට කැමති වුණාට පස්සේ මොකක් වෙයි කියලාද? අපි එක දෙයකට කැමති වුණාට පස්සේ අපිට සතුට වෙන්න පුළුවන් කියලා හිතාගෙන නේද අපි එක දෙයකට කැමති වෙන්නේ. හොඳට කල්පනා කරලා බලන්න ඔබ මොකක් හරි දෙයකට කැමති වෙන්නේ ඒකෙන් සතුට වෙනවා කියලා හිතාගෙන නේද? නමුත් හොඳට බලන්න පින්විතනි අපි එක දෙයකට කැමති වුණා කියලා කියන්නේ එතනින් එහාට අපේ අපේ ජීවිතේ නිකම්ම විනාශයක් වෙන්න පටන් ගන්නවානේ. ඇයි කැමති වෙච්ච දේ නැති වුණොත් එහෙම දුකයිනේ. කැමති වෙච්ච දේ නොලැබුණොත් දුකයිනේ. කැමති අපි අකමැති දේ ලැබුණොත් දුකයිනේ. ඉතින් ඔක්කොම අන්තිමට දුකට බර වෙලානේ පිඟුතුනේ තියෙන්නේ. මොකද ලැබිච්ච දේ අපිට ඕන විදිහට තියාගන්න බෑනේ. ඇයි මේ ලෝකේ වස්තු හැදෙන්නේ කොහොමද? පුද්ගලයා හැදෙන්නේ කොහොමද? හේතුන් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති. හේතු ටික ගැලපෙනකොට ඵලය හැදෙනවා. හේතු නැතිකොට ඵලේ නැහැ. ඒක ඔබ හොඳාකාරවම දන්නවනේ. මේ විදුලි ආලෝකයක් දැන් තියෙන්නේ මං කැමති හින්දාද? නැත්නම් ඔබ කැමති හින්දාද? පන්සලේ නායක හඳුරු කැමති හින්දාද? ඒත් නෑ. මේක තියෙන හේතුව තමයි පින්විතනේ ඒකට අදාළ සියලු හේතු සම්පූර්ණ වෙලා තියෙන නිසා. එහෙනම් ඒකට අදාළ සියලු හේතු සම්පූර්ණ කරලා තියෙන නිසා පින්විතනේ ඔබ අතලින් ස්විච් එක දාපු ගමන් අන්තිම හේතුවත් සම්පූර්ණ වුණා. ඒ අන්තිම හේතුව නිසා ඔන්න විදුලි ආලෝකයක් තියෙනවා දැන්. නැතු අපිට කලවර වුණා කියලා පින්විතින ඕක වැටේද ලයිට් එක? එහෙම වෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් හේතු ටික ගැලපුණොත් විතරක් ඵලයේ තියෙනවා. හේතු ටික නැත්තම් ඵලයේ නැහැ. ඒක ඔබට හොඳටම විශ්වාසයිනේ. එහෙනම් පින්විතින දැන් ඔබ මේ සතුට වෙන්න හදන්නේ. ඔබ මේ මේ මොනවා මොන වගේ වස්තුත් එක්කද මේ සතුට වෙන්න හදන්නේ ඔබ? හේතුන්ගෙන් හැදෙන වස්තු නේද? එහෙනම් දැන් මට කියන්න පින්විතින ඔබ වස්තුවට කැමති වුණාට ඒක තියෙන්නේ ඔබ කැමති නිසාද? ඔන්න හොඳ කතාවක් තමන්ගේ ජීවිතයට දාගන්න. ඔබ දෙයකට කැමති වුණා. ඔබ දරුවාට කැමතිද? ආ. විනාඩි කීයක් ඕනේද ඔකට උත්තරේ දෙන්න? ඊටත් වඩා කැමතිව තියෙනවා මට කියන්න. මම ඒක ගන්නම් උදාහරණ මම මේ හැම දේශනාවකම උදාහරණයට ගන්නෙ ළමයාවයි අසුචි. ඇයි? හොඳටම අල්ලගෙන ඉන්නේ ළමයාව අතහැරපු එකම එක මොකද්ද? අසුචි. තාමට තාමට. තව ඉස්සරහට ඒකත් අල්ලගන්නේද කියලා මම දන්නේ නැහැ. එහෙනම් දැන් ඔබ ළමයාට කැමතිද? කැමතියි. ළමයා ඉන්නේ ඔබ කැමති නිසාද? ළමයා දැන් ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති නිසාද? නෑ. ළමයා ජීවතුන් අතර ඉන්නේ අම්මා කැමති නිසා නම් මේ ලෝකේ එකම ළමයෙක්වත් මැරෙයිද? එකම ළමයෙක්වත් මැරෙයිද? නෑ මැරෙන්න හේතුවක් නෑ කිසිම අම්මා කෙනෙක් කැමති නෑ තමන්ගේ දරුවා මැරෙනවට. එහෙනම් පිටුදේ දාද ඉන්නවා කියලා කියතුම් පටිච්ච සම්භූතං හේබංගා නිරුද්ධ සංකල්පයට වැටිච්ච එක. ඒ දරුවාගේ ජීවත් වීම උදෙසා අවශ්‍ය සියලුම හේතු ටික සම්පාදනය වෙලා තියෙන නිසා දරුවා ජීවිතුන් අතර ඉන්නවා පිටුදේ එක හේතුවක්වත් නැති වුණා නම් දැන් ඔබට කෝල් එකක් ඒ ළමයා මලා. දේශි පහසු දෙයක් නෙමෙයි පිටුදේ නෙමෙයි. ඔව් මේ ලෝකේ මේ දේවල් ලං කරගන්න හදන්නේ මහා ගිනි ගෙඩි මේ ලං කරගන්න හදන්නේ ඔබගේ වසඟේ එක බින්දු මාත්‍රයක් තියන්න බැරි දේවල් පින්විතනේ ඔබ දෘෂ්ටිගත වෙලා වසඟේ තියන්න පුළුවන් කියලා හිතාගෙන ලං කරගන්නවා. දරුවෙක් හදන්න හිතුවට පස්සේ ඔබට හිතෙන්නේ මේ දරුවා ඉඳී කියලා. මේ මෙතන ඉන්න කිසිම අම්මා කෙනෙකුට හිතෙලා තියෙනවද මගේ දරුවා අකාලේ මැරෙයි කියලා? ඇත්තට බලන්න තමන්ගේ ජීවිතෙන් කල්පනා කරලා බලන්න මගේ දරුවා අකාලේ මැරෙයි කියලා හිතච්ච අම්මා කෙනෙක් ඉන්නවද කියලා? බණ ටිකක් අහනකොට නෙමෙයි සාමාන්‍ය ජීවිතේදී. මෙතන කවුරු හරි තරුණ කෙනෙක් ඉන්නවද කියලා බලන්න තමන්ගේ අම්මා මැරෙයි කියලා හිතිච්ච. වයසට ගිහිලා ඔන්න මෙන්න ලෙඩ ඇඳේ අන්තපාග හැදලා පිළිකා හැදලා ඉන්නා කියන්නේ නෙමෙයි මම මේ කියන්නේ. බොහොම හොඳට ඉන්න අම්මා කෙනෙක් දිහා බලලා කවදාවත් හිතලා තියනවද ඔබට ඔබගේ අම්මා මැරෙයි කියලා. එහෙම හිතෙන්නේ නැහැ. ඇයි ඔබ දෘෂ්ටිගත වෙලා ඉන්නවා පිංගුදනේ මම දේවල් වලට කැමති ඒ දේවල් තියෙන්නේ මං කැමති නිසා කියලා. නමුත් ඔබ යථාර්ථයට ගිහිල්ලා බලන්න පිංගුදනේ ඔබ දේවල් වලට කැමති එක වෙනම දෙයක්. හැබැයි ඒ දේවල් තියෙන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. එහෙනම් දැන් ඔබ දෙයකට කැමතියි කියලා කියන්නේ පින්වතුනි ඔබ ගිනි ගෙඩියක් උදා කරගන්න නේද හදන්නේ ජීවිතේ. ඇයි ඔබ කැමති නිසා නෙමෙයි නේද තියෙන්නේ. ඉතින් ඒ දේ පින්වතුනි ඔබ කැමති නිසා නෙමෙයි නම් තියෙන්නේ. ඒකනේ පොඩි වෙනසක් හරි වුණොත් එහෙම ඔබගේ සතුට සහමුලින්ම ඉවරයිනේ. දැලිපියෙන් කිරි කනවා වගේ වැඩන්නේ ඔබ කරන්නේ. අතුර යනවා වගේ වැඩන්නේ කරන්නේ. ඔබ මේ ආසාවෙන් අල්ලගත්තට පින්වතුනි ආසාවෙන් අල්ලගන්න දේ ඔබ කැමති නිසා නෙමෙයි තියෙන්නේ. හැබැයි ඔබ කැමති. එහෙනම් ඔබ කැමති දෙයක් පොඩි දෙයකින් හරි හේතුවකින් වෙනස් වෙලා පින්වතුනි ඒක විපරිණාමයට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ඔබට අඬා අඬාන ඉන්න වෙන්නේ. හොඳ වෙලාවට මේ විදිහට ඔබ සුගතියේ ඉන්නේ. සුගතියේ ඉන්න අයට ප්‍රාණ ටිකක් මේ ආයුෂ තියෙනවනේ වැඩිපුර. වැඩිපුර ආයුෂ තියෙන නිසා හොඳයි පින්වතුනි. නැත්නම් එහෙම ඔබ හැමදාම අඬා අඬ ඉන්නේ. අදානිනවා අම්මා මැරිච්ච නිසා සතියකින් ගන්නවා තාත්තා මැරිච්ච නිසා සතියකින් ගන්නවා අහවල් පුරුෂයා භාර්යාව මැරිච්ච නිසා දරුවා පළවෙනි දරුවා දෙවෙනි දරුවා තුන්වෙනි දරුවා ඔහොම මැරිච්ච නිසා අඬ අඬ ඉන්න වෙන්නේ මුළු ජීවිත කාලෙම. නමුත් අර කාම සුගතියක ඉන්න නිසා පින්විතනේ එයාට පොඩි ආයශයක් තියෙනවා නේ වැඩිපුර. ඒක නිසා තමයි ඔබ අඬන්නේ නැත්තේ. නමුත් අඬන්නේ නැති වුණාට පින්විතනේ ඔබ මොනතරම් දුක් වෙනවද කියලා හිතලා බලන්න. මොකද මරණය විතරක් නෙමෙයිනේ වැදගත් වෙන්නේ. මරණයට කලින් පිඟුදුනි ඔබ යමකට කැමති වෙලා හිටියනම් ඔබට ඕනේ නේද ඒක ඒක ඒ විදිහටම පවතින්න. වෙන විදිහකට පවතිනට ඔබ කැමතිද? දැන් ඔබ ෆෝන් එකකට කැමති ඉන්නේ. ඒ කියන්නේ ඔබ අතේ ෆෝන් එකක් තියෙන්නේ. ඔබ ෆෝන් එකකට කැමති ඔය ෆෝන් එකේ ස්ක්‍රීන් එක සම්පූර්ණයෙන්ම හීරිලා නම් තියෙන්නේ ඔබ කැමතිද? ඉතින් ඔබ ෆෝන් එකට කැමති. හැබැයි ස්ක්‍රීන් එක හීරුනොත් ඒත් කැමති නෑ නේද? එහෙනම් පින්වතුනි අංගයක් අංගයක් ගන්න ඔබ කැමතිලා නේද ඉන්නේ? ඔබ දරුවාට කැමතියි. දරුවාට කිසි දෙයක් වෙන්නේ නැහැ දරුවාගේ අත හීරෙනවා. දැන් කැමතිද? දැන් කැමතිද? ඉක්මනට උත්තර දෙන්න. නෑ. එහෙනම් ඔබ දරුවාට විතරක් නෙමෙයි දරුවාගේ අතටත් කැමති නේද? දරුවාගේ කෙස් යනවා. කැමතිද? නෑ. එහෙනම් ඔබ දරුවාට විතරක් නෙමෙයි දරුවාගේ කෙස් වලටත් කැමති වෙලා නේද? දරුවා හොන්නේ කපන්න ගිහිල්ලා රස්ති ආදුකාර කට් එකක් ගාගෙන එනවා. කැමතිද ඔබ? නෑ. එහෙනම් දරුවාගේ කට් එකටත් ඔබ කැමති නේද? එහෙනම් දැන් ඔය හැම එකටම ඔබ කැමති කැමති කැමති කැමති කියලා පිඟුතුනි ඔය යන වැඩ පිළිවෙල තුල ඔබ හැමදාම අඬ ඉන්නේ. ඇයි ඔය එක දෙයකට කැමති වෙච්ච ගමන් අනිත් එක අනිත් ඒවා එකකටවත් කැමති නෑනේ. එහෙනම් දරුවා කපන්න ඕනේ කට් එකේ තියෙන කාගේ ගාවද? කාගාව තියෙන්නේ? අම්මා ගාව. ඒ නිසා දරුවා කොණ්ඩේ කපා ගන්න කාට කියලාද? අම්මට කියලා. ඇයි බාබල් ටෝන් එක කපන්න කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? අම්මගෙන් ගුටි ගන්නව නැත්නම් අම්මා අඬන්න ඉන්නව ගෙදර. හොඳ වෙලාවට තිඟුතුනේ අම්මෙකුයි තාත්තෙකුයි හිටියේ අම්මෙකුයි අම්මෙකුයි ඉන්නේ නැතුව. මොකද තාත්තා කියන කෙනාට පිරිමි ගති තියෙනවනේ චුට්ටක් විතර. දැන් කාලේ ඉන්න අර චුට්ටක් විතර තියෙන පිරිමි ගතිය. පිරිමි කියලා කියන්නේ පිටින් ඉමතෙක් පිරුණු කියන අර්ථය. ඉමතෙක් පිරුණු. සාර සාර ධර්මයන්ගෙන් ඉමතෙක් පිරිච්ච කෙනාට කියනවා පුරිස කියලා. ඒකෙන් පරම උත්තමයට කියනවා පරම පුරිස කියලා. උත්තම පුරිස පරම පුරිස කියලා කියනවා තථාගතයන් වහන්සේට. එහෙනම් මේ පුරිස தත්වයට පිංගුතුනි එන්න මේ ධහම වඩන්න ඕනේ. නිකන් එන්න බෑ. හරි කොහොම හරි කමන්නේ. අම්මෙකුයි තාත්තෙකුයි හිටපු නිසා බේරුණා. ඒ තාත්තට ඕනේ කට් එකක් නේ. හැබැයි අම්මට ඕනේ කට් එකක් පුළුවන්ද? බෑ. මොකද අම්මා ටිකක් වැඩිපුර කැමති. ඒ කාන්තා ලක්ෂණේ. කාන්තාවන්ට දොස් කිව්වද දැන් මං? නෑ නෑ. ඒ කාන්තා ලක්ෂණේ. ඒ කාන්තා ලක්ෂණේ තිබුණ නැත්නම් මේ ලෝකෙට පැවැත්මක් තියෙනවද? නෑ. මේ ලෝකෙ පිරිමිදියක් විතරක් හිටියනම් පින්වදින මේ කාම ලෝකේ පවතින්නේ නෑ. බ්‍රහ්මයන්ට ඇවිදලා කාම ලෝකේ ඉන්න බෑනේ. ඒ කාම ලෝකයේ පැවැත්මට නම් පින්වතුනි ඒකාන්තයෙන්ම ටිකක් වැඩිපුර කැමති අය ඉන්න ඕනේ. ටිකක් වැඩිපුර කැමති ටිකක් වැඩිපුර කැමති කියන ස්වභාවයෙන් ඉන්න ඕනේ. එහෙනම් දැන් ටිකක් වැඩිපුර කැමති නම් පින්වතුනි මොකද වෙන්නේ? අම්මා ගාව තමයි අර පුතාට හරියනම කට් එක තියෙන්නේ. හැබැයි අම්මලා දෙන්නේ එහෙම හිටියා නම් පින්වතුනි මේ දෙන්න පුතා කොණ්ඩේ කපාගෙන ආපු මොහොතේ ඉඳලා මක් කරගන්නවද? කේවලු පටලව ගන්නව නේද? ඇයි? මේ අම්මා කැමති මේ කට් එකට මේ අම්මා කැමති මේ කට් එකට. ඉතින් බලන්න මේ දෙන්න රණ්ඩු වෙන එක හැරෙන වෙන දෙයක් වෙන්නේ නැහැ නේද කියලා. එහෙනම් නිකමට හිතලා බලන්න පින්විතනේ මේ තමන් කැමැත්තක් හදාගත්තට පස්සේ ඕන් මේ කැමැත්ත හදා ගැනීම නිසා ඔබට වෙන හානිය කොච්චරද කියලා. දැන් මම මේක ටිකක් ගැඹුරට අරගෙන යනවා ඉස්සෙල්ලා මම මේ ඔබට මේක පෙන්වනවා උඩින් උඩින් උඩින් ඊට පස්සේ මම ඔබට මේවට අදාළ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මාත්‍ර වලින් පෙන්වනවා තව ටිකකින්. ඉස්සෙල්ලා හොඳට තේරුම් ගන්න පින්වතුනි ඇත්ත තමන්ගේ ස්වභාවයට කොහොමද මේක දැනෙන්නේ කියලා. එහෙනම් ඔබ යම් දෙයකට කැමතියි කියලා කියන්නේ පින්වතුනි එතනින් එහාට. ඔබ මේ ලෝකේ දුකටපත් වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙලා. මොකද හේතුව මේ ලෝකයේ පින්වතුනි নিরপেক্ষව තියෙනවනම් ඕන එකකට ඔබ කැමතිනේ. හැබැයි ඔබ මේ ලෝකයේ සාපේක්ෂ කරගත්තොත් දැන් ඔබ කැමති පින්වතුනි ඒ අර සාපේක්ෂතාවයෙන් ඔබ කැමති එකට නේද? ලෝකේ নিরপেক্ষයි නම් ඕන එකක් කිසි ගැටලුවක් නැහැ. සාපේක්ෂ කරගත්ත ගමන් දැන් ඔබ බලන්නේ පිටුතුනේ ඔබට සාපේක්ෂව නේද? මං ගෑන් ළමයි දෙන්නගේ පින්තූරයක් දුන්නොත් ඔබට මේකෙන් ලස්සනම කෙනා කියන්න පුළුවන් බැරිද? කොහොමද ඔබ ලස්සනම කෙනා කියන්නේ? දැන් ඔබ සංසන්දනය කරනව නේද? ලස්සනම කෙනාව ඔබ දැන් සංසන්දනය කළා මේ ලස්සනම කෙනාව ගන්න යන්නේ මේ ගැල්ලමයි දෙන්නගේ. පින්තූර දෙකක් දීලා තියෙන්නේ. දැන් ඔබ සංසන්දනය කරන්න තියෙන්නේ ඔය පින්තූර දෙකද? මොකක්ද එහෙනම් ඔබ සංසන්දනය කරන්නේ? මොකද්ද ඔය සංසන්දනය කරන්නේ? ඔබ කියන මේ මේ කනට වඩා මේ කන හොඳයි. දැන් එහෙම කියන්නේ ඇයි? දැන් මොකක් එක්කද ඔබ ඔය සංසන්දනය කරන්නේ? කොහේ ඉන්නේ කොහේ ඉන්න කාන්තාවත් එක්කද සංසන්දනය කරන්නේ? හිතේ ඉන්න කාන්තාවත් එක්ක. ඇයි පින්විතනේ ඔබගේ ලෝකේ নিরপেক্ষ නැන්නේ? ඔබගේ ලෝකේ සාපේක්ෂයි. සාපේක්ෂ උනේ ඇයි? තමන්ගේ හිතෙත් කාන්තාවක් ඉන්න නිසා. තමන්ගේ හිතේ ඉන්න කාන්තාව එක්ක සංසන්දනය කරනව අර දෙන්නව. ඒ සංසන්දනය කරලා කරලා කරලා කරලා කියනවා මොකද්ද? මෙයා ලස්සනයි. එහෙනම් පින්විතනේ තමන්ගේ හිතේ කාන්තාවක් ඉන්නවනම් පුරුෂයෙකුට කාන්තාව දිහා බලලා සතුට වෙන්න පුළුවන්ද? ඒ බැරි නිසා නේද පින්විතනේ සමහර කාන්තාව දිහා බලලා ඈග් ගන්නනේ. දැන් මේ පුරුෂය තරුණ පුරුෂයෙක් මතකෙදිනේ. ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්නේ පින්විතනේ තමන්ගේදී සාපේක්ෂ නිසා. එහෙනම් හැම තිස්සෙම බලන්න ඔබ ලෝකයේ සාපේක්ෂ කරගෙන ඉන්නේ. ලෝකේ සාපේක්ෂ කරගෙන ඉන්න නිසා පින්විතනි එන දේවල් එක්ක එක්ක ඔබ ඇලෙනවා. එහෙමත් නැත්නම් ඔබ ගැටෙනවා. හැම මොහොතකම ඔබ ඉන්නේ ඔය ඇලීමයි ගැටීමයි එක්ක. ඔබ පැණි රසටද තිත්ත රසටද කැමති? ඔබ පැණි රසටද තිත්ත රසටද කැමති? පැණි රසට. දැන් ඔබ හිතනවාද මේ ලෝකේ ඉන්න ඔක්කොම පැණි රසටයි කැමති කියලා? නෑ එහෙම හිතන්න එපා. ඔබ කැමති කියලා ලෝකේ ඉන්න ඔක්කොම පැණි රසට කැමති කියලා හිතන්න එපා ඒක වැරදියි. සමහර පිරිස ඉන්නවා පින්විතනි තේ එකට සීනි බින්දුවක්වත් දානවට කැමති නැති. දියඩිය හැදෙලා එහෙම නෙමෙයි. මේ ලංකාවේ ඇට නෝ සීනි අමාරු තියෙන්නේ. සීනි අමාරු කිව්වේ? දියවැඩියාගෙන් නෙමෙයි මං කිව්වේ. සීනි කන්න ඔච්චර පෙරේත ඒ ලංකාවේ අය. පිටරට අය ඉන්නවා පින්විතනි සීනි බින්දුවක්වත් දානවට කැමති නැහැ. ඒගොල්ලන්ට ඕනේ අර කහට රස, තිත්ත රස ඕනේ. ඒගොල්ලෝ බොන කෝපි එකක් බිව්වොත් එහෙම දවස් 3ක් වැසිකිලියන්නේ නැහැ ලංකාවේ අයට. ඒ තරමට තිත්තම තිත්තයි ඒගොල්ලෝ බොන කෝපි එක. ඒගොල්ලෝ කැමති තිත්ත රසට. එහෙනම් දැන් අපිට කියන්න පුළුවන් මං කැමති මේ පැන් රසට නිසා ලෝකෙ ඔක්කොම කැමති පැන් රසට කියලා. නෑ. එහෙනම් දැන් ඔබ කිව්වා පින්විතනි ඔබ තිත්ත රසයෙන් පැන් රසය ඒ දෙකෙන් පින්විතනි ඔබ කැමති කියන පැන් රසයට. ඉතින් ඔබ පැන් රසයට කැමති කියන එක තුලම පින්විතනි ඔබ ලෝකේ දෙකට කරගෙන නේද? එහෙනම් දැන් ඔබට හොඳ ආකාරයෙන් පේන්න තියෙනව නේද පින්විතනි එක්ක ඔබ ඇලෙනවා එක්ක ඔබ ගැටෙනවා කියලා. ආච්චියා මේ තේ එකක් බමුද? ආච්චියාම දැන් තේ එක හදාගෙන එනවා. දැන් ඔබ හොඳාකාරවම දන්නව නේද පිංගුතුනි එක්ක ඔබ ඇලෙනවා. එක්ක ඔබ ගැටෙනවා. එක්ක ඔබ රාග වෙලා යනවා එක්ක ඔබ ද්වේෂ වෙලා යනවා පිංගුතුනි රාග වුණත් ද්වේෂ වුණත් අන්තිමට ඔබ සසරේ සැරිසරන මේ ගිනි සසරේ අනාථේ බවට පත් වෙනව නේද බලන්න. මොකද රාග වුණත් සැරිසරනවා ද්වේෂ වුණත් සැරිසරනවා. මෝහ වීම නිසා කොහොමත් ওই දෙකම පවතිනවා. එහෙනම් රාග වුණත් සැරිසරනවා නම් ද්වේෂ වුණත් සැරිසරනවා නම් පින්වතුනි ආච්චියේ තේ එකක් බොමුද කියලා කියපු ගමන් පින්වතුනි දැන් ඔබට උරුමුනේ මොකද්ද? ඊළඟ මොහොතේ ඉඳලා ඔබට උරුමේ මොකද්ද? මේ ගිනි සසරේ සැරිසරන එක නේද? මොකද්ද මේ ඔබ කරගන්න යන්නේ? තේ එකක් බීලා පින්වතුනි මේ ගිනි සංසාරේ සැරිසරන්න යන්නේ? ඔබ කැරට් වලටද කැමති බීට් වලටද කැමති? මට ඕනේ ඉතින් ඔබගෙන් අහන්න වෙන්නේ. නැතුව මං අහන්නද? ඔබ කැමති සති සම්පොජ්ජංගයටද? ධම්මවිචේ සම්පොජ්ජංගයටද? දැන් මට ඕක අහන්න තත්ත්වයක් ඔබ උදා කළේ නැන්නේ තාම. මම අහන්න දෙන ඔබ කැරට් වලටද කැමති බීට් වලටද කැමති කියලා. ඉතින් ඔබ කැරට් වලට කැමති නම් දැන් මොකද වෙන්නේ? බත් එක ලෙහෙලා බලනවා අම්මද මොනවද හදලා තියෙන්නේ බත් එක්ක කන්න. බීත් දැක ගමන් මොකද වෙන්නේ? දැන් ඔබට තේරෙනවද පිටින් ඔබ ඔබ මේ සතුටු වෙනවා කියලා හිතාගෙන මේ ලං කරගන්න දේවල් නිසා ඔබ ලෝකේ සාපේක්ෂ කරගන්නවනේ. ඔබ ලෝකේ සාපේක්ෂ කරගත්ත ගමන් පිටින් ඔබගේ සතුට සහ මුලින්ම වෙනසිලා යනවනේ. එහෙනම් දැන් මට මේ කියපු උදාහරණ දැන් මම හතරක් පහක්ම කිව්වනේ. තවත් එකක් කියන්නම්කෝ. ඔබ වැඩිපුරම කැමති අරලිය මල් perfume එකකටද සුවඳ විලවුන් වර්ගයකටද නැත්නම් සමම් පිච්ච සුවඳ විලවුන් වර්ගයකටද හා දැන් ඒ කියන්නේ පින්වතුනි මේ අලුත් අවුරුද්දේ ඔබට කවුරු හරි තෑග්ගක් ගෙනාව නම් ඔබ ওই තෑග්ග කඩපු ගමන් අර ගෝරතර සංසාරේ සැරිසරන්නේ බවට පත් වෙනව නේද? එහෙනම් පින්වතුනි ගෙදර ඉස්සරහ බෝඩ් එකක් ගහන්න කරුණාකර තෑග්ග ගෙනීමෙන් වලකින්න. එයි. ඔබගේ තෑග්ග නිසා මාහට ගෝරතර සංසාරේ අතරමං වෙන්න වෙනවා. අනාථ වෙන්න වෙනවා. ඇයිද ඔබ මෝහේ සනීප කරගන්නේ නැන්නේ? ඒක ඔබ මොහේ සනීප කරගන්න නැත්නම් අඩුවම තරමේ කියන්නේ අනේ මුණුපුරේ මට නම් ගේන්න එපා කිසි දෙයක් උඹ. ඇයි? මල පය ගොඩ පය බොල මං ඉන්නේ මට බෑ මේ සසරේ අතරමං වෙන්න. ඔහොමවත් අඩුවම තරමේ ඔබට කියන්න සිද්ධ වෙනව නේද? එහෙම නැත්නම් පින්වතුනි ඔබට කරන් තියෙන්නේ මොකද්ද ඔය සාපේක්ෂතාවය নিরপেক্ষ කරගන්න. ඒ තමයි පින්වතුනි ඔබ කැමති නම් යම් දෙයකට ඕන් ඔය කැමැත්ත නැති කරගන්න. බලන්න තථාගතයන් වහන්සේගේ ධහම සනිකරව මූලික උනේ මොකටද? ඔබ යම් දෙයකට කැමති නම් අන්නේ කැමැත්ත නැති කරගන්න කියලා. ඔබ යම් දෙයකට අකමැති නම් අකමැත්ත නැති කරගන්න කියලා කිව්වද බුදුහාඳුරෝ? නෑ. කිව්වේ මොකද්ද? කැමැති ඔබ යම් දෙයකට කැමති නම් අන්නේ කැමැත්ත නැති කරගන්න. ඔබ යම් දෙයකට කැමති නිසා තමයි පිඟුතුනේ ඔබ තව දෙයකට අකමැති. ඔබ යම් දෙයක එක ගැටෙන්නේ ඇයි? ඔබ යම් දෙයක් එක ගැටෙන්නේ ඇයි? ඔබ යම් අනිත් දෙයට කැමති නිසා හොඳට තේරුම් ගන්න. දැන් මොකද ඔබ මගෙන් නිතර ඇවිල්ලා අහන ප්‍රශ්නයක් තමයි. අනේ හාමුදුරනේ මට හරියට කේන්ති යනවනේ මට කේන්තිය පොඩ්ඩක් අඩු කරගන්න මොකක් හරි කියන්නකෝ. මට හරියට කේන්ති යනවා කේන්තිය පොඩ්ඩක් අඩු කරගන්න ක්‍රමයක් කියන්නකෝ. පින්වතුනි කේන්තිය අඩු කරගන්න ක්‍රම නැහැ. කේන්ති යනවා කියලා කියන්නේ ඔබ ගැටෙනවා කියන එක නේද? ඇයි ඔබ ගැටෙන්නේ? ඇයි ඔබ ගැටෙන්නේ? ඔබ දෙයකට කැමති නිසා. ඔබ දෙයකට කැමති වෙච්ච ගමන් පින්වතුනි ඒ කැමති වෙච්ච දෙයට ඔබ ඇලෙනවා. ඇල්ලේ ඉමේ හිටියොත් මොකද වෙන්නේ? දියල්ල දැකලා තියෙනව නේද? ඉම කියන්නේ කෙරෝල. ඇල්ලේ ඉම තමයි ඇලීම. එන ඇල්ලේ ඉමේ හිටියොත් මොකද වෙන්නේ? ප්‍රපාතයට වැහැලා දියල්ලෙන් පල්ලට වැහැලා මැරෙන්න වෙන්නේ. ඒ කියන්නේ මේ ගෝරතර සංසාරේ අනාථයෙක් වෙන්නයි සිද්ධ වෙන්නේ. ගැටීමේ හිටියොත් මොකද වෙන්නේ? ගැටීමේ හිටියොත්. හන්තාන කෙරවල හිටියොත් මොකද වෙන්නේ? ඒත් වැල්ලා විනාශ වෙලා යනවා. එහෙනම් ඇල්ලීමේ හිටියත් එකයි ගැටීමේ හිටියත් එකයි නේද? එහෙනම් ඇලීමයි ගැටීමයි දෙකම පිඟුතුනේ දුරු කරගන්න නම් කරන් තියෙන එකම දේ තමයි තමන්ගේ අර කැමැත්ත නැති කරගන්න. අන්න තථාගතයන් වහන්සේ දේශනා කළා පිඟුතුනේ මේ දුක මේ ඇලීම ගැටීම කියන දෙකම දුකක්. මොකද මේ සංසාරයේ කියන මේ ಜಾති දුක ඇති කරන වැඩපිළිවෙල. මේකනේ ಜಾති දුක කියන එක ලේසි පහසු දුකක් නෙමෙයි. ඔබට හරි සතුටු වෙන්න පුළුවන් සමහරට මට මනුස්ස ජීවිතයක් ලැබුණානේ කියලා සතුටු වෙන්න පුළුවන්. හැබැයි මනුස්ස ජීවිතයක් ලැබුණා කියලා සතුටු වුණාට පින්වතුනි ඔබට ලැබුණේ ಜಾති දුකක් ඔය. දැන් මේක යට ඉන්න අයට මේ කියන සැන්ඩලි එක කඩා වැහෙනොත් එහෙනම් මොකද වෙන්නේ? මේ මේ ආර මහා ලයිට් එක ගන්න මේ තියෙන ඕක කඩා වැහෙනොත් එහෙම ඔලුවට දැම්ම මොකද වෙන්නේ? ඔතනම චොප්ප වෙලා මැරිලා යනවා. අර වීදුරු කට් ටික ඔක්කොම ඇනිලා අනන්ත දුකක් හිතලා මෙතන මැරිලා යනවා ඇම්බියුලන්ස් එකේ එනකොට. දැන් ඕක පටන් ගත්තේ ඇයි? දැන් බනහන්න වෙන්නේ නැහැ නේද? ඇයි? කැමැත්ත කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි. පොඩි බයක් ජනිත කරවලා පිංගුදෙනි ඔබ ජීවිත කාලෙම බය කරලා තියන්නත් පුළුවන් වුණා. ඇයි? මහසෝනට බයයි නේද ඔබ? දැකලා තියෙනවද? කතා කරලා තියෙනවද? නෑ. බයයි ඒ උනාට. ඔබ දෙයකට කැමතියි කියලා කියන්නේ තින්දින ඔබගේ ජීවිතේ සාමාන්‍ය විනාශයි. ඒකයි මම මේ ඔබට පෙන්눔 කරන්න තථාගතයන් වහන්සේ මේ දුකට හේතුව විදියට කියපු දේ, දේශනා කරපු දේ මොකද්ද කියලා දකින්න. ඔය මේ සියලු දුක්ඛ කන්දයන්ට හේතුව විදියට උන්වහන්සේ දේශනා කළේ පින්දින ඔය කියන කැමැත්ත. ඉච්ඡාව, තණ්හාව කියලා කිව්වේ ඔන්න ඔය ඉච්ඡාවට. මොකද ઈච්ඡාවට ආහම තමයි පින්වතුනි තැන්හි හා වෙන්නේ ඒ තැන හා වෙන්නේ. ඔය හා වෙන තැන මොකද්ද කැමති තැන? අකමැති තැන එහෙම හා වෙනවද කවුරුත්? නෑ කැමති තැන හා වෙන්නේ. තණ්හා කියලා කිව්වේ ඒකයි. කැමති තැන හා වෙනවා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා බිනන්දනි. ඒ ඒ තැන ඇලි ඇලි අභිනන්දනය කරනවා. ඒ අභිනන්දනය කරන්නේ කාවද? තරහකාරයවද යාළුවවද? යාළුවව කැමති වුණා නම් දෙයකට පින්වතුනි ඉවරයි ඔක්කොම. එහෙනම් මේ දුකට හේතුව විදිහට තනිකරම පෙන්눔 කරලා තියෙන තථාගතයන් වහන්සේ මෙන්න මේ කියපු දේ. මොකද හේතුව පින්වතුනි මේ සියලු දුක් පරයා නැගෙන මහා දුකට කියනවා පින්වතුනි ජාති දුක කියලා. ජාති දුක කියන එක ලේසි පහසු දුකක් නෙමෙයි පින්වතුනි ඔබ හරියට පරිස්සම් වෙන්න මේ දේෙන්. ඒකයි මම මේ ඔබට කියන්නේ වහ වහ වහ වහ පින්විතේ සෝතාපන්න ඵලයටපත් වෙන්න. සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනෙක් හිනවනම් එතනින් එහාට මේ මාර්ගයේ පූර්ණේ කරන අරිහත් ඵලයේ පූර්ණේ කළ එක බින්දු මාත්‍රයක් මේ කුණු සංසාරයට එන්න හදන්න එපා පෞසරයා. ඔබ ඉන්නේ පින්වදින මනුෂ්‍ය ජීවිතයක් ලබලානේ. ඔබ නිකමට හිතන්න පිටින් අද ඔබ මෙතනින් පල්ලෙහාට බැලලා යද්දි මේ පඩිපෙළ බහිද්දි කකුල පැටලලා වැහැලි වෙලා ඔළුව වැදුණා නම් ඔළුව වැදෙන ඉවරලා පින්වදින ඔබ අන්තභාගය හැදුණා නම් ඔබට ඔබ මුළු ජීවිත කාලෙම ඇඳේ නේද ජීවත් වෙන්න වෙන්නේ එතනින් එහාට. ඇඳ වන හැදිලා කුණු වෙවි නේද පින්වදින මැරෙන්න වෙන්නේ අන්තිමට. දැන් ඕකට හේතු උනේ පින්වදින ඔය කියපු ಜಾති දුක නේද? දැන් ඔබට ಜಾතිය හටගත්තනේ දැන් ඉතින් අරිහත් ඵලයේ ලැබුණත් පින්වදින ඔය කියන විපාක වලින් ඔබට බේරෙන්න පුළුවන්ද? නිගමන හිතලා බලන්න මොන අපරාධයක්ද කියලා අපි කරගත්ත ඊයේ අද්දැවේ. ඊයේ අද්දැවෙත් ওই විදිහටම නම් ඔබ හිතියේ පිඟුතුනි. මේ අද්දැවෙත් ඔහොම ඉන්නවට ඔබට ගහන්න එපා නේද? ඔබ ඔබටම ගහගන්න එපා. මම මේ මොකද්ද මේ කරන්නේ කියලා මට මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා මම මේ මොකද්ද මේ කරගන්න යන්නේ කියලා. මොකද පින්වතුනි ඔබ ආපහු සැරයක් જાතියක් හැදුවොත් එහෙම ඔබට වෙන දේ ආයි හිතා ගන්න බැරි වෙනවනේ. මුගලන් මහරහතන් වහන්සේට ඇට කැඩෙනකන් හොරු ගැහුවේ පින්වතුනි જાති දුක නෙමෙයිද ඔය? නිගමන හිතලා බලන්න පොල්ලකින් ඔලුවට ගහගෙන ඔබගේ මොනතරම් වේදනයිද කියලා. හොරු 500ක් මට වෙලා ඉවරලා පිමුදිනේ ඒ උත්තරමයන් වහන්සේට ඇටේ මේ ඇඟේ තියෙන ඇට කෑලි කෑලි වලට කැඩනකම් ගැහුවේ. අන්තිමට අරිහත් බලෙන් කය අරගෙන ගිය තථාගතයන් වහන්සේ ගාවට. කියලා අවසර අරගෙන ඉවරලා පිමුදිනේ උන්වහන්සේ පින්නම් මොනතරම් වේදනාවකින්ද උන්වහන්සේ පින්නම් පන්න තියෙන හිතට බලන්න. මොකද අරිහත් උන්වහන්සේට ශාරීරික දුක දැනෙනවා. මානසික දුකයි නැත්තේ. එහෙනම් ජාති දුක නේද උන්වහන්සේට එතන තිබුණේ. ඉතින් උත්තරීතර අරිහත්ත්වයටපත් වෙනත් පින්වතුනි ජාති දුකෙන් ගැලවීමක් නැන්නේ. නිගමන ඉතලා බලන්න ඔක පින්වතුනි ජාති දුක නසා ගන්න පුළුවන් එකම ක්‍රමවේදය තථාගතයන් වහන්සේ දේශනා කළ දෙන්නේ කොහොම හරි මෙතනින් ඉක්මන එක. මේ දහම අවබෝධ කරගෙන මෙතනින් ගැලවිලා යන එක. එකම අවස්ථාවයි ඔබට තියෙන පින්වතුනි ඒ අවස්ථාවත් ඔබ පැහැර හරිනවා නම් ඔබ තරම් මෝඩේ මෝඩ පිරිසක් කොහෙද තව ඉන්නේ කියලා හිතලා බලන්න. දැන් ඔබට ඊට වඩා වටින්නේ මොකද්ද කියලා මට කියන්න. ජාති දුකෙන් නිදහස් වෙන එකම එක chance එකක් තියෙනවා. මොකද හේතුව පින්වදින සතාගතයන් වහන්සේගේ දහම තියෙන කාලෙ මේ. ඔබට සමහරට ගිය ආත්මේ ඔබ මිනිස්සෙක් වෙලා ඉන්නේ නැති බිඳි නමුත් තථාගතයන් වහන්සේගේ දහම කතා කරන්න ඉන්නේ නැතුව ඇති සමහර වෙලාවට. නිවන් මාර්ග දේශනා කරන්න පිරිස ඉන්නේ නැතුව ඇති සමහර වෙලාවට. එහෙම නැති කාලයක නම් ඔබ ඉපදුනේ බිඳි ඔබ කොච්චර මනුස්සත්වයේ ලැබලා මොන ප්‍රඥාවෙන් හිටියත් වැඩක් නැහැ නේ බිඳි ඔබට දහම අවබෝධ වෙන්නේ නැහැ නේක බිඳු මාත්‍රයක්වත්. මොකද දහම දේශන්න පුළුවන් කල්යාණ මිත්‍රයන් වහන්සේලා නැහැ නේ වෙලාවේ. ඒක නිසා මොකද උනේ ඔබට කර කියා ගන්න දෙයක් තිබුණේ නැහැ. ඔබ කාලා බීලා හොඳට රැඳි බීලා හිටියේ ඉඳලා ගිරලා දැන් ආයෙ ඉපදුනා. ඒ ඉපදිච්ච දවස් ඉඳලා පින්වතුනි අද මේ දක්වා කාලය තුල ඔබ ඉස්පිරිතාලේ ගිහිල්ලා නැද්ද එක දවසක්වත්? මේ ඔය මොකුත් ඕනේ නැහැ පින්වතුනි. ඔබට මේ හෙම්බිරිසාවක් හැදෙලා ඔළුව පාත් කරගෙන ඉන්න බෑ. හොටු ඇක්කෙන්න මට්ටම කාවට පස්සේ ඔබට ඒ තරම් දුකක් නැද්ද? තවත් නැල්ල නැහැ නේ. ඊය හිතර බලන්න. ඔය කියන පොඩි දුකත් මහ වේදනාවක් නම් මේ වෙලාවට. කටපුරා පිළිකාවල් හැදිලා ඇඟ පුරා පිළිකාවල් හැදිලා මේ දුක් විඳින මිනිස්සු ගැන ඉක්මනට හිතලා බලන්න. දැන් ওই தත්ත්වය තාම ඔබට උදා වෙච්ච නැති නිසාද පිවිතුරු ඔබ උඩ පැන පැන ඉන්නේ. වැඩේ තියෙන්නේ මේකයි ඔබට ඒක උදා වුණාට පස්සේ උතනින් නිදහස් වෙන්න බෑ ඔබට. හිතලා බලන්න ඔබට හෙට ඉඳලා හැදෙනවා පිංගුතුනි දරුණු ඔලුව කැක්කුමක් ආයි කවදාවත් හොඳ කරන්න බැරි. දැන් ඔබට පුළුවන් ද පිංගුතුනි ඵලය පූර්ණේ කරන්න? ඔබට පුළුවන් ද බණ ටිකක් කාලා සෝතාපන්න වෙන්න? නෑ ඔබට ජීවිතේ එකම අවස්ථාවක් ගිලිහිලා ගියා. එතනින් එහාට පිංගුතුනි ගෙදර ඉන්න බල්ලත් එකයි ඔබත් එකයි. දෙන්නම සසරේ යන්න විතරයි වෙන්නේ. බල්ලගෙන් ඔබ වෙන් උනේ පිංගුතුනි ඔබට මේ ධහම අවබෝධ කරගන්න පුළුවන් නිසා. හැබැයි ඔබ දහම අවබෝධ කරගන්නේ නැත්නම් පින්විතනි ඔබටත් වෙන්නේ මොකද්ද බල්ල කරන දේම කර කර ඉන්න මොකද්ද eating drinking sleeping and having sex ඒ කිව්වේ කනවා බොනවා නිදා ගන්නවා දරුවෝ හදනවා ඔන්න ඔය කටයුත්ත කර කර තමයි ඉන්න වෙන්නේ වෙන දෙයක් නැහැ ඊට අමතරව රස්සාවක් කරනවා මොකද නිකන් කන්න හම් වෙන්නේ නැහැ කන්න රස්සාවක් කරනවා බොන්න රස්සාවක් කරනවා නිදා ගන්න රස්සාවක් කරනවා ළමයි හදන්න රස්සාවක් කරනවා හදාගත්ත ළමයි පෝෂණය කරන රස්සාව කරනවා ওই ටික නේද කරන්නේ බල්ලා ෆ්‍රී එකේ ඔක්කොම කරනවා ආයි බල්ලට අමුතුවෙන් කරන්න දෙයක් නෑ. බල්ල රස්සාවට නැගලා දෙනව කොහෙවත්. නෑ. ඔබ රස්සාවට ගිහිල්ලා බල්ලට කන්න දෙනවා. එහෙනම් බල්ලද ඔබ සුගතියේ ඉන්නේ. බල්ලා සුගතියේ ඉන්න අන්තිමට බලද්දී. නිගමන හිතලා බලන්න මේකද? බල්ල ওই ටික ඔක්කොම කරනවා නිකන්. ඔබ රස්සාවක් කර කර උදේ ඉඳලා රැ වෙනකම් මහන්සි වෙවි මහන්සි වෙවි ඔබ ওই ටික කරනවා. ඔබට ලැබිච්ච මනුෂ්‍ය ජීවිතෙන් ඔබ ගන්න ප්‍රයෝජනේ ඔච්චරම නම් පින්විතනි අපරාධය ඔබට මනුෂ්‍ය ජීවිතයක් හම්බුනේ. ඒකේ ප්‍රතිඵලය විදිහට ඔබට ආයි මනුෂ්‍ය ජීවිතයක් හම් වෙන්නේ නැහැ කවර කවදාකවත්. තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ ඔය ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ ඉවර වෙලා තව මනුෂ්‍ය ජීවිතයක් ලැබෙනවා කියන එක කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්න වගේ වැඩක් කියලා. කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්නවා කියන වැඩේ පින්විතනි සම්භාවිතාව බිඳුවට කිට්ටුයි හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ඔබට ආයි මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ නැහැ. ලැබීමේ සම්භාවිතාව බිඳුවට කිට්ටුයි. ඇයි හේතුව? ඇයි හේතුව? ඔබ මනුෂ්‍ය ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් නෙමෙයි. මනුෂ්‍ය ජීවිතෙන් තියෙන ලොකුම ප්‍රයෝජනය මොකද්ද? නිවන් දැකීම. නිවන් දැකීම කියලා කියන්නේ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කර ගැනීම. සද්ධර්මයේ ශ්‍රවණය කළ සෝතාපන්න ඵලයේවත් අඩුම තරමේ සාක්ෂාත් කරගන්න එක තමයි පිටුදින මනුෂ්‍ය ජීවිතෙන් ලබන්න පුළුවන් උපරිම ප්‍රයෝජනේ. ඔබ ඒක නෙමෙයි ගන්නෙ. ඒක නිසා ආයෙ ඔබට මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා වැඩක් නැහැ. ඔබ රූප බලන්න කැමති නේද? ඔබට ඇස් දෙකක් නියෝනේ. ඉතින් බල්ලෙක් වෙලත් බැරිද ඔක් කරගන්න? ඇයි බලන්න ඇස් දෙකක් නැද්ද? බල රූප බලන්නේ නැද්ද? ඉතින් අපරාධනේ මේ උත්තරීතර මනුස්ස ජීවිතේ ඔබට හම්බුනේ බල්ලෙක් වුණත් ඔය ටික කරගන්න තිබ්බනේ. ඔබ සුවඳ විඳ ගන්න නේද කැමති? හොඳට perfume එකක් ගහගෙන ඉවිල්ලා හොඳට සුවඳ බල බල යන්න නේද ඔබ කැමති? එහෙනම් මොකද ඔබට මොන මොන අත්දැකීමක්ද ඕනේ? යටත් පිරිසෙන් බලු අත්දැකීමක් හරි ලැබුණා නම් ඇතිනේ. ඒ ඔබ දැකලා නැද්ද උණුත් ඔය මොකක් හරි හම්බුනාට පස්සේ ඉව කර කර යන්නේ? උණු සුවඳ තමයි හොයන්නේ. ඉතින් ඒ ඒකමනේ. ඕනනම් ටිකක් සල්ලි තියෙන තැනක උපදිනවා සුදු නෝන කෙනෙකුට වගේ එංගලන්තේ වගේ ඉන්න සුදු නෝන කෙනෙකුට ඉපදුනා නම් වර්ෂේ පර්ෆියුම් පොට්ටකුක් ගහගත්ත හැකි. හැබැයි තියෙන ඒ අද්දවේ ලැබුවට පස්සේ පර්ෆියුම් වලට කැමති නෑ. හැමදේම මොනවද? කුණු කරවල සුවඳට කැමති. හොරන්න දෙයක් නෑ. කර්ම විපාකෙට හම්බෙලා ආපු දේ. ගති ගැලපීමෙන් ඔක්කොම හටගන්නේ. කුණු ගතියට නෙවෙයි මෙතන ගිහිල්ලා බල්ල වෙලා උපදින්නේ. බලන්නකො පූසාව කවදාවත් නාවල නැහැ නේද ඔබ? එතකොට පූසාව තුරු කරගෙන හිටිය හැකි නේද ඔන්න? මේ බල්ලව දවස් දෙකක් නැහැ වුණ නැත්නම් එහෙම මොකද වෙන්නේ? පලාත ගෙන්න ගන්න බෑ නේද? පේනව නේද පින්විතනේ කරගත්ත කර්ම ශක්තිය දනු හැදෙන ශරීරවල හැටි. දවස් දෙකක් නැවි නැත්නම් පලාත කියන මෙරි තරම් ගඳ ගහනවා බල්ලව. ඒ බහලු වැඩ පිළිවෙල කරන්න දෙයක් නැහැ. ඒකයි කියන්නේ පින්වතුනි මේ අපි වශයෙන් තියෙනව නෙමෙයි. අපි කැමති වෙන්න පුළුවන් හැබැයි ඒවා තියෙන්නේ අපි කැමති නිසා නෙමෙයි. දිව්‍ය අධ්‍යයනයකට අපි කැමති වෙන්න පුළුවන්. නමුත් දිව්‍ය අධ්‍යයනය ලැබෙන්නේ අපි කැමති නිසා නෙමෙයි. අන්න ඒකයි දකින්න තියෙන දේ. ඔබ මනුස්ස ජීවිතේට කැමති වෙන්න පුළුවන්. හැබැයි ඔබට මේ මනුස්ස ජීවිතේ ලැබෙන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. ඒවට අදාළ සියලු කරුණු සාධක එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා පින්වතුනි ඔබට මේ මනුස්ස ජීවිතයක් ලැබුණා. ඒ මනුස්ස ජීවිතෙන් ඔබ උත්සාහ කරන පළවෙනිම දේ තමයි පින්වතුනි කොහොම හරි මං ජාති දුකෙන් නිදහස් වෙනවා කියන එක. ඒක ඔබ කරගත්තේ නැත්නම් පින්වතුනි ඔබ ඒ මොනවා කළත් වැඩක් නැහැ. ඔබ තිරිසන් යෝනියටම ඇදිලා යනවා. මොකද හේතුව තිරිසන්ු කරන ටිකම තමයි ඔබ අන්තිමට ඔය කරලා තියෙන්නේ. මම කියන ඒවා නෙමෙයි පින්වතුනි මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු දේවල් ආදිත්ත පරියාය සූත්‍රයේ කියවලා බලන්න. සංයුක්ත නිකායේ තුන්වෙනි පොතේ තියෙනවා පින්වතුනි ස්කන්ධ වර්ගය කියවලා බලන්න ඔබ. මම කියනවනම් මම කියන එක ඔබට විශ්වාස නැත්තම්. තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවෙන් උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දැකලම දේශනා කරපු දෙයක් තියෙනවා. මහණෙනි යමෙක් ඇහෙන් රූප දැකලා ඒ දැකගත් රූප කෙනේ කාමයේ ජනිත කරගෙන කාම සංසර්ගයේ එදෙදි හිටියනම් කාම සංසේමනේ එදෙදි හිටියනම් කාම පරිේශණයේ එදෙදි ඉන්න වෙලාවේදී කය කඩලා ගියානම් කය කඩලා ගියානම් කිව්වේ මිය ගියානම් එක්ක පෙරේතෙක් වෙනවා එක්ක තිරිසනෙක් වෙනවා ඔය එක තැනකටවත් ධම්මයක් වෙනවා කියලා දාලා නැහැ උන්වහන්සේ. දෙවි කෙනෙක් වෙනවා කියලා දාලා නැහැ, මිනිසෙක් වෙනවා කියලා දාලා නැහැ. කණෙන් ශබ්දයක් අහගෙන, කාමයේ ජනිත කරගෙන, කාම පරිේශණයේ එදී එදී ඉන්න වෙලාවක මලොත් එක්ක තිරිසනෙක් එනවා, එක්ක පෙරේතෙක් එනවා. කවුද මේ කියන්නේ? තථාගතයන් වහන්සේ පින්වතුනි මේ තථාගතයන් වහන්සේලා අනුමාන වශයෙන් දේවල් දේශනා කරන අය නෙමෙයි. ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දේශනා කරන්නේ පිටුදී දැකලමයි දේශනා කරන්නේ. එන ඔබට වෙන දේ ඔබට හිතා ගන්න බැරිද? ඒකනේ මම ඔබට කියන්නේ ඔබ ප්‍රඥා ගෝචරව ජීවත් වෙන කෙනෙක් නම් ඔය පාර යන නකුටු බල්ලෙක් දැක්කහම අර පණුව හැලි හැලි දුවන බල්ලෙක් දැක්කට පස්සේ දෙන ඔබට හීන්දාඩිය දාලා නැඟ හිරිවැල්ල යන්න ඕනේ ඔබට. ඇයි පින්විතනේ ඕකත් ගියාත් බැවේ මොකෙද්ද? ඔබ වගේම ලස්සන්ට සුවඳ ගගහ ලස්සන්ට එක එක පාට જાති මූණට දාගෙන එක එක පාට જાති කොණ්ඩෙට දාගෙන ජීවත් වෙච්ච කෙනෙක්. පේනවද උරුමේ? මම ඒකයි පින්වතුනි කිව්වේ ඔතනින් බේරෙන්න ඔබට අයිතියක් තියෙනවා. මේ තථාගතයන් වහන්සේගේ දහම අහන්න ඔබට අයිතියක් තියෙනවා. ඔබට වගකීමක් තියෙනවා පිංගුතුනි ඔතනින් බේරිලා යන්න. ඒක නිසාමයි මෙච්චර ඈත ඉඳලා හරි ඇවිදලා ඔබට මේ දහම දේශනා කරන්නේ මේ පිරිස් මේ ලක්ෂ ගණන් වියදම් කරගෙන ඔබව මෙතනට ගෙන්නගෙන ඔබට මේ දහම අහන්න දෙන්නේ. මේවා හරියට තේරුම් ගන්න පිංගුතුනි ඒකයි මම ඔබට කියන්නේ තථාගතයන් වහන්සේගේ දහමත් එක්ක සෙල්ලම් කරන්න එපා. මහා වටින දෙයක් පිංගුතුනි මේ කාලාන්තරයකට පස්සේ ඔබට මේ දහම හම්බුනේ. ඔබ දන්නවද ඔබ කොච්චර කතාවක් ඉපදුනාද කියලා? ස්වාමීන් වහන්සේලා පිරිසක් තථාගතයන් වහන්සේගෙන් අහද්දී ස්වාමීන් අපි කොච්චර කාලයක් ඉපදිලා ඇද්ද කියලා. උන්වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා මහන. නුඹ හොරෙක් වෙලා රජ්ජුරුවන්ට අහු වෙලා බෙල්ල කපද්දි ගලාගෙන ගිය ලේපාර මේ සප්තමහා සාගර ජලයටත් වඩා වැඩි කියලා. දැන් හැම අත්බවයකම පිටුදලි මනුස්ස වෙනවද? දැන් මනුස්ස වෙනවා කියලා කිව්වේ කොහොමද? කන කැස් බෑවා වියසුදෙන් අහස දකින්නවා වගේ. දැන් ඔබ දැන් ඔබට මොලයක් බුද්ධියක් තියෙනවනේ ඔබ හොඳට ගණගෙන බලන්න මේක. කොච්චර කාලයකට පස්සේද මම මේ මේ මේ කියන කොච්චර අනාදිමත් සංසාරයක් ඔබට තිබිලා තියෙනවද කියලා. ලේසි පහසු දෙයක්ද කියලා. හොරෙක් වෙලා බෙල්ල කපද එන හොරෙක් මිනිසෙක් උනාට හරියන්නේ නැහැ. මිනිසෙක් වෙලා හොරෙකුත් වෙන්න ඕනේ. හොරෙක් වෙලා විතරක් හරියන්නේ නැහැ. අහු වෙන්නත් ඕනේ. අහුණාට හරියන්නේ නැහැ මරණ දඬුවම දෙන්නත් ඕනේ. මරණ දඬුවම දුන්නට හරියන්නේ ඒකට බෙල්ලම කපන්න ඕනේ. ඒ බෙල්ල කපපු වෙලාවේ ගලාගෙන ගිය ලේ ප්‍රමාණය සප්ත මහා සාගරයටත් වඩා වැඩි කිව්වම් පින්විතේ ඔබ හරියට සිහින තියෙන්න පැවතන. ඔබට සිහින තියෙන අම්මමලා කියලා ආරංචි වුණාමනේ. ඔබට සිහින තියෙන අම්ම මැරලා ඉල්ල පෙට්ටිය හරියට පස්සේ අර දර කැල්ල දකින්නේ. අම්මේ කියාගෙන ඇද වැටෙන්න හරිනම් මෙතනනේ පින් විදිනේ අම්මේ කියාගෙන ඇද වැටෙන්න ඕනේ ඔබ. ඇයි කොච්චර කාලයක් තිස්සේ එන ගමනක්ද මේ? ඔය එක කාලයකවත් ඔබට තථාගතයන් වහන්සේ නමක් මුණ ගැහිලා තිබුණේ නැහැ නේද? මේ ශ්‍රී සද්ධර්මයක බින්දු මාත්‍රයක්වත් ඔබ ලැබිලා තිබුණේ නැහැ නේ පින්විතනි මේ මුළු සංසාරෙටම. ඒ ලැබුණා නම් ඒ ලැබිච්ච වෙලාවේ මොකක් හරි අඩන්තේටම කරගෙන ඉන්න ඇති මේ වෙලාවේ. බුදුහාඳුරු මෙහි බණ කියනවා අර පැත්තේ ඉඳගෙන මොකද කරන්නේ කෙල්ලෙකුට විහිළුවක් විහිළුවක් කරගෙන කොල්ලෙක් දිහා බල බල ඉන්න සමහර වෙලාවට. නැත්නම් වලඳක් හොද හොද ඉන්නේ නැති. ඔය මොනවා හරි ටිකක් කර කර කර කර ඉඳලා පින්වදෙනි බුදු රජාණන් වහන්සේලා කී දහහක් පහු කරන්නේ නැද්ද? දැන් ඔබ හදන්නේ මේ උත්තරීතර තථාගතයන් වහන්සේවත් පහු කරන්නද? ඒකයි පින්වදෙනි මම ඔබට මේ පෙන්눔 කරන්නේ. ඒකයි පින්වදෙනි අපි මේ චීවරයට ආවේ. ඔබ වගේම මේ ගමන යන්න ආපු පිරිසක්. ලෝකෙ හොඳට අල්ලන්න මහ ඉහලින් ලෝකෙ අල්ලන්න ආපු පිරිසක් අපේ. නමුත් මේ යථාර්ථය දැන් ලැබෙනලා මනුෂ්‍ය ජීවිතයේ තියෙන ලොකුම වටිනකම තමයි ලොකුම වගකීම තමයි පුළුවන් තරම් ඉක්මනින් මේ ජාති දුකෙන් නිදහස් වීම කියන එක. හොඳ ආකාරවම අවබෝධ වෙලා තමයි පින්විතනේ ඔක්කොම අතහැරලා දාලා පැවිදි වුනේ. දැන් මේ පැවිද්දට පින්විතනේ දන් කුඩ ටිකක් හම්බුනා නම් හොඳටම මෙතන එතනින් හැර කිසි දෙයක බලාපොරොත්තුවක් නැහැ. දඟුරු ටිකක් විසිකලා නම් ඒ හොඳටම මැතිපෙ විදිහට මොකද මේ අද්දවිදි මේක කෙලවර කරගන්නව හැරෙන්නේ වෙන නම් කිසිම රැකියාවක් නැහැ. ඒකම තමයි පින්විතින් කරගන්න තියෙන්නේ. මොකද හේතුව මේ manussත්වයක් ලැබිලා, සද්ධර්මයක් ලැබිලා, තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල සැනසෙන්නත් ලැබුණා නම් පින්විතින් ආයේ මෙතනින් එහාට ඕක කොයි කාලේ ලැබෙයිද ආයේ? මට මේ අවස්ථාව උදා වෙන්න කොච්චර කාලයක් මම මේ සංසාරේ ආවද? දැන් මම මේ අවස්ථාව මිස් කරගත්තොත් මට ආපහු සැරයක් මේ අවස්ථාව මේ විදිහට ලැබෙන තව කොච්චර කාලයක් යන්න වෙයිද? එහෙනම් දැම්මට ඔබ කියන්න තියෙන දොස්තර වෙන එකද ලොකුම වැඩේ? ඉංජිනේරුව වෙන එකද ලොකුම වැඩේ? මෝහයෙන් මුලා වෙච්ච මෝහෙන් අගතියට ගිය මෝඩ පැටවුන්ට නම් හොඳයි ඔය කියන කතා ඔක්කොම. මම මේ කියන්නේ මේක හැබැයි මම මේවත් දෙයක් කියලා මම මේ කතා කරන්නේ ලෝකේ ගැන නෙමෙයි. ලෝකේ හදාගෙන ඕන එකක් ඔබ කරගන්න. එනවා ලෝකේ ගැන නෙමෙයි මේ කතා කරන්නේ නිවන ගැන කතා කරන්නේ. ඔබ නිවන නිවනට ඕන නිවන ඕනේ නැත්නම් ඔබ ලෝකේ හදන්න. කිසි ප්‍රශ්නයක් නැහැ ඒක මම. මම එහෙම කාවත් අරන් යන්නේ එහෙම නැහැ. කාවත් අල්ලගෙන ඉන්නේ නැහැ ලෝකේ හදන්නේ නිවන් දැකපන් කියලා එහෙම. ඔබට ඕන එකක් ඔබ කරගන්න. මට අදාළව නෙමෙයි ඔය එකක්වත්. මට අදාළ එකම එක දෙයයි මොකද්ද? මම මගේ වැඩේ කරගන්නේද නැද්ද කියන එක විතරයි. හැබැයි පින්වදින මම අනාදිමත් සංසාරේ ඉඳලා පල් මෝඩයක විදිහට ඉඳලා ඉඳලා ඉඳලා යන්තමින් ප්‍රඥාව පහළ වෙච්ච වෙලාවේ පින්වදින මන්නම් මේ අවස්ථාව අතරගන්නේ නැහැ. ඒක නිසා තමයි පින්විතනේ කෝටි ගණන් ධනෙ අතහැරලා දාලා මේ මේ ප්‍රවෘජාදිවියටපත් උනේ. ඔහු වගේ මමත් ඉගෙන ගත්ත පින්විතනේ. මම ගුවන් යානා ඉංජිනේරුවෙක් වශයෙන් හිටියේ. ඒ මට්ටමේ යනකම් ඉගෙන ගත්තා. ඵලය මොකද්ද? මොකද්ද ගන්න තියෙන්නේ? මාව ජාති දුකෙන් නිදහස් කරනවද? මොකක් හරි කර්ම ශක්තියක් පෑදිලා පිංගුතුනි ඔය ඔය ප්ලේන් එක ඔය මේ ඔය මේ පෙත්ත තියෙන පෙත්ත කරගෙන වෙලාවට පොඩ්ඩක් හරි ඉස්සරහට එම ගියොත් එහෙම පිංගුතුනි තනිකරම මස් බ්ලෙන්ඩර් වෙච්ච මස් ටිකක් විතරයි ඉතුරු වෙන්නේ. දැන් මං ජාති දුකෙන් නිදහස්ද? ඕක තමයි පිංගුතුනි මේ මේ ලෝකේ තියෙන මොනම රැකියාව කළත් මේ ලෝකේ රජ මේ ලෝකෙටම රජ වුණා සක්විති රජුරු වුණත් මිනිතේ වැඩක් නැහැ නේ. ජාති දුකෙන් නිදහස් වෙන්න බෑනේ. තථාගතයන් වහන්සේ දවසක් වඩිද්දී පිටුදෙන හරක් රංචුවක් දැකලා ආනන්ද හාමුදුරන්ට කියනවලු ආනන්ද මේ ගෝර්තර සංසාරේ දින ස්වභාවය බලන්න. මෙතන එකම හරකෙක්වත් නැහැ එකම මීහරකෙක්වත් නැහැ. සක්විති රජ পদවිය නොලබපු. එහෙනම් දැන් ඔක්කොම මේ තන කන්නේ මොකුද මේ? සක්විති රජවරු ඒ කාලේ හිටපු. මෙන්න මේ සංසාරේ තරම් භයානක දෙයක් තව කොහෙද තියෙන්නේ? හැබැයි සක්විති රජ පදවිය හම්බුනාම නම් කොහොමද හිතුවේ? ඔක්කොම හරි ඇයි? මුළු ලෝකෙටම ලොක්ක කවුද? මම. එහෙම හිතන් හිටියේ දැන් මොකද කරන්නේ? මඩේ ළඟින කුණු මීහරකෙක් නේද දැන්? ඔය ටිකද ඔබ උරුම කරගන්න යන්නේ. මෝහෙන් ජීවත් වුණොත් ඔය ටික නේද අපිට හම් වෙන්නේ. කවුරු මොනවා කිව්වත් ඒක කියන්න පුළුවන් එක එක විදිහට. ආහාහා ඕගොල්ලෝ නිවන් දැකලා හරියන්නේ සිංහල ජාතිය නගා සිටුවන්න ඕනේ. එහෙම කියන්න පුළුවන්. ආහා ඔක්කොම නිවන් දැක්කට පස්සේ කොහොම සමාජයක් තියෙන්නේ කොහෙද? එහෙමත් කියන්න පුළුවන්. එක එක අයට එක එක විදිය දේවල් කියන්න පුළුවන්. නමුත් ඔය හැම එකටම බිල්ලට යන්න කැමති කවුද? හා මම ප්‍රශ්නයක් අහන්න ඔබේ. සිංහල ජාතිය නගා සිටුවීම උදෙසා බිලි පූජාවක් කිරීමට අවශ්‍ය ඇත. අත උස්සන්න බිල්ලට යන්න කැමති අය. එහෙනම් දැන් මොකද කරන්නේ? තමන්ගේ වැඩේ කරගන්න. කඩකයි වාරුව විතරක් වැඩක් නැහැ නේ. හරිනම් මොකද තියෙන්න ඕනේද? වැඩක් තියෙන්න ඕනේ. කඩකයි වාරු ගහලා විතරක් වැඩක් නැහැ. වැඩක් තියෙන්න ඕනේ. ඒ වැඩේ කරන්න කැමති නම් සිංහල ජාතිය බේරා ගැනීම උදෙසා තියෙන එක ක්‍රමයක් බිලි පූජාවක් කරන්න. ඒ බිලි පූජාව කරපු ගමන් සිංහල ජාතිය වර්ධනය වෙන්න පටන් ගන්නවා. කවුද බිල්ලට එන්න කැමති? ඔබ මේ අද්ද මේ බිල්ලට එන කැමති නැමැති නැත්නම් පිළිතුරු මුළු සංසාරෙම බිල්ලට දෙන්න කැමතිද? මම මේකෙන් කියන්නේ මායි කිව්ව මම ලෝකේ ගැන කතා කරනවා නෙමෙයි. සිංහල ජාතිය කාටවත් වනසන්න බෑ පින්වදනේ. සීහලයා කියන්නේ කවුද කියලා දන්නේ නැතුවයි ඔය කෑ ගහන්නේ. සීහලයා කියලා කියන්නේ මොකද මේ දහම අවබෝධ කරගත්ත උත්තරීතර පිරිසක්. ඉස්සරහට සීහෙලේ බිහි වෙනවා පින්විතනි දෙබරු බිහි වෙන ගානට හොඳට බලන්න වැඩි හරියක් පිරිමි බිහි වෙන්නේ හොඳට බලන්න මම බොරුද කියන්නේ කියලා. මෙච්චර කල් කියපු එකක්වත් බොරු උන්නේ නැහැ. ඇයි ධර්මතාවයක් කතා කළේ තථාගතයන් වහන්සේ දේශනා කරපු. අදර කාන්තාව වැඩි වෙන්න පුළුවන් සිංහලයන්ගේ. හැබැයි තව අවුරුදු 20කින් බලන්න පිඟුතනේ. වැඩි හරියක් බිහි වෙන්නේ කවුද? පිරිමි. ඇයි දහම නැගෙන නැගෙන වාරයක් වාරයක් ගන්න දහම හොඳට නැගෙන නැගෙන නැගෙන නැගෙන මොකද වෙන්නේ? පිරිමින්ගේ ආගමනේ වැඩි වෙනව මොකටද? මොකටද? නිවන් දකින්න. නිවන් දකින්න. ඵල පූර්ණේ කරන්න. අරිහත් ඵලය පූර්ණේ කරන්න. ඒකෙන් කියන්නේ කාන්තාවන්ට බෑ කියලා එහෙම නෙමෙයි පුළුවන් මේ උත්තරීතර පිරිසක් මේ ඉන්නේ. මහා වෙහසක් දරන්නේ මේක කොහොම හරි කරගන්න පුළුවන්. ඊට වඩා වැඩි සම්භාවිතාවක් තියෙනවා පිරිමින්ට. එච්චරයි තියෙන්නේ. සම්භාවිතාවේ අඩු වැඩියක් විතරයි තියෙන්නේ. බෑ කියලා එකක් එහෙම නෑ කොහෙවත්. එහෙනම් දහම නැගෙන්න නැගෙන්න පින්වතුනි පුළුවන් තරම් බිහි වෙනව කවුද? මේ පිරිමි ජාතිය බිහි වෙවි බිහි වෙවි 100 හෙලයෝ කියන එක උතුරලා යනවා මේ රට. ඒක නිසා ඔබ ඒවට කලබල වෙන්න යන්න එපා. ඔබට කරන්න තියෙන්නේ මොකද්ද? ඔබගේ වැඩේ කරගන්න. ඔබ තුලින් අරිහතුන් වහන්සේ නමක් බිහි කරන්න මේ ලෝකෙට. මේ ජාති දුකෙන් නිදහසෙන් පිඟුදෙනි ජාති දුක කියන එක මම ඔබට පෙන්වන්නේ මේ ඔබ ජාතිය සකස් කරගත්තට පස්සේ මොනෝ වේද කියලා දන්නේ නැහැ. ඔකට උදාහරණයක් මම ඔබට මේ පෙර දේශනාවල කළා ඉතින් අහපු අයට මතක ඇති. මීයා අහුවෙන හබක ගැන මම ඔබට දේශනා කළා ඉතින් අහුවනම්. ජාති දුක කියලා කියන්නේ තනි කරම ඔන්න ඔය ජාති එකක්. ඔබ දැකලා තියෙනවද මේකනේ මීය වල්ලන්න පාවිච්චි කරන හබක? පෙට්ටියක් වගේ එකක්. මේ පෙට්ටියට ඉරට්ටක් ගහලා ඉවරලා ඔය පෙට්ටියේ පියන ඉරට්ටට පටලවලා තියෙන්නේ. ඔය ඉරට්ටේ ගහනවා පිඟුතේ පොල් කෑල්ලක් හොඳට පුච්චලා. නැත්තම් හොඳට පුච්චපු කරෝල කෑල්ලක්. මීය යන්න යන්න වෙන ගමන. මීය වෙන ගමනක් යන්න යනකොට පිඟුතේ මේ මීයට එනවා සුවඳ. අර පුච්චපු කරෝල කෑල්ලේ සුවඳ එනවා. ඒ සුවඳ ආපු ගමන් පින්වතුනි දැන් මේ එන්නේ මොකද්ද? මීයට හරි සතුටුයි නේද? දැන් ඔබ ඔබ මීය මට්ටම හිතා ගන්න. දැන් මේ කියන උදාහරණය හොඳට ඔළුවට අරගන්න ඔබ ඔබගේ මට්ටමට දාගෙන. මීය යන්න යන්න වෙන ගමනක්. හැබැයි මීයට තියෙනවා පොඩි අවුලක්. පොඩි පිස්සුවක්. මොකද මේ පිස්සුව? කරෝල වලට කැමතියි. හැබැයි මීයා හිතාගෙන ඉන්නේ නම් මොකද්ද? මම කැමති නම් මට හරි සතුටෙන් ඉන්න පුළුවන් කියලා. ඔබත් ওই දෘෂ්ටියේ නේද ඉන්නේ? මම දෙයකට කැමති නම් ඒක ලැබෙන්න ලැබෙන්න මට සතුටුයි කියලා නේ ඔබත් හිතාගෙන ඉන්නේ. දැන් හොඳට බලන්න මේ මීයට වෙන වැඩේ. ඒ ටික තමයි ඔබටත් වෙන්නේ. මීය අගේට යන්න ගියා. අගේට යන්න ගිය මීයට ආව සුවඳක්. ඒ ආවේ Taman කැමති જાතිය සුවඳක්. මොකද Taman කැමති මේකට. කැමති જાතිය සුවඳක් ආපු ගමන් මොකද කරන්නේ? ගිය ගමන් මගේ වෙනස් කළා මේ පැත්ත හැරුණා. හැරෙනකොටම දැන් දැක්ක මොකද්ද? කරෝල කෑල්ල තියෙනවා. ආන්න මම කැමති මට දැන් ලැබෙන්නයි යන්නේ. මට දැන් හරි සතුටුයි. අන්න මීයට පිඟිනන ඔබ විඳින සතුට අර මං කැවුම් කන්න කැමති. මට කැවුම් දැන් ලැබෙනවා අවුරුද්දට. ඒක නිසා මට හරි හරි සතුටුයි. මං කැරට් කන්න කැමති. මට කැරට් ලැබුණා. මට හරි සතුටුයි. යෝකට කියන කැරට් ප්‍රීතිය. ඔබට තියෙන කැරට් ප්‍රීතිය. මීයටත් ඔය කැරට් ප්‍රීතිය තමයි තියෙන්නේ. දැන් මීයා කැමති දේ මීයට ලැබෙන්න යනවා. හැබැයි මේ වෙලාවේ මීයට පේන්නේ නේද හබක? දැන් මීයට පේන්නේ පිටින් අර මීයා කැමති දේ නේද? එහෙනම් දැන් මීයා කැමති දේ ලබා ගැනීම උදෙසා දැන් මීයා මොකද කරන්නේ? පැන්න හබක ඇතුළට කරෝල කෑල්ලට කට තියෙනකොට මොකද වෙන්නේ? හබක වැහුණා. දැන් පිටින් හබකේ අයිතිකාරයා මේ මීයත් එක්ක තරහට නම් ඇල්ලුවේ. උඹ මගේ ළමයා ළමයාට මහා මාරිය බෝ කරපු මීයා නේද උඹ වල්ලලා උඹට දෙන්නම් කියලා නම් පින්විතනි මීයා වල්ලගත්තේ. දැන් අර අයිතිකාරයට කැමති ඕනේ එකක් මේ මීයාට කරන්න පුළුවන්ද බැරිද? ඕන්නම් පින්විතනි මේ මීයාව ඔළුවෙන් අල්ලලා ඊටු ටික ඔක්කොම තෙල් තාච්චි කර දාන්න බැරිද? පන පිටින් තෙලේ බදින්න බැරිද මේ මීයාව? දැන් මීයාට කියන්න බඳ එපා එපා කියලා. ඒ මොකුත් බෑ. බැරිද පිටුදෙනි මිටියක් අරගෙන ඉවරලා මීයාගේ පස්ස ගාඩ් දෙක තල්ලා දාන්න දැන් බැරිද ඔය මීයව පණ පිටින් හැම ගහලි වෙලා හાર્ට් එකෙන් වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න පණ පිටින් ඔය ඔක්කොම ඔය මීයට කරන්න පුළුවන් නේද පිටුදෙනි ಜಾති දුකටපත් වුණාට පස්සේ ಜಾතියක් හටගත්තයි කියලා කියන්නේ ඔය හබකට වැන්න වගේ නෙමෙයිද දැන් වැල්ල ඔළුව වැදිලා අන්තභාගය හැදෙන්න එපා කියන්න පුළුවන්ද ඔබට කණේ අන්ත බාගෙන හැදෙන්න එපා කිව්වම හරියයිද? ජාතිදුක උරුමයි නම් පිඟුදුනි ජාතිය හටගත්තයි කියලා කියන්නේ එතනින් එහාට අර හබකට අහුවෙච්ච මීයා වගේ අර මිනිහා මොනවද කරන්නේ ඒක කාගෙන ඉන්න විතරයි තියෙන්නේ ඔබට කියන්න බෑ මට එපා මේක හරියන්නේ නෑ මේක මුකුත් එපා කියලා. ඔය මට්ටමක්නේ පිඟුදුනි ඔබගේ ජීවිතවලට උදා වෙලා තියෙන්නේ. ඔය ජාතිය නේද ඔබට හටගත්තේ. ඔය ඊළඟ මොහොතේ මොනව වේද කියලා ඔබ දන්නේ නේද? ඔබ දැකලා තියෙනවද පිඟුදුනි පුතේ එනන් ගිහිල්ලා එන්නම් තාත්තා එන ගමන් පුතාට ඇපල් අරන් එන්නම්. ගිය තාත්තා කඳ භාගයක් තියාගෙන ගෙදර ආපු අවස්ථාවල් වාහනේ හැපිලා. ඒක භාගය හිටියේ ඊතුරු භාගෙ චොප්ප වෙලා ගිහිල්ලා. එහෙම අවස්ථාවක් දැකලා නැද්ද? හැබැයි යා ගෙදරින් ගියේ ආපහු එන්න නේද? පුතාට ඇපලුත් අරන් එන්න නේද ගියේ? පිටින් මේ જાතිය කියන එක උරුම කරගත්තා නම් ඊළඟ මොහොතේ ඔබට මොනවද වෙන්නේ කියලා ඔබ කොහොමද දන්නේ? වෙනවනේ හිතලා බලන්න පිංගුතුනි මේ ජාති දුක තරම් දරුණු දෙයක් තවත් නැහැ. මේ ජාති දුක මෙනෙහි කරලා බලන්න පිංගුතුනි ඔබ මොන තරම්නම් මේ මේ පීඩාවටපත් වෙන්න ආපු පිරිසක්ද කියලා. ඔය ඔක්කොම පීඩාවට පීඩාවටපත් වෙනේ ඔක්කොම අතහැරලා දාලා පීඩාවටපත් නොවි ඉන්න පිංගුතුනි ඔබ හදාගත්ත සතුටකින් ඔබ ජීවත් වෙන්න හදලා ඔබ අන්තිමට ජාති දුකෙන් නිදහස් වෙන්න තියෙන එකම මගත් වහගන්නව නේද? අද ඔබ මේ බණහන වෙලාවේ පිංගුතුනි මේ නුවර ටවුන් එකේ පබ් එකක් තියෙනවා නම් ඔය පබ් එක ඇතුලේ dance කරන්න නැතුව ඇද්ද? ඔය තරුණ පිරිස් මට කියන්න. ඔබ දන්නේ යාළුවෝ නැතුව ඇද්ද දැන් මේ වෙලාවේ මේ පබ් එකකට ගිහලා dance කරන්න. ඔන්න ඕකනේ පිටින් යථාර්ථය. හැබැයි ඒගොල්ලෝ සතුටින් නේද dance කරන්නේ. දුකයි නම් dance කරන්නේ නැන්නේ සතුටින් dance කරන්නේ. ඒ කියන්නේ හදාගත්ත සතුටින් නේද dance කරන්නේ. හදාගත්ත සතුටින් dance කරනකොට පිටින් ඒගොල්ලන්ට අමතක වෙනවා නේද ජාති දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා. දැන් ජාති දුකෙන් නිදහස් වෙන්න ඕනේ ක්‍රමවේදය සහ මුලින් මේකට නැති වෙලා. ඒ අය පින්විතනි හදාගත්ත සතුටක් ලබා ගැනීම නිසා මොකද මේ දාහේ නැති කරගන්නේ ඒකයි සතුට වෙනවා. ඇත්තම කිව්වොත් මේ ඩාන්ස් කරලා සතුට වෙන්න බෑනේ බින්දුන ඩාන්ස් කළාම ඉතුරු වෙන්නේ මොකද්ද? ශාරීරික මහ වෙහෙසක් විතරයිනේ. ඒකනේ පුටුවකට පත බෑවිලා ඉරලා බූල් වතුර එකක් අරගෙන බීගෙන බීගෙන බීගෙන යන්නේ. එහෙම නේද? හැබැයි අර හිතේ හදාගත්ත සතුටක් තියෙනවනේ. මම ඩාන්ස් කරන්න කැමතියි මට ඩාන්ස් කරන්න හම්බ වෙනවා ඒක නිසා මට හරි සතුටුයි. අන්නේ සතුට තියෙනවනේ පින්විතනි. ආන්ගේ සතුට තියෙන නිසා මොකද කරන්නේ? එතන සතුට වෙමි ඉන්නවා. හැබැයි ඒ යට අමතකයි නේද? මනුෂ්‍ය ජීවිතයක් මට ලැබුණා. තථාගතයන් වහන්සේගේ ධහම කතාව වෙනවා මේ මිනිස්සු. මේක පොඩ්ඩක් අහගෙන හිටියානම් මටත් මේ ගෝතර සංසාරයෙන් නිදහස් වෙන්න පුළුවන්. ජාති දුක කෙලවර කරන්න පුළුවන්. ඒක පිංගුතුනි සහම් වලින්ම අයින් වෙලා ගිහිල්ලානේ. ඒකෙන් දන්නේ පිංගුතුනි අඬ අඬ ඉන්න විතරනේ Tamanට මහ කරන්න තියෙනකොට. හැබැයි ඔබ ප්‍රඥා ගෝචර නම් පිංගුතුනි ඔබට පුළුවන්කම ලැබෙන්න ඕනේ පිංගුතුනි මෙතනින් නිදහස් වෙන්න. මම ඒකයි ඔබට කියන්නේ. තථාගතයන් වහන්සේගේ ධහම තියෙන වෙලාවේ මේිට වඩා වටින දෙයක් තව මේ ලෝකේ තියෙන විදිහක් නැහැ. තථාගත ධහම දන්නේ නැති කෙනෙකුට නම් කියන්න පුළුවන් බින්දනේ ඕන තරම් වටින දේවල් මේ ලෝකේ තියෙනවා මේ වනගා සිටවන්න ඕන අර වනගා සිටවන්න අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ මේ සමිතිය මෙහෙම තියෙනෝනේ ඒකේ සභාපති මෙහෙම ඉන්නෝනේ ආදි වශයෙන් ඔක්කොම කියන්න පුළුවන්. ඒ ධහම බින්දු මාත්‍රයක්වත් දන්නේ නැති පිරිස. මේ ධහම දැනගත්ත කෙනාට කියන්න තියෙන එකම එක දේ තමයි පිටින් පුළුවන් තරම් ඉක්මනින් මේ සසරෙන් නිදහස් වෙයලා කියන එක. මට ඔබට පෙරේතයෝ පෙන්වන්න විදිහක් නැහැ පින්විතනි. යම් දවසක මට එහෙම ශක්තියක් ලැබුණා නම් මම ඔබට පෙරේතේ පෙන්නනවා. ඒ පෙරේතේ පෙන්වන්න වෙන්නේ පින්විතනි මෙතනට නගර සභාවෙන් එන්න කියලා. මොකද ඔබට රෙද්දේ බඩ ගියාම ඒක හොදන්න. ඒ තරම් මහ දරුණු තැනක් පින්විතනි പ്രേත යෝනි කියලා කියන්නේ. දැක්කොත් එහෙම ඔබ මාසයක් බත් කන්නේ ඒ තරම් මහ දරුණු ගති තියෙන තැන් ඕවා. ඒවෙන් ඔබ නිදහස් විය යුතු නැද්ද? ඔබට වගකීමක් තියෙනවා පින්විතනේ ඒවෙන් නිදහස් වෙන්න. ඔබ ඒක කළ යුතුයි. නැත්තම් ඔබ ලෝකෙට පෙරේතයෝ බිහි කරන මැෂින් එකක් විතරයි නිකන්. ඔහේ ජීවත් වෙලා ඉල අන්තිමට පෙරේතෙක් බිහි කරනවා. අන්තිමට මහ මොකෙක් හරි කුණු බල්ලෙක් බිහි කරනවා ලෝකෙට. ඔය தත්ත්වය උදා කරගන්න එපා. මේ ඔක්කොටම හේතුව විදිහට තථාගතයන් වහන්සේ පෙන්වුවේ මොකද්ද? බොහොම සරල දෙයක්. කැමැත්ත. කැමැත්ත. ඔබගේ සතුට සහ මුලින්ම නැති කලේ මොකද්ද? කැමැත්ත. තණ්හාව. හැබැයි තණ්හාව කියන වචනෙට පිටුතින් ලස්සන අර්ථකථන දීලා තියෙනව නේද? ආදරය මම හොත් ලස්සනද කියලා? සෙනෙහස ප්‍රේමය නේද? එතන මේ පූජාසනේ ඉඳවන්න හදන්නේ මොකද්ද? තථාගතයන් වහන්සේවද? උන්වහන්සේගේ ධර්මයේද? නෑ. පූජාසනේ දැන් ඉඳවන්න හදන්නේ මොකද්ද? තණ්හාව මේ ලෝකේ ඔබගේ ඉන්න පරම හතුරව පින්වතුනි මේ පූජාසනේ ඉඳන් හදන්නේ පරම හතුර ඔබගේ සතුට සහ මුලින්ම නැති කරපු ඔබ මේ මහා දුක්ඛ කන්දේට ඇදලා දාපු මේ තණ්හාවට අලුත් අලුත් වචන දීලා පින්වතුනි ඔබ ඒ ඒ වචන ටික ඉන්නේ ඒක තමයි මේ පූජාසනේ ඉඳන් හදන්නේ ඉතින් ඒක පූජාසනේ ඉඳනකොට පින්වතුනි ඔබත් මෝඩකමට ඒකට අහු වුණාම ආදරේ තරම් වටින දෙයක් මේ ලෝකේ තවත් නැහැ කියලා ඔළුවට ගත්ත ගමන් ඔබ මොකද කරන්නේ ආදරය කරනව නේද? තව ලං කරගන්නව නේද මිනිසුන්? ආදරයට බැරි වුණොත් බල්ලෙක් හරි ගෙදරට ගේනව නේද හදාගන්න? ඒක නල බල්ලන්ට ලෙඩ හැදුණු ගමන් මොකද වෙන්නේ? බල්ල මැරිච්ච එක මම මොකද වෙන්නේ? බල්ල තමන්ගේ ළමයව කාපු ගමන් මොකද වෙන්නේ? දෘෂ්ටි බස්සනවා. ඒ දෘෂ්ටි ඔලුවට දැම්මට පස්සේ පිඟුදෙනි මේ ඉන්න වෙලෙන්දන්ට හරි ලේසි. තමන්ගේ බඩු ටික විකුණ ගන්න. ආදරය කියන එක ලෝකෙට දුන්න ගමන් මම මේ කියන්නේ පිඟුදෙනි මේ දැන් ආදරය කරන්න එපාවත් මොකුත් නෙමෙයි. මම මේ කියන වැරදියට ගන්න එපා කවුරුත්. මං කියවනේ මං බන කියන්නේ නිවන් දකින්න ඕන අයට විතරයි. නිවන් දකින්න ඕනේ නැති කිසිම කෙනෙක් මේ බන අහන්න එපා. වැඩේ ඉවරයිනේ. මොකද එයා මේ බන ඇහුවොත් එමේ එයාට දෙන විවේචනය කරන්න විතරයි. ආ ඔහොම කියලා ඉතින් ආදරේ නැතුව කොහොමද මේ ලෝකේ පවතින්නේ? දැන් මම ලෝකේ පවතිනද බන කියන්නේ ලෝකේ නැති කරගන්නද? ලෝකේ නැති කරගන්න. එහෙනම් ලෝකේ නැති කරගන්න ඕනේ විතරයි මේ බන අහන්න ඕනේ. එක්කෙනෙක් ඇහුවත් මට ඇති. මොකද මට ලෝකේ ගැන වර්ණනා කරන්න බෑ. හේයි මම යන නිවන් මගේ එක බිඳුවක්වත් පස්සට හරිය තියෙන්න බෑ මම කැමති නෑ ඒකට. ඒක නිසා ඔබ මගෙන් මොන ප්‍රශ්නයක් අහුවත් මම නිවනින් තමයි උත්තර දෙන්නේ. ඇහිලා ඇහුවනම් එහෙම වාසනාවන්ත කුලදරුවෙක් හදාගන්නේ කොහොමද කියලා. ඒකත් මම උත්තර දෙන්නේ අනිච්ච දුක අනත් වලින්ම තමයි. ඇයි ඒ? ඔබට නිවන් දකින්න ඕන නැතු ඔබට ඔබට ඕනේ ඒව කර කර ඉන්න. මට මොකද්ද ඕනේ? මට ඕනේ මගේ දේ කරගන්න. ඒක නිසා ලෝකේ ගැන කතා කරILLක් මගේ නෑ ලෝකේ වර්ණනා කරILLක් මගේ නෑ කොහොමදවත්. එහෙනම් ලෝකේ ගැන වර්ණනා කරන්න ඕනේ අය. ලෝකේ ගැන වර්ණනාවක් අහන්න කැමති අය මේ දේශන අහන්න එන්න එපා. එහෙනම් පින්වතුනි මේ ආදරය කියන සෙනෙහස කියන තණ්හාව කියන වචන පින්වතුනි ඔක්කොම මහා භයානක දේවල්. මම ඔබට එක කතාවක් කියන්න මම මේක මේ දේශනා කීපයකම කියලා තියෙනවා. මේ ආදරය සෙනෙහස මේ කැමැත්ත ඔය ඔක්කොටම ආයි දාගතර පස්සේ එකක් තියෙනවා මොකද්ද? කැමැත්ත, ઈચ્છාව. ઈચ્છාව මේ කැමැත්ත. පින්වතුනි එක්තරා අම්මෙකුයි තාත්තෙකුයි දරුවෙකුට කැමති වුණා. මේ අම්මයි තාත්තයි දරුවට කැමති වෙලා දරුවෙක් මේ ලෝකෙට ගෙනාවා. මේ අම්මයි තාත්තයි දෘෂ්ටිගත වෙලා හිටියේ දරුවෙක් ලැබුණා නම්. ඇයි දරුවට මම කැමතියි. දරුවෙක් මට ලැබුණා. දැන් මට හරි සතුටුයි. මට කැමති දරුවෙක් මට ලැබුණා. දැන් මට හරි සතුටුයි. ඔන්න ඒ සංකල්පෙ හිටපු නිසා අර කැරට් ප්‍රීතිය හිටපු නිසා මේ අම්මටයි තාත්තටයි ඕනේ වුණා පිංගුදෙනි දරුවෙක් හදාගන්න. මේ තරුණ අම්මයි තාත්තයි දරුවෙක් හැදුවා. හරි හුරතල් දියණියක්. බලන්න ලස්සන වචනනේ. හරි හුරතල් දියණියක්. අනේ හිටියනම් නේ? එහෙමනේ. ලේසි නෑ පිටුතුනි මේ ලෝකේ. කන් වලට ඇබ්බ ගහගෙන බහින්න පාරට අසත් පුරුෂයෝ හැමතැනම. ඕකට කිව්වනම් එහෙම ඒගොල්ලන්ට දුවෙක් හම්බුණා. ඒ වගේද? ඒගොල්ලන්ට හම්බුණා ලස්සන හොරතල් දියණියක්. කොහොමද ඇලෙන ඇලිල්ල? ඔබට පේනවද පින්වදනි මේ වචන වලින් මොනතරම් ඔබ අලෝනවද කියලා ලෝකෙට? දැන් මමත් ඔබව අලවනවා. අලවලා පින්විතේ මම ඔබ පොලේ ගහන්න හදන්නේ මේ තව ටිකකින්. උඩට අරගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අතාරින්න හදන්නේ. ඔබට පෙන්වන්නේ මේ ඇලිල්ලේ තියෙන භයානකකම. ලස්සන හොරතල් දියණියක් හම්බුණා. මේ දියණියත් එක්ක මේ අම්මයි තාත්තයි ආච්චි පුදුම සන්තෝෂකින් ජීවිතේ ගත කළා. මේ දියණියට අවුරුදු 3ක් විතර යනකොට මේ දියණියගේ තියෙන ආස්වාදය නිසා අර අම්මටයි තාත්තටයි හිතුණා අනේ තව දරුවෙක් හිටියනම් මේ වගේ කොච්චර ෂෝක්ද තව දරුවෙක් මේ ලෝකෙට ගෙනාවා පුතෙක් මේ පුංචි පුතාට මාස දෙකක් වගේ කාලය වෙනකොට මේ පුංචි පුතා ඇඳේ චූ කරගනිද්දී අර ආච්චි අම්මා ආදරයට හුරතලයට කියනවලු අර දියණියටත් ඇහෙන්න. මොකද ඒ දියණිය හරි හුරතල්. එහෙට මෙහෙට දුවනවා හිකි හිකි ගගා. බලන්න මුළු ගෙදරම ඒකාලෝක වෙලා මේ දියණිය නිසා. ඇලෙනව නේද? ඒකාලෝක වෙලා මේ දියණිය නිසා. මේ ආච්චි අම්මා කියනවලු ආයි නම් චූකලොත් ඕකව මං කපනවා කියලා. මේ ආදරයට හුරතලයට ආච්චි අම්මා කියන කතාව. දවස් දෙක තුනක් ආච්චියම් ওই විදිහටම කිය කිය නැපි මාරු කරනවා මේ පුංචි දරුවගේ. ඊළඟ දවසේ මේ ආච්චියම්ම කුස්සියේ උය උය ඉන්නකොට අර හොරතල් දියණිය අත ලේ වලින් තෙමාගෙන ලේ පෙරි පෙරි එනවලු ආච්චි ගාවට. මොකද පුතේ ඔය උනේ? ආච්චියම්මේ අදත් මල්ලි චූ කළා අද නම් මම කැපුවා. අර දියණිය තමන්ගේ මල්ලි ඒ චූ කරන තැන කැපුවා. ඒ කපලා එතකොට පින්වතුනි දෙලෝ රත් වුණා ගෙදර අයට. අර දියණියට තරවටුවක් කළා. ඉක්මනට මේ පුතාව ස්පිරිතාලෙට අරගෙන යන්න. රෙදි කෑල්ලක ඔතාගෙන ඇවිල්ලා නැග්ගා ජීප් එකට. නැගලා පින්වතුනි ජීප් එක රිවර්ස් කරනකොට චරස් ගාන සද්ද ඇහෙනකොට තමයි මේ දෙමාපියෝ දෙන්නට තේරුනේ අර හුරතල් දියණිය ගහයි කියන බයට ගිහිල්ලා රෝදයස්සේ හැංගිලා ඉඳලා තියෙන්නේ. ඇඟට උඩින් තමයි ජීප් එක ගියේ. අර අම්මගේ අතේ අර පුතා මැරිලා ලේ ගිහිල්ලා. රෝදෙට අහු වෙලා අර දියණිය මැරිලා. අම්මෙකුට දරන්න පුළුවන්ද මේක? ඔබගේ මූණු ඔක්කොම කළු වුණා නේද? එංගදෙනි තව කෙනෙකුට වෙච්ච දෙයක් අහලා ඔබගේ මූණු ওই විදිහට කළු වුණා නම් ඔබට මේ ටික වුණා නම් පින්වතුනි ඔබට දැන් සිහි නැති වෙනව නේද? ඔබට දරන්න බෑ නේද? හැබැයි අර මම මුලින් අර ටික කියනකොට ඔබගේ මූණේ ආපු ආලෝකය කොහොමද? හරි හොරතල් දියණියක් මේ ලෝකෙට ආවා. ඒ හොරතල් දියණිය හිකීකි ගගා මුළු ගෙදරම ආලෝකමත් කළා. ඔය ටික කියද්දි ඔබගේ මූණේ ආපු hina කොහොමද? පින්වතුනි අර අම්මගේ තාත්තගේ මුළු ජීවිතේම නැති වුණා නේද? දැන් ඔය අම්මයි තාත්තයි මැරෙනකම්ම පින්වතුනි ඔය දර්ශනේ හිතෙන් අයින් වෙයිද? පෙරේතයෝ වෙලා දුක් විඳින නෙමෙයිද ඔය අම්මටයි තාත්තටයි වෙන්නේ? පින්වතුනි තණ්හාව කියලා කියන්නේ මහා භයානක දෙයක් කියලා දැන් ඔබට දැනෙන්නේ නැද්ද? එහෙනම් ඇයි පින්වතුනි ඔය තණ්හාව කියන මහා භයානක කාලකන්ණි වචනෙට ඔච්චර තැනක් දෙන්නේ ඔබ ජීවිතේ තථාගතයන් වහන්සේලා මේ ලෝකෙ බිහි වෙලා දුරු කරන්න කියපු තණ්හාව ඇයි පිංගුතුනි ඔබ ගුලි කරලා සාක්කුවේ දාගෙන ඉන්නේ? දුරින් දුරටම ගසලා දාන්න කියපු තණ්හාව යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ මේ තණ්හාවේ ඉතිරි නැතුව ශේෂ නැතුව අයින් කළා දාන්න කියලා කිව්වා මේ තණ්හාව. එක බින්දු මාත්‍රයක් Taman ගාව තියාගන්න එපා කියලා කිව්වා. බලන්න පිටුනේ දැන් ඔබට තේරෙන්නේ නැද්ද? ඔබ අහන්නේ බුදුබණ නෙමෙයි. ඔබ අහන්නේ ව්‍යාපාරිකයන්ගේ බණ කියලා. ඔබට ඔක්කොටම වඩා ලොකු වචනේ මොකද්ද? තණ්හාව. බුදුරජාණන් වහන්සේලා විසින් සදහටම අයින් කරන්න කියපු දේ බින්දු මාත්‍රයක් ළඟ හිටින් නැති වෙන අතු ගාලම හොදලම දාන්න කියපු වචනේ තමයි අද ඔබට මේ ලෝකේ තියෙන වටිනම වචනේ වෙලා තියෙන්නේ. එහෙනම් පින්වතුනි ඔබ තථාගත ශ්‍රාවකයෝ නෙමෙයි නේද? ඔබ මේ ලෝකේ ඉන්න ව්‍යාපාරිකයන්ගේ ශ්‍රාවකයෝනේ. ඒකුන් මොකක් හරි ඇඩ් එකක් දාලා දුන්නා නම් දෘෂ්ටියක් ඔබ මේ දෘෂ්ටිය හොඳට වැළඳ ගන්නව නේද? හොඳට බලන්න පිඟුතුනි කාර් එකක් විකුණ ගන්න ඕන නම් උන් ඉස්සරහට දාන්නේ තණ්හාව නෙමෙයිද? බලන්න අර ලොකු ඇඩ්වර්ටයිස්මන්ට් දාලා තියෙන පාරයිනේ. බෝඩ් දැකලා තියෙනව නේද ලොකු බෝඩ් එකක් දාලා තියෙන්නේ. ඔය බෝඩ් එකේ කාර් එක විකුණ ගන්න ඉස්සරහින් දාලා තියෙනවා ලස්සන කාන්තාවක්. හොඳ කඩවසම් පිරිමියෙක්. හුර තල් දියණියක්. නැත්තම් පුතෙක්. පුංචි පවුලට යන්න හොඳම වාහනේ දුන්න නේද පින්විතනේ ගිනි ගෙඩිය බුදුබණ කැලෙවිස වෙනව නේද මේ වෙලාවට ඒ වෙලාවට ඔබට මතක් වෙන්නේ නැහැ නේද තථාගතයන් වහන්සේ දේශනා කරපු එක තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං ඔය එකක්වත් මතකෙට එන්නේ නේද? යෝතස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ එන්නේ නේද මතකෙට? ඔබට අර ගිනි ගිනිය කැවෙනවනේ දැක්ක ගමන්. ඔබට ටක් ගාලා මතක් වෙනවනේ ඉක්මනට කසාද බැඳලා ඉක්මනට දරුවෙක් හදලා ඉක්මනට කාදක ගන්න ඕනේ කියලා. කවදාකවත් පින්විතනි ඔය අය දාන්නේ නෑ නේද? ඔය වාහනවල පවුල පිටින්ම ගිහිල්ලා මහා ට්‍රක් එකක හැපිලා පවුල පිටින්ම චොප්ප වෙලා මැරිච්ච එක තැනකවත් ඇඩ් එකක් දාන්නේ නේද? එහෙම ඇඩ් එකක් දැම්ම බල්ලෙක්වත් ගනීද වාහන? නෑ. ඒක නිසා ඇත්ත දාන්න බෑ පිටුතුනි ඔබව පුළුවන් තරම් අවිද්‍යා අන්ධකාරයේ ගිල්ලන්න ඕනේ. ඔබව පුළුවන් තරම් මෝහ අන්ධකාරයේ ගිල්ලන්න ඕනේ. ඒ මෝහ අන්ධකාරයේ ඔබ ගිලෙන්න ගිලෙන්න පිටුතුනි ඔබට බුදුබණ අමතක වෙනවා. ඒ බුදුබණ අමතක වුණාට පස්සේ එතනින් එහාට ඔබට තියෙන එකම පිළිසරණ තමයි අර වාහනේ අරගෙන සතුටු වෙන එක. බලන්න පින්වතුනි ඔබට කරපු අපරාධේ බලන්න ඔබට මේ වෙනකොට වෙලා තියෙන අපරාධේ ඔබ හිතනවද පින්වතුනි ඔබ සතුටු වෙයි කියලා මේ ජීවිතේ? ඔබට කවදාවත් සතුට වෙන්න හම්බෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. හේතුව ඔබ සතුටු වෙන්න හදන්නේ යම් යම් දේවල් වලට කැමති වෙලා. ඔබ සතුටු වෙන්න හදන්නේ යම් යම් දේවල් වලට තණ්හා කළා. තථාගතයන් වහන්සේ දුකට හේතුව කියලා පෙන්වෙත් ඔය කියන තණ්හාවමයි. ඔබ සතුටට හේතුව විදිහට දකින්නේ මොකද්ද? එහෙනම් ඔබට හිතෙන්නේ නැද්ද ඔබ යටිකුරු වෙලා ඉන්න පිරිසක් කියලා? ආන්න පිංගුතුනි ආලෝකයක් සෑ කිව්වේ. ස්වාමීනි යටිකුරු කරපු දේ උඩුකුරු කළා වගේ. දැන් තේරෙනවද අර යටි කුරු වෙලා තිබිච්ච දේ උඩුකුරු වෙච්ච එක විදිහ? ඒ යටි කුරු වෙච්ච දේ උඩුකුරු වුණොත් තමයි බින්දනේ ඔබගේ හද පත්ලෙම නැගිලා එන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා. මං කිව්වට කියලා වැඩක් නෑ ඕක. සම්ප්‍රදායක් නිසා මං කරනවා නැත්තම් බණ කියන්න වෙන්නේ නැති නිසා. වැණුම් අහලා ඉවරයක් නැති වෙන්න නිසා. නැත්නම් හරිනම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා මං කියවල වැඩක් නැහැ ඔබට. ඒක ඔබගේ හදපත්ලෙන් නැగిලා ඉන්න ඕනේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ඒ අති උත්තරීතර තථාගතයන් වහන්සේගේ සරණ යනවා මම කියලා. එතකම් පින්වතුනි ඔබ සරණ ගිහිල්ලා නැහැ නේද? ඇත්තම කියන්න. ඔබ සතුටු වෙන්නේ කැමති වෙලා නම් දෙයකට. ඔබ සතුටු වෙන්නේ දෙයකට කැමති වෙලා නම්. ඒ කිව්වේ සතුටට හේතුව තණ්හාව කියලා නම් ඔබ හිතාගෙන ඉන්නේ. ඔබ බුදුන් සරණ ගිහිල්ලා නෑ නේද? ඇත්තම සිහි කරලා බලන්න. ඔබ බුදුන් සරණ ගිහිල්ලා නෑ නේද? එහෙනම් ඔබ දැන් අවුරුදු 40 තිස්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියවේ උදේට බොරුවට නේද? ඔබගේ මුල ඉඳලම වැරදිච්ච නිසා නේද? හොඳට තේරුම් ගන්න පින්විතනි. යථාර්ථයට මුහුණ දෙන්න. තමන්ව බේරගන්න. බේරගන්න පුළුවන් නිසායි මම ඔබට කියන්නේ. මේක කරන්න බැරි දෙයක් නම් මම ඔබට කියන්නේ නැහැ එක බින්දු මාත්‍රයක්වත්. මම ඔබට කියනවා දිව්‍ය ලෝකේ හරි සාරයි දිව්‍ය ලෝකෙට හිත පිහිටවන්න කියලා. මේක කරන්න බැරි නම්. බ්‍රහ්ම ලෝක හරි සාරයි බ්‍රහ්ම ලෝක වලට හිත පිහිටවන්න කියලා. මේක සාරයි නං. පින්දර එක බින්දු මාත්‍රයක් මේ ලෝකේ සාරයි කියලා අල්ලන්න තැනක් නැහැ. ජාති දුක ජාතිය හටගත්තයි කියන්නේ ඔබ ඉවරයි. අර මීයට වෙච්ච දෙමයි ඔබට වෙන්නේ. දැන් ওই මීයාගේ කතාවේ තව එක කාරණාවක් තියෙනවා හොඳට ඔලුවට ගන්න ඕනේ. පින්වතුනි මීයා යන්න ගිය ගමන වෙනස් කරගත්තේ කරෝල කෑල්ලේ සුවඳටද නැත්තම් හබක දැකලාද? මොකටද? කරෝල කෑල්ල දැකලා නේද? එහෙනම් කරෝල කෑල්ලද භයානක හබකද භයානක? හැබැයි ලෝක සත්‍යය භයානක විදියට දකින්නේ මොකද්ද? කතා කරන්න කතා කරන්න කමක් නෑ. ඇත්ත කතා කරන එකට අයිතියක් තියෙනවා ඔබට. ලෝක සත්‍යය භයානකයි කියලා දකින්නේ කරෝල කෑල්ලද හබකද? හබක. නමුත් ඇත්තටම භයානක මොකද්ද? කරෝල කෑල්ල. දැන් යටි කුරුවෙක් උඩු කුරු වෙනව නේද ඔබගේ? එහෙනම් මේ ලෝකේ තියෙන භයානකත්වයේ තියෙන පිංගුතුනි වහකුප්පියේ නෙමෙයි. වහ දාපු අඹ ගෙඩියේ. වහකුප්පිය බොන්නේ මොලයක් බුද්ධියක් තියෙන කෙනෙක්. හැබැයි අඹ ගෙඩියේ සුවඳ එද්දි අඹ ගෙඩියේ පාටේ දැක දැකලා අඹ ගෙඩියට වහ වැටුණාට පස්සේ අඹ ගෙඩියට කැමැත්ත ඇති කරගත්තට පස්සේ දැන් මේ වෙනසෙන්න යන්නේ මොකක් නිසාද? කැමැත්ත නිසා. ඇයි කැමැත්ත නිසා දැන් අඹ කන්නම ඕනේ. හැබැයි අඹ ගෙඩියට වහදාලා. පොඩ්ඩයි වහදාලා තියෙන්නේ. එහා පැත්තේ තියෙනවා වහ කුප්පියක්. ඔකට බය වෙන්න ඕනද බින්දුවක්වත්? අර මහ වහ කුප්පියටම බය වෙන්න දෙයක් නැහැ. බය වෙන්න ඕනේ පිංගතනි අර පුංචි පොඩ්ඩක් වහදාපු අඹ ගෙඩියට. මොකද හේතුව අඹ ගෙඩිය නිසා ඔබ වෙනසෙන්න යන්නේ. කැමැත්ත නිසා ඔබ වෙනසෙන්න යන්නේ. එහෙනම් මේ ලෝකෙ පිංගතනි ඔබ යම් දෙයකට කැමති නම් ඔබ හොඳට ඔලුවට ගන්න. ඔබගේ මුළු සංසාරෙම කාලා දාන්න ආපු දේ තමයි ඔය ඔබ කැමති දේ. දැන් ඔබ කැමති දේවල් වල ලිස්ට් එකක් ලියන්න කිව්වනම් පිටු 80 පොතක් මදිනේ. ගෙදර තියෙන මාගලවත් ගන්න වෙනව නේද? මාගලේ නේද ලියන්න වෙන්නේ කැමති ටික. එහෙනම් ඔබගේ සංසාරෙම ඉවරයිනේ. මේ ළඟදී මහත් එක්කව මාව මුණ ගැහෙන්න. ඇවිල්ලා මට කියනවා ස්වාමීනි මට මහා දුකක් ඇති වෙච්ච දවසක් තිබුණා. මම ගොඩාක් කැමති කෙනෙක් මැරුණා. ඒ ගොඩාක් කැමති කෙනා මැරුණාට පස්සේ මට මහා දුකක් ඇති වුණා. මොකද මෙයා යථාර්ථයට දැන් මුණ දීලා ඉන්නේ. යථාර්ථයට මුණ දුන්නාට පස්සේ අඬනවා. හැබැයි එතකම්ම හිතන් හිටියේ මොකද්ද? මම ඒකට කැමතියි. ඒක මට ලැබුණා. දැන් මට හරි සතුටුයි. ඒක තමයි හිතන් හිටියේ. නමුත් දැන් හම්බුනේ මොකද්ද? යථාර්ථයට මුණ දෙන්න හම්බුණා. අන්න මම කැමති මේ මම ගොඩාක් කැමති කෙනෙක්. අපි දෙන්න අතර හොඳ සම්බන්ධයක් තිබුණා. අපි ගොඩාක් බොහෝම ආදරෙන් සෙනෙහසින් කටයුතු කළා. ඒ කෙනා මැරුණා. මට දරා ගන්න බැරි දුකක් තිබිලා මං එළියට ගිහින් ඇඬුවා. එහෙම කියද්දි මං මේ මහත්යට කිව්වා මහත්යෝ මහත්ය හරි වාසනාවන්තයි. උඩදිම බලනවා. ඇයි අපේ හාමුදුරනේ එහෙම කිව්වේ? ඔබතුමා හරි වාසනාවන්තයි. මොකද ඔබට කලින් ඒක මැරිච්ච හින්දා. දැන් පෙරේතයා කවුද? එයා. හැබැයි එයාට කලින් මහත්ය මලානම් දැන් පෙරේතයා කවුද? මහත්යා. පිටින් රබර් පටියක් ඇදලා මේ පැත්තෙන් එක පැත්තකින් අතෑරියොත් කොහෙද නතර වෙන්නේ? අනිත් පැත්තේ. අනිත් පැත්තෙන් අතෑරියොත් කොහෙද නතර වෙන්නේ? මේ පැත්තේ. ලේසි වැඩක් නෙමෙයි. ඔබ ඔබගේ දරුවට ආදරෙයිද? ඒකට උත්තරයක් දෙන්නේ නැද්ද දැන්? ඔබ ඔබගේ දරුවට ආදරේද? ඔබ මම කියවනේ ඔබගේ ජීවිත කතාවෙන් මට උත්තර ඕනේ. <clears throat> ඔබ ඔබගේ දරුවට ආදරේද? එහෙනම් කවුද කලින් මැරෙන්න ඕනේ? කවුද? ඔබ උත්තරය දෙන්න මට. <clears throat> එහෙනම් කවුද කලින් මැරෙන්න ඕනේ? ඈ? කවුද? දරුවා හැබැයි ඔබ හිතන් ඉන්නේ නම් මොකද්ද? ඔබ කියන්නේ හැමතිස්සෙම අනේ මට උඹලගේ මරණය නම් දකින්න තියන්න එපා පුතේ. උඹලට කලින් මම මැරෙන්න ඕනේ. හැබැයි උඹලට කලින් මම මැරුණා කියලා කියන්නේ මොකද්ද? ඔය නොකිය කියන්නේ පුතේ උඹට කලින් මං පෙරේතෙක් වෙන්න ඕනේ. ලේසි පහසු වැඩක් නෙමෙයි පින්වතුනි. ඔය තනි කරම විග්‍රහ වෙන්නේ පස්වෙනි ශික්ෂාපදයේ. ඔය පස්වෙනි ශික්ෂාපදේ වරද්දගත්ත නිසා අද මිනිස්සුන්ට හිතාගන්න බැරි දෙයක් වෙලා තියෙනවා. සක්විති රජුරුව කියපු පස්වෙනි ශික්ෂාපදේ වෙනමයි. තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පනවපු පස්වෙනි ශික්ෂාපදේ වෙනමයි. ඔය දෙක පටලවාගත්ත නිසා අද හොයාගන්න බෑ ආදරෙන් ඉඳලා මලාට පස්සේ කොහොමද දුගතියකට යන්නේ කියලා. සාමාන්‍යයෙන් දුගතිගාමී වෙන්නේ මක් වුණාමද? පව් කළාම නේද? පව් කිරීමෙන් නම් දුගතිගාමී වෙන්නේ පින්වතනේ. ආදරය කිරීම පවද්ද? ඔබ ගෙදර හෙප්පුවට ආසයි නම් ඔබගේ අතේ තියෙනවා රබර් පටිය එක පැත්තක් රබර් පටිය අනිත් පැත්ත කොහෙද තියෙන්නේ හෙප්පුවේ හෙප්පුව පැත්ත කැඩෙන්නේ නැන්නේ කැඩෙන්නේ කොයි පැත්තෙන්ද? ඔබගේ පැත්තෙන්. ඔබගේ පැත්තෙන් කැඩිච්ච ගමන් දැන් මොකද වෙන්නේ? කුණු බහිරවේක් වෙලා හෙප්පුව රකින්න උපදින්න ගිහිල්ලා. ඔබට මේවා හිතා ගන්නවත් බෑ නේද? හෙප්පුව රකින්න රකින්න උපදිනවා කියලා. බුද්ධ කාලේ පින්වතුනි එක්තරා භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේට චීවරයක් හොයාගන්න. සුසාන භූමියේ අර අමු සොහනේ ඇවිදගෙන යනකොට දැක්කලු භික්ෂුන් වහන්සේ නමකගේ සිවුරක් ඔතන දාලා තියෙනවා. හීලා දාලා දවසයි දෙකයි. මැරිච්ච ගමන් ගිහින් දානවනේ. ගලව ගත්ත සිවුර. ගරවගෙන අරන් එනකොට පිංගුදෙනි පිටිපස්සෙන් අඩි සද්දයක් ඇහිලා බැලින්න. අර මලමිනි ඇවිදිනවලු. අර පෙරේතයා මලමිනියට වැහිලා දීපම් මගේ සිවුර කියලා පිටිපස්සෙන් එනවලු. ඔය බුද්ධ කාලේ වෙච්ච එකක් නේ. එයා ටිකක් කල් පැනපුවානේ. ළඟදි වෙච්ච එකක් කියන්න. දැන් මොන්නම් සති තුනක් ඇති. ඔබට මේවා පේන්නේ නැති එකනේ ප්‍රශ්නේ. යම් දවසක පෙනෙන කාලයක් ආවොත් ඔබ මේවා හා කියයි, ඔව් කියයි, යහපත් කියයි. එක්තරහ තරුණ දරුවෙක් කසාද බඳින්න කැමති වෙලා දැන් කසාද බඳින්න කැමති වුණා නම් මොකද වෙන්නේ? කසාද බැඳීම උදෙසා කරන්න පුළුවන් උපරිමයක් කරනවයි සතුටු වෙන්න. ඉතින් කෝට් එකක් කලිසමක් මහගෙන සපත්තු දෙකක් ලස්සන අරගෙන දවසක් වැඩ ඇරිලා ගෙදර යනකොට පින්වතුනි බයිසිකලේ ලයිට් කණුවක වැදිලා මේකමලා මේක මැරිලා මේකගේ ආදාහනිත් කළා පෙරේතයා ගෙදර ඇවිදලා පිංගුතුනි ගෙදර එවුන්ට බයිනවලු ඇති වෙනකම්. කෝ මගේ සපත්තු දෙක. දීපල්ල මගේ සපත්තු දෙක. දීපල්ල මගේ සපත්තු දෙක කිය කී බයිනවලු ගෙදර ඇවිත්. බැලින්නම් පිංගුතුනි මේක මලාට පස්සේ මේකගේ මිනියට අඳලා තියෙන්නේ. අර මගුල් සූට් එක. මහපු කෝට් එකයි කලිසමයි. හැබැයි මිනියට සපත්තු දාන්නේ නෑනේ. ඉතින් සපත්තු දෙක දාලා නෑ. එහෙනම් මේ පෙරේතයා දැන් කොහෙද ඉන්නේ? මේ පෙරේතයා දැන් මොකක් ඇසුරු කරගෙනද ඉන්නේ? මේ පෙරේතයා පින්විතනි අර මිනිය ඇසුරු කරගෙන නේද ඉන්නේ? ඇයි මේ මිනියට දැන් අඩුවක් තියෙනව මොකද්ද? සපත්තු දෙක. දැන් ඔබ හිතන් ඉන්නේ නම් අපි හෙප්පුවට එන්නේ නැහැ කියලා නේද? මොන භයානක ලෝකයකද පින්වතුනි ඔබ ඉන්නේ? අපිට හිතෙන්නේ නම් අපි හෙප්පුවට එන්නේ නැහැ කියලා නේද? එක පැත්තක් අතහැරුණා නම් පින්වතුනි ගිහිල්ලා අනිත් පැත්තේ නතර වෙනවමයි. එහෙනම් ආයෙත් සැරයක් මට කියන්න. කැමැත්ත කියන එක භයානකයිද නැද්ද? කැමැත්ත කියන එක පූජාසනයේද වැසිකිලි වලේද තියෙන්න ඕනේ. එහෙනම් වැසිකිළියට දාලා ෆ්ලෂ් කරන්න නේද තියෙන්නේ? වතුර පාරක් ගහලා යවන්න නේද තියෙන්නේ? එහෙනම් ඕක පූජාසනේ තියන්න එපා. ඔක මහා ගින්නක්. ඔබ එකින් එක එකින් එක ගැනලා බලන්න පින්විතනේ ඔබව ඔය තැනටපත් කරන්න මොනතරම් වස්තු තියෙනවද කියලා. මම ඔබට ඔක කිව්වේ මම ඔබට කිව්ව ඔය පස්වෙනි ශික්ෂාපදේ වැරදියට අල්ලගත්තාම වෙච්ච දේ තමයි ඔය. සක්විති රජුරෝ දේශනා කරපු පස්වෙනි ශික්ෂා පදේම තථාගතයන් වහන්සේ දේශනා කළා කියලා හිතාගත්තාම වෙච්ච දේ ඔය. මම ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවේ. අපි මේකට කැමති වුණා. දැන් අර අර අර අර ළමයා තපත්තු දෙක නිසා නේද දැන් පෙරේත යවුනේ? ඒ ඇඳුම් කැඩුම් ටික නිසා නේද පෙරේත යවුනේ? මංගල්‍යයට ආස කරපු නිසා නේද දැන් මේ පෙරේත යවුනේ? එහෙනම් දැන් මට කියන්න පින්විතනේ යම් දෙයකට ආස කිරීම පවද්ද? මම කොහේද උක තියෙන්නේ? අන්න ඒකයි ප්‍රශ්නේ. දැන් පව් කියලා අපිට උගන්වලා තියෙනවනේ මෙන්න මේවා පව්. මෙන්න මේවා පව් කියලා උගන්වලා තියෙනවා. හැබැයි දෙයකට ආස කිරීම පවක් කියලා කොතනකවත් නැහැ. හැබැයි දෙයකට ආස කළාම මැරිලා කුණු පෙරේතෙක් වෙනවා. තිරිසනෙක් වෙනවා මොකෙක් හරි වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන මම කිය ආදිත පරියාය සූත්‍රේ රූප වලට ආස කරපේ කෙනා මොකද වෙන්නේ? එක්ක පෙරේතෙක්, එක්ක තිරිසනෙක්. සද්ද වලට ආස කරන කෙනා මොකද වෙන්නේ? එක්ක පෙරේතෙක්, එක්ක තිරිසනෙක්. එහෙනම් ගැළවිල්ලක් නැහැ. තථාගතයන් වහන්සේගේම වචන. දැන් කාටවත් කියන්න බෑ අපි ධම්ම විකෘති කරනවා කියලා එහෙම. මේ තථාගතයන් වහන්සේගේම වචන මේ කියන්නේ. එහෙනම් යම් දෙයකට ආස කිරීම කියලා කියන්නේ පෙරේතෙක් වීම නෙමෙයිද? එහෙනම් පෙරේතෙක් වෙන්නේ පවත්වපු අය නේද? එහෙනම් පින්වතුනි ඒ කාන්තේම යම් දෙයකට ඇලුම් කිරීමෙන් එනක පවක් වෙන්න ඕනේ නේද? ඇයි යම් දෙයකට ඇලුම් කිරීම කියලා කියන්නේ පින්වතුනි ලෝභ මූලික දෙයක් නේද? එහෙනම් ලෝභ මූලික දෙයක් නම් ලෝභ මූලය කියන්නේ මොකද්ද? අකුසල මූලයක් නේ. එහෙනම් අකුසල මූලයෙන් උපදින්න ඕනේ මොකද්ද? අකුසලයක් නේ. එහෙනම් ඔය අකුසලය ගැන සඳහන් වෙන්නේ කොහේද? අන්න ඒකයි ප්‍රශ්නේ. හා පන්සිල් වල කොහෙද ඕක සඳහන් වෙන්නේ? පංච ශික්ෂාවන්ගේ. කොහෙද සඳහන් වෙන්නේ ඕක? දසහුස්තලේ කොහෙද ඕක සඳහන් වෙන්නේ? ඔන්න ඕකයි ප්‍රශ්නේ. පින්වතුනි, ඔය දේ හොඳ ආකාරවම තථාගතයන් වහන්සේ පෙන්눔 කරලා තියෙනවා පංච ශික්ෂාවන්ගේ. තථාගතයන් වහන්සේ පනවපු පංච ශික්ෂාවල සුරාමේරේ මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. පනවපු ශික්ෂාපදය ඇතුළේ පින්විතනේ ඕක තියෙන්නේ. හැබැයි අපි හිතන් ඉන්නේ නම් මොකද්ද ඔය සිස්කහපදේ තේරුම? අරක්කු මත්පැන් මත්ද්‍රව්‍ය කිසිවක් නැහැ කියලා. ඉතින් හරි උජාරුවට අපේ මේ කාන්තා පිරිස් හරි සතුටින් ඉන්නවා. දිවි හිමියෙන් මම පස්වෙනි ශික්ෂාපදේ කැඩුවේ නැහැ කියලා. බනහන්නේ පැයකට කලිනුත් කඩපු එක. පින්වතුනි ඒක රකින්න බෑ ලේසියෙන් කෙනෙකුට. තථාගතයන් වහන්සේ ওই පංච ශික්ෂාවන් පනවල තියෙන පින්වතුනි ওই ඉන්ද්‍රිය පහට ඔබ අහලා තියෙනව නේද ඉන්ද්‍රිය පහක්. අස කනනාසයෙන් නෙමෙයි. නිවන් දැකීම උදෙසා අවශ්‍ය ඉන්ද්‍රිය පහක් තියෙනවනේ. සද්ධා ඉන්ද්‍රිය, වීරේ ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඕන් ඔය ඉන්ද්‍රිය පහෙන් පිඟුතනේ හොඳම ප්‍රබලම ඉන්ද්‍රිය තමයි නිවන් දකින්න අවශ්‍ය වෙන පස්වෙනි එක. ප්‍රඥා ඉන්ද්‍රිය. ආන්ගේ ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු පිරිසට තමයි තථාගතයන් වහන්සේ ওই පස්වෙනි ශික්ෂාපදේ පැනෙව්වේ. ඒක ලේසියෙන් වකින්න පුළුවන් එකක් නෙමෙයි නිසා. හැබැයි ඒක රැක්කොත් නිවන පින්විතනි ප්ලේන් එකක යනවා වගේ යන්න පුළුවන් ගමන. ඒක හරියට රැක ගන්න පුළුවන් වුණොත්. එහෙනම් මොකද්ද පින්විතනි ওই ශික්ෂාපදේ තේරුම? සුරාමේරය මජ්ජ පමාදඨාන සුරා මේරේ මජ්ජ පමාදඨාන පංච සුරාවට පංච සුරාවෙන් මත් වෙලා මිහිරියාවට ගිහිල්ලා මොකද දැන් මේ පංච සුරාව රූප සුරා ශබ්ද සුරා ගන්ධ සුරා රස සුරා පොට්ටබ්බ සුරා ඔන්න පංච සුරා. ඔය පංච සුරාව ඇසුරු කළාම ඒ පංච සුරාවෙන් මිහිරියාවටපත් වෙනවා. ඒ කිව්වේ ඒ සුරාවට කැමති වෙනවා. මිහිරියාවට ගියා. ඒ මිහිරියාවට ගියාට පස්සේ මදයට ප්‍රමාදයට හේතු වෙනවා. මිහිරියාවට ගිය කෙනා ඒ තුල මත් වෙනවා. මත් වෙනවා කියලා කිව්වේ පින්වදෙනි මම කියලා අත් කරගන්නවා. ඒක උඩු දිව්වට පස්සේ මත් වුණා. මම කියලා අත් කරගත්තා ඒක. ඒ අත් කරගෙන මොකද කරන්නේ පින්වතුනි පමා වුණා. පමා වුණා කියලා කියන්නේ පින්වතුනි පහ අමා වුණා. රූපයක් දකිද්දී පහක් එනවනේ. මොකද්ද එන පහ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඕන් ඔය පහ අමා වුණා. අන්න පමා වුණා. පරක් වුණාට නෙමෙයි පමා වුණා කියලා කියන්නේ. අපමත්තාන මීයන්ති. ඒ කියලා කිව්වේ පරක් වෙච්ච අය ගැන එහෙම නෙමෙයි කියන්නේ. පරක් වෙච්ච නැත්ත එහෙම ගැන නෙමෙයි මේ කියන්නේ. පහාමා කරගත්තා නම් මොකද වෙන්නේ? පමා වූ මලුන් වැනිය. හරියට හරි නේද? ඇයි? පහාමා කරගත්තා නම් ආයි උපදිනව නේද? ආයි උපදින එක මොකද වෙන්නේ? මැරෙනවා. ආයි උපදිනවා. ආයි මොකද වෙන්නේ? ආයි මැරෙනවා. එහෙනම් මෙරි මෙරි ඉන්න එක නේද කරන්නේ? එහෙනම් පහ අමා කරගත්තා නම් පිංගුතුනි මැරෙන එක නේද? ඊට වඩා වෙනක් වැඩක් නැහැ නේද කරන්නේ? ඇයි ඒ ඒ මොහොතේ මැරෙන එක? ඉපදිච්ච මනුස්සයා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මැරෙන එක එකක්. ඇයි හිතක් හිතක් ගන්න මැරෙන එක? එහෙනම් මැරෙනවට වඩා වෙන වැඩක් නැහැ නේද? පමා වෙච්ච කෙනා. එහෙනම් මත් උනා. මම කියලා අත් කරගත්තා. ඊට පස්සේ මොකද උනේ? පහ අමා කරගත්තා. අමා කරගෙන තාන වුණා කියලා කියන්නේ ඒ මත පිහිටලා ඉන්නවා. එහෙනම් පංචසුරාවෙන් මිහිරියාවට වැදිලා මත් වෙලා පමා වෙලා ඒ මත පිහිටා සිටීමෙන් වැළකීමි කියන තමයි ශික්ෂාපදේ තමයි පිඟුතුනි තථාගතයන් වහන්සේ පනෝප ශික්ෂාපදේ. ඒක රකපය අතෝසන්න බලන්න පොඩි කාලේ ඉඳලා. දැන් ওই ශික්ෂාපදේ කැඩුවොත් මොකද වෙන්නේ? එක්ක තිරිසනෙක් එක්ක පෙරේතෙක්. දැන් හරිනේ. දැන් ආස කළා පෙරේතෙක් වෙන දැක්කද? හැබැයි ওই කරුණ වැහිලා තිබුණොත් මොකද වෙන්නේ? අපි අරක්කු බෙව්වේ නෑනේ. අපි කොහොමද එහෙනම් ඔහොම වෙන්නේ? ඒකයි ප්‍රශ්නේ. පින්වතුනි මේ ලෝකේ ඉන්න ගොඩ පිරිසක් ඔය ඔය പ്രേත යෝනි වලට යන්නේ ආසාව නිසා, කැමැත්ත නිසා. ගෙවලේ හැදෙන්නේ කොහොමද? ගෙවලයා කියලා කියන්නේ සාමාන්‍ය වස්තු තණ්හාවෙන් මැරිච්ච එකා නේද? ගේ කියලා කියන්නේ පින්විතනේ හැමතිස්සෙම තමන් විසින් ගොඩ ගහගත්ත ටිකට. ගෙයක් ඇතුලේ ගෙයක් හදන්නේ මොකටද? ගොඩ ගහන්න නේද? එහෙනම් ඔය ගෙවලයා කියලා කියන්නේ පිටුදේ තමන් විසින් යමකට ආස වෙලා ගොඩ ගහගෙන ඒක වටා කැරකි කැරකි ඉන්නවා. එහෙනම් ගෙවලයා වෙලා ඉපදිලත් මොකද කරන්නේ? මොකක් හරි තණ්හා කරගත්ත වස්තුවක් වටේ කැරකි කැරකි ඉන්න එක තමයි මුළු ජීවිත කාලෙම කරන්නේ. එහෙනම් දැන් ගෙවල යවෙන්නේ ඇයි? ඔය නිසා. එහෙනම් දැන් හිතලා බලන්න පිඟුදුන ඔය යක්ක ප්‍රේත පිසාජ කුම්බාණ්ඩ මල ගෙවල ඔය කියන ඔක්කොම ගත්තොත් ඔය තත්ත්වවල වලට පිරිස්පත් වෙලා තියෙන පිඟුදුනි මොකක් නිසාද? මේ තණ්හාව නිසා. ඔය ආසෙදී යන්තම් පිනක් මොකක් හරි පරිසන්දි වුණොත් එක්ක මනුස්ස එක්ක දිව්‍ය ලෝකයකට යන්න පුළුවන්. පිනක් පරිසන්දි වෙනවා කියලා කියන්නේ පිනක් කියලා වෙන්න නම් පිඟුදුනි ඕක ලෝභ මූලයෙන් වෙන්න පුළුවන්ද? බෑ. අලෝභ මූලයෙන් නේද ඒක වෙන්න ඕනේ එහෙනම්. එහෙනම් ලෝභ මූලය කියන්නේ කැමැත්තෙන්ද කැමැත්තෙන් අල්ලගත්තා නම් දැන් මොකද වෙන්නේ? මේ පිනක් වෙන්න විදියක් නෑ. එහෙනම් දැන් මොන්න හොඳට කල්පනා කරලා බලන්න පින්විතනේ එහෙනම් ඕන් ඔය ශික්ෂා පදේ Taman තුලින් බිඳෙන නිසා. Tamanට යන්න තියෙන තැන උරුමයි. එහෙනම් දැන් හොඳ ආකාරම ඔලුවට ගන්න පින්විතනේ මේ තණ්හාව කියලා කියන්නේ මොන තරම් දරුණු දෙයක්ද කියලා. දැන් මම මේ මෙච්චර වෙලා කිව්වේ පින්විතනේ ඔබ මහා ආසාවකින් හරි වටිනවා කියලා හිතාගෙන ඇසුරු කරන මේ තණ්හාව ඔබට ගේන විපාකේ ඔබට දෙන දඬුවම එහෙනම් දැම්මට ඔබට මේ ටික ඔබට වැටුණා නම් මට කියන්න මේ තණ්හාව තියාගත යුතු එකක්ද ඉවත දැමිය යුතු එකක්ද එහෙනම් යමකට කැමති වෙලා ඒ කැමැත්ත පවත්වාගෙන යාම උදෙසා කරන යම්කිසි වැඩ කටයුත්තක් තියෙනවා නම් ඒක ඒකාන්තයෙන්ම ළඟ තියාගත යුතු එකක්ද ඉවත දැමිය යුතු එකක්ද? ඉවත දැමිය යුතු එකක්. එහෙනම් සංඛාරයන්ගේ අනිත්‍යතාවය ගැන තථාගතයන් වහන්සේ දේශනා කරද්දී කතමාචානන්ද සබ්බ සංඛාරේහි අනිත්‍ය සංඥා. නිදානන්ද බික්කෝ සබ්බ සංඛාරේහි අට්ඨියති හරායති jigucchati. ජීගු වශයෙන් මක් කරන්න ඕනේද? ඉවත දැමියන්න ඕනේ. අයින් කරන්න ඕනේ. දැන් පේනවද jigucchati උනේයි කියලා. ආස කරගෙන පිඟුතුනේ ඒක එලෙස ඒක ලබා ගැනීම සහ එලෙස පවත්වා ගැනීම උදෙසා කරන යම් වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒක තමන්ව පෙළනවද නැද්ද? අන්න පිඟුතුනේ අට්ඨියති. එහෙනම් ඔබගේ මුළු ජීවිතේම ඔබ පෙලි පෙලි නෙමෙයිද ඉන්නේ? ඇයි පින්වදනි ඔබ ඔය රැස් කරන්නේ? ඔබ ඔය සතුට වෙන්නේ දෙයකට කැමති වෙලානේ. ඒ කැමති වෙච්ච දේ ලබා ගන්න නේද ඔබ ඔය හදන්නේ? ඒ කැමති වෙච්ච දේ ලබා ගන්න ඒ ලබා ගත්ත දේ පවත්වාගෙන යන්න නේද ඔබ උත්සාහ කරන්නේ? ඒ උදෙසා නේද ඔබ කරුණු කටයුතු කරන්නේ? කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරන්නේ. ඉතින් ඔය හැම එකකින්ම ඔබ පෙළෙනවට හැරෙන්න වෙන දෙයක් වෙන්නේ නැහනේ. අට්ඨියති. හරායති. ලැජ්ජ සහගත නැද්ද ඔය වැඩේ? තමන්වම පෙලා ගන්න වැඩපිළිවෙල ලැජ්ජ සහගත නැද්ද? හරායති. ඉතින් පින්විතනි තථාගතයන් වහන්සේගේ වචන ඔක්කොම පැත්තකට දාලා මුදලාල්ලගේ වචන අරන් හරියනවද එහෙනම්? යථාර්ථය දිහා බලන්න. එහෙනම් ඔබගේ දරුවාට ඉගැන්විය යුතු දේ මොකද්ද? පුතේ වැඩි වැඩියෙන් ඔය ටීවී එක දිහා බලපන් කියන එකද? නැත්තම් පුතේ මේ දහම ඉගෙන ගනින් කියන එකද? පින්වත්නි අහිංසක දරුවන්ට දහම දෙන්න. ඔය අහිංසක දරුවන් අමාරුවේ දාන්න එපා. ඔය දරුවන්ට පොඩි කාලේ ඉඳලා දහම උගන්වන්න. ඔබත් දහම ඉගෙනගෙන ඔබගේ දරුවටත් කොහොම හරි දහම දෙන්න. මොනෝම හරි දෙයක් කළා පින්විතනි දහම දෙන්න දරුවට. අනේ පින් සිටුවරයා තමන්ගේ දරුවට මොකක් හරි කළා දහම දුන්නා. බිම්බිසාර රජුරුව තමන්ගේ බිසවකට මොකක් හරි ක්‍රමයකින් දුන්න දහම. ඒ දහම දුන්න නිසා නේද ඒ උත්තරීතර මහරහත් මෙහෙණිය බිහි වුණේ ලෝකෙට. අවන්තේ නතර අග්‍රස්ථානයට පත්වෙච්ච භික්ෂුණීන් වහන්සේ කේමා මහරහතෙරණින් වහන්සේ මේ ලෝකෙට බිහි වුණේ. අර රජුරුව මොකක් හරි ක්‍රමයක් කළා මේක කරපු නිසා නේද? ඇයි ඔබට බැරි? ඇයි ඔබ ඔබගේ දරුවව අමාරුවේ දාන්න හදන්නේ? ඇයි ඔබ ඔබගේ මල්ලිව අමාරුවේ දාන්න හදන්නේ? නංගිව අමාරුවේ දාන්න හදන්නේ? ඇයි ඔබ ඔබගේ අක්කව අයියව අමාරුවේ දාන්න හදන්නේ? ඇයි ඔබ ඔබගේ අම්මව තාත්තව අමාරුවේ දාන්න හදන්නේ? ඔබ හොඳට කල්පනා කරලා බලන්න පිළිතුරු මේ හැම කෙනාම අර ව්‍යාපාරිකයන්ගේ ගුලි ගිලලා ඉන්නේ. <clears throat> මේක ව්‍යාපාරිකයෝ කියලා විතරක් හරියන්නේ නැහැ පිළිතුරු මේ ලෝකේ සාරය කියලා උදම්මනන හැම කෙනාම අසත්පුරුෂයෝ නෙමෙයිද බලන්නේ. ඔබ කල්පනා කරලා බලන්න අද ගෙදර කියලා ඔබට ඉපදිච්ච දවසේ ඉඳලා අසත්පුරුෂයෝ හැරෙන්න සත්පුරුෂයෝ කවුද හම්බෙලා තියෙන්නේ කියලා. අම්මගේ තාත්තගේ ඉඳලම ඔබට හම්බුනේ අසත්පුරුෂයෝ නෙමෙයිද බලන්නේ. දැන් මම මේ අසත්පුරුෂයෝ කියන්නේ පව් කරන අයටද? නෑ නෑ. ලෝකේ සාරයි කියලා උල උලා කන්න හදනවා නම් ඒ අසත්පුරුෂ පිරිසනේ පිඟුතුනේ ඇයි? ඔබ ජාති දුකට ඇදලා දානවනේ. ඔබව යම් කිසි පුද්ගලයෙක් විසින් දුකටපත් කරනවා නම් ඒ පුද්ගලයා ඔබගේ මිතුරෙද්ද හතුරෙද්ද? සරල උත්තරය යම් කිසි පුද්ගලයෙක් ඔබව දුකටපත් කරනවා නම් ඒ පුද්ගලයා මිතුරෙද්ද හතුරෙද්ද? හතුරෙක්. එන යම් කිසි පුද්ගලයෙක් ඔබව පිංගුතුනි මේ ලෝකේ සැරිසරවනවා නම් මේ සංසාරේ සැරිසරවනවා නම් මේ ජාති දුකෙන් ඔබව නිදහස් කරවන්නේ නැත්නම් ජාති දුකටම ඇදලා දානවා නම් ඒ පුද්ගලයා සතුරෙද්ද මිතුරෙද්ද සතුරෙක් එහෙනම් අම්මගේ තාත්තගේ ඉඳලම පිඟුතුනි ඔබට ජීවිතේ හම්බුනේ කවුද ඔන්න ඔය මට්ටමින් සතුරු අය හැබැයි දැන් ලෝක මට්ටමින් ගත්තොත් උත්තරීතරයි ඒකෙන් මං කියවේ ලෝක එකක් නිවන සම්පූර්ණයෙන් වෙනස් නිවන පැත්තෙන් ගත්තට පස්සේ පිඟුතුනි නිවන කියලා කියන්නේ තනි කරම උඩුගම්බලා යාමක් උඩුගම්බලා යාමක් කියලා කියන්නේ මම මෙතන කිව්වොත් එහෙම ලෝකේ අල්ලන්න කැමති අය පෙළ ගැසෙන්න කියලා. දැන් ඔක්කොම පෙළ ගැහෙනව නේද? දැන් පෙළ ගැහිලා ඉස්සරහම ඉන්නේ කවුද? වැඩිපුරම ලෝකේ අල්ලන්න කැමති කෙනා නේද? දැන් මං කිව්වොත් එහෙම. එහෙනම් දැන් නිවන් දකින්න කැමති අය පෙළ ගැසෙන්න කියලා. කියන්නේ මොකද්ද? ආපසු හැරෙන්න කියලා නේද? ඇයි? බැරි බුරුම ලෝකයල්ලන්න කැමති එක නිවන් දකින්නේ අන්තිමට. අඩුවෙන්ම ලෝකයල්ලන්න කැමති කෙනා තමයි පින්විතනි මුලින්ම නිවන් දකින්නේ. එහෙනම් මුලින් නිවන් මුලින්ම නිවන් දකින්න කෙනා ඉන්නේ කොහෙද? අර ලෝකයල්ලන්න කැමති අයගේ අන්තිමට ඉන්නේ. ඒකයි කියුවේ තනි කරම උඩුගම්බලා යාමක් තියෙන්නේ. එහෙනම් ඔබ ඔහොම නැවතිලා හිටියොත් මොකද වෙන්නේ? ඒ මම පල්ලිහට යන එක තමයි සිද්ධ වෙන්නේ. මොකද හේතුව පින්වදින දවසින් දවස ඔබට අසත්පුරුෂකම් විතරයි හම්බෙන්නේ. ඔබ අද මේ දේශනාව ඉවර වෙලා එළියට බැස්ස වෙලා ඉඳලා ඔබට අසත්පුරුෂකම් නෙමෙයිද හම්බෙන්නේ. ඔබ ඇස් දෙක ඇරියොත් අසත්පුරුෂකමක් නෙමෙයිද අහුවෙන්නේ. කන් දෙකෙන් ඇහුවොත් අසත්පුරුෂකමක් නෙමෙයිද අහුවෙන්නේ. දැන් මේ වෙලාවේ කන් දෙකෙන් සත්පුරුෂකමක් අහුවෙනවා. තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා කියන ඇස් දෙකටත් ඔන්න සත්පුරුෂකමක් හම්බ වෙනවා. හැබැයි දැන් ඔබ එළියට බැස්ස ගමන් ඔබට මොනවද හම්බෙන්නේ? සත්පුරුෂකමක්ද? ඔන්න යාළුවෝ ටිකක් එක්ක නම් බණ අහන්න ආවේ යන ගමන් බණ ටික කතා කර කර නම් යන්නේ ඔන්න දැන් කන් දෙකට සත්පුරුෂකමක් හම්බ වෙනවා. යන්තම් එළිය බලනවා. බලපු ගමන් මොකද වෙන්නේ? බාගෙට අඳගත්ත ගෑණියෙක් ඉන්න පින්තූරයක් දාලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් හම්බුනේ මොකද්ද? දැන් හම්බුනේ අසත්පුරුෂකම. ලෝකේ හරි සාරයි. ඕකනේ කියන්නේ. නේද? ලස්සන ලස්සන ලස්සන ලස්සන මොන හරි ටිකක් දාලා තියෙනවා පාරයිනේ. මොකද්ද ඒ කියන්නේ? ලෝකේ හරි සාරයි. දාලා තියෙනවා මොකක් හරි පුටුවක් විකුණනවා. ඒ පුටුව විකුණන්නේ ඒ පුටුවේ ඔක්කොම ಗುಣ වර්ණනා කරලා දාලා තියෙනව නේද? මොකද්ද ඒ කියන්නේ? ලෝකේ හරි සාරයි. එහෙනම් දැන් ওই පුටුව ගැන විස්තරයක් ඔබ දකින වාරයක් වාරයක් ගන්න ඔබට මොකද්ද හිතෙන්නේ? අනේ මේ ලෝකෙට ඇවිදලා මේ වගේ පුටුවක ඉඳින්න තියෙනවා නම් කොච්චර ෂෝක්ද කියලා නේද? හැබැයි ඔබ දන්නේ නැද්ද පිටුදින සල්ලිකාරයොත් අලුතෙන් එන පුටු ගන්නවා කියලා? ඇයි අලුතෙන් එන පුටුව ගන්න සල්ලිකාරයෝ? මේ ලෝකෙ වෙච්ච හොඳම පුටුවේ නම් ඒක හිටියේ ඊළඟට එන පුටුව ගන්නෙ මොකටද? පොඩ්ඩ හිතලා බලන්න. එහෙනම් ඔය ගිනි ගිනින ඔය දෙන්නේ තනිකර. තමන්ගේ බඩු විකුණන්න තියෙන්නේ තනිකරම තමන්ගේ මුලාවට ඇදලා දානවනේ මේ මිනිස්සු. පින්වතුනි මේ මිනිස්සු කොච්චර නපුරුද කිව්වත් ඔබගේ ඇස් වලින් ගලන කඳුළු සල්ලි නම් ඔය මිනිස්සු ඔබව මැරණකොනුත් අඬවනවා. ඉතින් ඇයි ඔබ ඔය අසත්පුරුෂයාලට අහු වෙන්නේ? ඇයි ඔබට තථාගතයන් වහන්සේගෙන් පිහිට ගන්න බැරි ධර්මයේ පිහිට ගන්න බැරි? පුළුවන් තරම් පින්වතුනි තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිහිට ගන්න ආර්ය සංඝයා වහන්සේගේ පිහිට ගන්න. මේ සංඝ රත්නයේ চিරාත් කාලය තිස්සේ පින්වතුනි මේ ධහම රැකගෙන ආවේ. ඒකයි මම කියන්නේ සංඝයා වහන්සේලා කියන්නේ පරම උත්තරීතර පිරිසක්. පුද්ගලත්වයෙන් මයින් යන්න එපා කිසිම කෙනෙක් සංඝ රත්නය කියලා කියන්නේ පින්වතුනි මහා ශ්‍රේෂ්ඨ පිරිසකට කියන නම. පුද්ගලයි පුද්ගලයේ දෝෂයක් දැකලා ඉවරලා සංඝ රත්නයේ දොස් නගන්න හැම එපා කවදදක්වත්. මේ මහා යතිවරයන් වහන්සේලා මේ ධහම රැකගෙන ආවේ නැත්නම් පින්වතුනි අද අපිට මේ ටිකවත් අහගන්න හම්බෙන්නේ නැහැ නේද? මේ ජාති දුකෙන් නිදහස් වෙන්න හම්බෙන්නේ නැහැ නේද? මේ යටිගුරු දේ උඩුගුරු කරගන්න හම්බෙන්නේ නැහැ නේද? මෙච්චර කල් අපි හිතාගෙන හිටියේ පිංගුදින යමේක යමක් හැම්මන් දෙයකට කැමති වුණා නම් ඔය කැමති දේ මට ලැබෙනකොට මට සතුටුයි කියලානේ. නමුත් අද ඔබ තීරණයක් ගත්ත නේද පිංගුදින යම් මන් දෙයකට කැමති වුණා නම් ඒ කැමති වෙච්ච මොහොතේ ඉඳලා මට මහ විනාශයක් මේ උදා වෙන්නේ කියලා. රාග වුණත් ඉවරයි, ඇලුණත් ඉවරයි, ගැටුණත් ඉවරයි කියලා ඔබ හොඳටම දන්නවනේ. ඇල්ලේ මේ හිටියත් ඉවරයි, ගැට්ටේ මේ හිටියත් ඉවරයි, වැහැලා විනාශ වෙන්නයි සිද්ධ වෙන්නේ. වැටෙන්නේ පිංගුදින කෙලින්ම සසරට. හතරට වැන්නට පස්සේ තථාගතයන් වහන්සේ පෙන්눔 කළා තියෙන පිංගුතුනි හුලඟට අහුවෙච්ච පරණලාපතක් වගේ කියලා. පරණලාපත කියලා කියන්නේ පිංගුතුනි ගහේ දෙවිලා වේලිලා වේලිලා වේලිලා ගිහිල්ලා. කොලේ දැල විතරයි ඉතුරු. ඕන් ඕක නට්ටෙන් ගිලිහුණාම මොකද වෙන්නේ? ඕක හුලම් ප්‍රවාහයට අහුවෙලා පිංගුතුනි කොහෙට යයිද කියලා හිතා ගන්න පුළුවන්. දැන් ඔබ කිව්වොත් මෙහෙම මේ පරණ ලාපත මාගාවට වැටේවා වෙයිද? හුලම් ප්‍රවාහයට අහු වුණා කියන්නේ පිංගුතුනි කොහේ ගිහිල්ලා නතර වෙයිද දන්නේ මෙන්න මේකයි පිංගුතුනි තියෙන භයානකත්වය. අද අපි කොච්චර උජාරුවට හිටියත් ඔය කය කඩලා ගිය මොහොතේදී ඊළඟට මොකක්ද වෙන්නේ කියලා එක බින්දු මාත්‍රයක්වත් හිතා ගන්න බෑ. සමහර වෙලාවට මම දකින්නවා පිංගුතුනි ලස්සන හර්ස් වල පොලිෂ් කරලා තියෙනවා මූණ බලන්න පුළුවන්. මල් පිරෙන්න ගහලා පිටිපස්සෙන් යනවා ප්‍රාඩෝ තුනක් විතරයි. හොඳ ධන කුවේරෙක් මැරිලා. මේ මේසු අරන් යන්නේ ධන කුවේරයවද? අර මලකුණ අරන් යන්නේ කෝ ධන කුවේරයා? අන්න අසූචි කනවා මල පෙරේතයා වෙලා. ඒක ගැන හිතන්න මොකෙක්වත් නැහැ. පාරම් බබා පාරම් බබා අර කුණු මිනි අරගෙන යනවා. ලක්ෂ 5යි වටිනකම පෙට්ටියේ ඒකේ දාලා වල දානවා. අර පෙරේතය අසුචි කනවා. ඔය ටික නේද පිංගසිනි වෙන්නේ? එහෙනම් ඔබ ඔබගේ ඥාතිවරුන්ව නිදහස් කරගත යුතු නැද්ද? එහෙනම් මේ අලුත් අවුරුද්දේ ඔබ නෑගම් යනකොට පින්වතුනි මේ CD එකක් හරි අඩුම තරමේ තමන්ගේ ඥාතිවරට ගිහින් දිය යුතු නැද්ද? තමන්ට වතුර වීදුරුවක් හරි පුංචි කාලේ හරි දීලා තමන්ගේ පණ බේරලා තියෙනවනම් ශිල්ප ශාස්ත්‍රයක් දීලා තියෙනවා නම් Tamanට සලකන්න තියෙන එකම ක්‍රමය තමයි පින්විතනි මේ දහම දෙන්න. මේ දහම දීලා ඉවරලා මේ මිනිසුන්ට යථාර්ථය පෙන්눔 කරලා දෙන්න. මම ගොඩාක් ගැඹුරු දේශනා මෙතන කරන්නේ නැහැ මොකද අලුත් පිරිස් ගොඩක් ඉන්න පුළුවන් මේ තැන්වල. මෙයාට තේරෙන්නේ නැහැ මම එකපාරට පංචස්කන්ධය ඇදලා ඉවරලා මෙතන දේශනා කරන්න කිව්වොත්. ඊයේ සාර දේශනාවක් ගියා. ධර්මයයි ඔබයි ආරාමයේ දේශනාව තිබුණේ. එතෙන් දෙන්නේ හොඳට දහම අහපු අය. බොහොම ගැඹුරට ධම විස්තර වුණා. ඊයේ දේශනාව අහන්න අන්තර්ජාලය හරහා. ඒ තැන්වල මේ බොහොම ගැඹුරට දේශනා කතා වෙනවා. නමුත් මේ තැන් වලට ඇවිදලා තියෙන විදිහට ගැඹුරට දේශනා කතා වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි බොහෝ පිරිසක් ඉන්නවා සද්ධර්මයේ ගත්තේ නැති හරියට. ඉතින් එයාට පැටලෙනවා. එයාට ආයි දහමක් අහන්න හිතෙන්නේ නැහැ. මොකක් කිව්වද කියලා හිතා ගන්න බෑ කියලා ගෙදර යන්නේ. නමුත් මේ මෙතන කියවුනේ මහාසාර කොටසක්. ගැලවෙන අයට ගැලවෙන්න. දෘෂ්ටි තියන අයට දින්දෙන්න. තියෙන මෝඩ දෘෂ්ටියෙන් නිදහස් වෙන්න. මේ දෘෂ්ටිය තමයි පින්විතනේ මේ ලෝකේ සාරයි කියලා අල්ලගත්ත දෘෂ්ටිය ඔය. මේ සාර වූ ලෝකේ පින්විතනේ මං කැමති වුණාම මට මේ මොකක් ලැබෙනවද? සතුට ලැබෙනවා කියලා ගත්ත දෘෂ්ටිය. නමුත් දැන් ඔබ හොඳාකාරව දැනගන්න ඕනේ තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන නම් යමකට කැමති වුණා නම් එතනින් යන දුකයි හැබැයි සතුට නෙමෙයි ලැබෙන්නේ කියලා. දුකට හේතුව විදිහට දේශනා කළා තියෙන කැමැත්ත. එහෙනම් මේ තණ්හාව කියලා කියන එක මහා දරුණු දෙයක් නම් පින්විතනි ඔබ වහ වහ තමන්ගේ ඥාතිවරුන්ට මේ දිය යුතු නැද්ද? තමන්ට උගන්වපු ගුරුවරුන්ට මේක දිය යුතු නැද්ද? ගුරුවරයාට කරන එකම දේ පින්විතනි පුළුවන් නම් ගුරුවරයාව හොයාගෙන ගිහිල්ලා සර් ටීචර් මේ මේ CD එක අහන්න. තථාගතයන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වෙච්ච ගමන් කළගුණ සලකන්න හැදුවා නේද? මුලින්ම මතක් වුණේ කාවද? මුලින්ම මතක් වුණේ පින්වදෙනි බෝධිසත්ත්ව කාලේ තමන් හිටපු ගුරුවරු දෙන්නව. එන ඔබටත් මේ ධහම ලැබිච්ච ගම ඔබටත් මතක් වෙන්න ඕනේ ওই ගුරුවරු. තාම ජීවිතුන් අතර ඉන්නවා නම් පින්වදෙනි ගිහිල්ලා දෙන්න සර් මේක අහන්න. පව් පින්වදෙනි. ඔබගේ අම්මා තාත්තා වින්දෝල බණ ටික අස්වන්න. කොහොම හරි මේ මම මුදවන්න උත්සාහ කරන්න පින්වදෙනි ඒකයි ඔබට දෙන්න පුළුවන් ලොකුම කල්යාණ මිත්‍ර සම්පත්තිය. කන්න නම් පින්වදින ඔබගේ අම්මා තාත්තට හිඟා කෑවත් කෑම හම්බ වෙයි. ඒකට වඩා ලොකු දෙයක් තියෙනවා ඔබට මේ අම්මට තාත්තට දෙන්න. ඒ දේ තමයි පින්වදින මේ ශ්‍රී සද්ධර්මයේ කොහොමද දෙන්න. මලාට පස්සේ පාන්තු කුල දෙන්න උත්සාහ කරන්න එපා. වැඩක් නැහනේ. හැබැයි මම එකෙන් කියන්නේ පාන්තු කුල දෙන්න එපා. ඒක වැරදි කියලා එහෙම නෙමෙයි. පාන්තු කුල එකක් නෙමෙයි පින්වදින පාන්තු කුල පහක් විතර දෙන්න පුළුවන් නෝ. ස්වාමින් වහන්සේලා ගෙදරට වඩම්මලි විරලා ගිලම්පස පොඩ්ඩක් හරි දෙන්න ලැබෙනවා නම් ඒක මහා පිනක්. ඒ පින අනුමෝදන් වෙන්න පුළුවන් පින්වතුනි අනාදිමත් සංසාරේ හිඳලා සහසම්බන්ධ වෙලා කටයුතු කරපු ඥාතිත මිත්‍රාදීන්ට. හැබැයි මැරිච්ච කාට නම් ගන්න ලේසි වෙන්නේ නෑ. පින් ගන්න පුළුවන් වෙන්නේ කාට විතරද? පරදත්තෝපජීවි പ്രേත කොට්ටාසෙට විතරයි. අනික කාටවත් පින් ගන්න බෑ. මැරිච්ච එකා බල්ලෙක් වුණා. පාන්ති කුල්ලේ පින කවුද ගන්න? බල්ලු පින් ගන්නවද? ඉතින් හැබැයි පාන්ති කුල්ලේ දෙන්න. ඇයි පිනක් ඒක? ඒක මහ පිනක්. ඔය ස්වාමින් වහන්සේලා ගෙදරට වඩිනවා. ස්වාමින් වහන්සේ නමක් ගෙදරට වඩම්මන බලම්මලා උන්වහන්සේට ඉඳගන්න පුටුවක් හදලා දෙන එක පොඩි පිනක්ද? උන්වහන්සේ ඉඳගන්න හදන පුටුවට සුදු රෙද්දක් දාලා දෙන එක පොඩි පිනක්ද? එහෙනම් පින්වතුනි පාන්තු කුලේ දෙන එක මහා පිනක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔක ගන්න අර මැරිච්ච කාට පුළුවන්ද කියලා. මම ඔබගෙන් සරල ප්‍රශ්නයක් අහන්නම්. මේ මගේ අතේ තියෙන වටාත්ත බිම වැටෙනවා. වඩා ලේසි වෙන්නේ මං ඕක ඇහිඳ ගන්න එකද නැත්නම් කවුරු හරි ඇහිඳලා දෙනකම් බලන් ඉන්න එකද එහෙනම් පින්විතනි ඔබට ඕක තේරෙන්න මුද්ධියක් තියෙනවනේ එහෙනම් දැන් ඔබ උත්සාහ කරන්නේ මැරිලා කාගෙන් හරි පින් ගන්නද නැත්නම් පාංශුකූල ඕන් නැති කෙනෙක් බවට පත් වෙන්නද එහෙනම් පින්විතනි සෝතාපන්න වෙන්න. පාංශකූල ඕනේ වෙන්නේ සතර අපායට යන අයට. ඒකනොත් පරදත් උපජීවී പ്രേත කොටසට විතරයි. අනිත් කාටවත් ගන්න බෑ. හැබැයි ඔබ දන්න ඔබට ඒකාන්තයෙන් මේක උරුමයි කියලා. ඇයි? දැන් ඔබගේ ඔබගේ දරුවා ඇවිදලා ඔබගෙන් ඇහුවොත් අම්මේ. අම්මා මලාට පස්සේ දෙන්නේ නැහැ පාංශකූලේ අපි. අපි ඔය පිළිගන්නේ නැහැ. ඔය දාන ඒවා දෙන්නේ නැහැ. හිතරි දෙන්නේ නැද්ද? ඔබට එහෙම කිව්වොත් එහෙම හිත රිදෙන්නේ නැද්ද? ඔය හිත රිදෙන්නේ ඇයි? ඔබ දන්නව නේද ඔබ මැරිලා? පින් ගන්න කෙනෙක් වෙන්නයි හදන්නේ කියලා. ඒ කියන්නේ පිළිදෙල ඔබ ජීවත් වෙලා ඉන්න වෙලාවෙත් දන්නවනේ ඔබ මැරිලා පෙරේතෙක් වෙන්නයි යන්නේ කියලා. නැත්තම් පාන්තු කුල මොකටද? බ්‍රහ්මිය කොහෙද පාන්තු කුල ගන්නේ? බ්‍රහ්මයන්ට පින් ඕනේ නැහැ, දෙවියන්ට පින් ඕනේ නැහැ. දෙවියන්ට පින් දුන්නා දෙවියෝ සතුට වෙනවා අනේ මේ මිනිස්සු පින් කරනවානේ කියලා. නැතු ඔබගේ පිනෙන් ජීවත් වෙන්නේ නැහැ දෙවිවරු. මිනිස්සු හිතාගෙන නම් දෙවියෝ දෙවියෝ හටගන්නේ මොකෙන් කියලාද? ඈ? මිනිස්සු දෙන පිනෙන් කියලා. ඒක හරියට පින්වදනි ඇස් දෙකක් නැති කකුල් එකක් නැති මිනිස්සේ ලෝතරයි විකුණනවා වගේ වැඩක්. ඉතින් ඌ විකුණන එකේ වාසනාව තියෙනවා නම් පින්විතනේ උටේ පෑ මුලින්ම වාසනාව පෑදෙන අඩු දෙන්න ඇස් දෙකක් ඇතුව හරි උපදින්න. ඒකවත් නැති කාට පුළුවන් ද ඔබට වාසනාව පාදන්න දෙන්න. එහෙනම් ඔබට පුළුවන් ද පින්විතනේ දෙවිවරු බිහි කරන්න පින් දීලා නෑ ඔබ පින් කළොත් පව් කිරීමට ලැජ්ජාව සහ බිය කියන ද්වේව ධර්මය දේව කියලා කිව්වෙ පින්විතනේ ද්වේව ඔය දෙක මත පිහිටලා තියෙනවා. මොකද්ද? පව කිරීමට තියෙන ලැජ්ජාවයි බියයි. ඔන්න ඔය දෙක මත පිහිටලා තියෙන පිහිටලා හිටියනම් ඔබ මැරිලා ගිහින් මක් වෙනවද? දෙවි කෙනෙක් වෙනවා. නැතු කාගෙන්වත් පින් වලින් දෙවිවරු හැදෙන්නේ නැහැ මේ ලෝකෙට. හැබැයි දෙවිවරු සතුටු වෙනවා ඔබ පින් කළා පින් අනුමෝදන් කළාම. ඔය දෙවිවරු පිනෙන් හටගත්ත ජීවිතයක් නිසා ඒගොල්ලෝ පින් වලට හරි කැමතියි. ඒක නිසා මොකද කරන්නේ ඔබ පිනක් අනුමෝදන් කළාට පස්සේ ඒ අය සාදු සාදු කිය කී ඒක අනුමෝදන් වෙනවා. ඒ එයාගේ චිත්ත ප්‍රීතියටපත් වීම නිසා ඒ අය අන්න එයාට පුළුවන් ඒ සමහර වෙලාවට දීප්තිය වැඩි කරගන්න. එහෙම නැතුව දෙවිවරු බිහි වෙන්නේ ඔබ පින් කළාම නෙමෙයි. ඉතින් ඔබ පින් කළා ඔක්කොම මාව දෙවි කෙනෙක් කරන්නකෝ මේ දැන්. පුළුවන් දේව කරන්න. ඉතින් ඔය මෝඩ මතනේ පින්දුනේ. අවිජ්ජාපත්‍ය සංඛාරා කියලා දන්නේ නැතිකම ඔය. එහෙනම් දෙවිවරුන්ටවත් ධම්මයන්ටවත් මිනිසෙන්ටවත් පින් වෙදෙන පින් අවශ්‍ය නැහැ නේ පින් අවශ්‍ය වෙන්නේ පරදත්තෝපජීවී ප්‍රේතෙන්ට විතරයි. ඉතින් නිකමන හිතලා බලන්න පිංගදෙනේ ඔබ මැරිලා ගිහිලා බල්ලෙක් වුණොත් එහෙම ඔබට ඔය පිං ගන්නත් හම්බෙන්නේ නැහැ මොකුත් නැහැනේ එහෙනම් මේ වෙලාවේ නේද ඔක කරගන්න ඕනේ එහෙනම් දැන් මේ පටන් ගත්ත මොහොතේ ඉඳලා මේ වෙලාව වෙනකම්ම දැන් මම ඔබට කිව්වේ පුළුවන් තරමින් මෙතනින් නිදහස් වෙන්න ඒ නිදහස් වෙන්න පිංගුදෙනි බණ තියෙන තැනක් තැන පාසා එවිදලා බණ ටික අහගන්න ඔබට ලොකු වෙන්න හොඳ නෑ පිංගුතනි අනික් වැඩ කොහොම හරි කල්යාණ මිත්‍ර සම්පත්තිය අරගෙන මෙතනින් ගොඩ යන්න. ඔබ සෝතාපන්නයි කියලා ඔබට යම් දවසක වැටහුණා නම් ප්‍රත්‍යක්ෂ ලෙස ආන් එදාට ඔන්නම් බණහන එක නතර කරන්න. දැන් යන්න රස්සාවට. අඩුම අඩුම සතර පහෙන් නිදහස්නේ. දැන් යන්න රස්සාවට ඇති වෙනකම්. නැත්තම් අන්තිමට වෙන්නේ මේ වටින මනුෂ්‍ය ජීවිතේ ලැබපු ඔබ පෙළෙන දේවල් කර කර ඉඳලා ලැජ්ජ සහගත දේවල් කර කර ඉඳලා ජීගූ වශයෙන් ඉවත දැමිය යුතු දේවල් කර කර ඉඳලා ආයෙත් මේ ගෝරතර සංසාරයට එකතු වෙන්න. මේ தත්ත්වය උදා කරගන්න එපා ඔබගේ ජීවිතවලට. ඔබට කරන්න පුළුවන් මට්ටමින් පිංගුතුනි මේ මඟ වඩන්න. මේ මඟ වැඩෙනවා. යදිවරයන් වහන්සේලා ඉන්නවා පිංගුතුනි. අරිහත් ඵලයේ පූර්ණේ කරන. ඔබ දන්නවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් මේ ලෝකෙට අරිහතුන් වහන්සේලා බිහි වෙනවා. ඒ උත්තරීතර අරිහතුන් වහන්සේලා පිරිනිවන් පාලා උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා පවා ශේෂ කරනවා. මගේ ඇස් දෙකට මම දැකලා තියෙනවා මේ ධාතුන් වහන්සේලා. සාමාන්‍ය මිනිහෙක් මරනකොට පින්වතුනි ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්නේ නැහැ. උත්තරීතර අරිහතුන් වහන්සේ නම අදිස්ථාන කළා. පින්වම් පෑම තමයි අරිහතුන් වහන්සේලාගේ ඒ ධාතුන් වහන්සේලා හටගන්නේ. ඒකයි මම ඔබට කියන්නේ එක බින්දු මාත්‍රයක්වත් පිංගුතුනි පස්සට එන්න එපා. ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වෙනවාමයි පිංගුතුනි ඒක කාටවත් නවත්තන්න බෑ. ඒක ධර්මතාවයෙන්ම නැగి නැగి නැగి නැగి එන්න ඕනේ. දහස් ගණනින් පැවිදි වෙලා දහස් ගණනින් පිංගුතුනි මේ සෝතාපන්න මාර්ගඵලලාභීන් සකදාගාමි අනාගාමි අරිහතුන් වහන්සේලා ඒකාන්තයෙන්ම බිහි වෙනවා. තව අවුරුදු 600ක් ඇතුළත ලක්ෂ ගණනින් අරිහතන් වහන්සේලා බිහි වෙනවමයි. 600ක් ඇතුළත ලක්ෂ ගණනක් බිහි වෙනවා. මේ සම්බුද්ධ ශාසනයේ පිංගුතුනි ඒකාන්තයෙන්ම මහා නැග්මක් නගිනවා. මේ මහා යතිවරයන් වහන්සේලා රැකගත්ත මේ ශාසනය මහා ජීවියක් ලැබිලා මොකද අරිහතුන් වහන්සේලා බිහි වෙන්න බිහි වෙන්න පින්වතුනි ශාසනයට මහ පණක් එනවා ශාසන බල නැගිනවා. ඒ ශාසන බල නැగి නැగి නැగి නැగి පින්වතුනි අනිත් අයට ඒකට අවශ්‍ය කරුණු කාරණා සැකසීලා එනවා. මම ඒකයි ඔබට හැමතිස්සෙම කියන්නේ පුළුවන් තරමින් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩන්න කියලා. ඒ ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩන්න වඩන්න පින්වතුනි මේ කළු කිරණ ධාරාවල් පිච්චිලා සුදු කිරණයන්ගෙන් මේ විශ්වය ඒකාලෝක වෙනවා. මාර බන්ධන ගැලවෙනවා. මාර පාක්ෂික අමනුෂ්‍යයන්ට ඉඩක් නැති වෙනවා මේ විශ්වයේ. මග වඩන උත්තමයන් වහන්සේලාට පිඟුතුනි මේ මග වඩා ගන්න මහා ශක්තියක් නැගිලා එනවා. ඒ උත්තමයන් වහන්සේලා ධහම දේශනා කරන්න පටන් ගන්නවා තව තවත්. ඒ දේශනා කරන ධහම අහන්න අහන්න අහන්න අහන්න පිඟුතුනි ඔබට මේ මග වැඩෙනවා. සියලු සත්‍යය සුවපත් වෙන ක්‍රම වේදයක්. එකම ක්‍රමයයි තියෙන්නේ. ඒ තමයි අතහැරීම, නොයල්ම, මිදීම. ඔයතන ඔතන තමයි පින්විතනි ඔය කියන සතුට තියෙන්නේ. නැත්තම් අර ඔක්කොම හදාගත්ත සතුට. දෘෂ්ටිගත වෙච්ච සතුට. ඇත්ත සතුට කියලා එකක් තියෙනවා නම් තියෙන්නේ අතහැරීමෙන්, නොයල්මෙන්, මිදීමෙන් ලබන සතුට විතරයි. පින්විතනි මේ ප්‍රීතිය ලබන්න පුළුවන්. අතහැරීමෙන්, නොයල්මෙන්, මිදීමෙන් ලැබෙන ප්‍රීතිය ලබන්න පුළුවන්. ඒකට පින්වතුනි කිසි දෙයක් අවශ්‍ය නැහැ. භාවනාවට ඉඳගත්තාම වහින වැස්සට දනිස් දෙක තෙමෙන්නේ නැත්තම් ආන් ඒක හොඳටම ඇති. ධර්මයේ යොබයි ආරාමේ ඉන්න භික්ෂුන් වහන්සේලා ගේ කුටියේ සයිස් එක අටේ හතරේ බෝඩ් ලෑල්ලක් අඩි 8ක් දිග අඩි 4ක් පළල ලෑල්ලකට වහලයක් ගහලා තමයි උන්වහන්සේලාගේ කුටි තියෙන්නේ. හැබැයි ඒක ප්‍රශ්නයක්ද උන්වහන්සේලාට? වහින වැස්සට උන්වහන්සේලාගේ දනිස් දෙක තෙමෙන්නේ නැහැ. එනං ඇතිනේ. දිග ඇදුනහම සැතපෙන්න දිග ඇදුනහම කකුල් දෙකයි ඔළුවයි වදින්නේ නැහැ. එහෙනම් ඇතිනේ. හැබැයි ප්‍රීතිය සුඛයේ උතුර උතුරා ජීවත් වෙනවා. ඒකයි පින්ගතනේ. ලං කරගෙන මේ සුවේ විඳින්න බෑ. අතහැරීමෙන්මයි පින්වතුනි මේ සුවේ ලැබෙන්නේ. නොයල්මෙන්මයි මිදීමෙන්මයි මේ ප්‍රීතිය සුඛය ලැබෙන්නේ. ආන් ඒක එක දවසක් භුක්ති විඳලා බලන්න. එක දවසක් භුක්ති විඳලා බලන්න. එක දවස භුක්ති විඳින්න බෑ පින්වතුනි ඔබට තියෙන බන්ධන නිසා. එක දවසක් අතහැරලා හිතේ ඉඳලා අල්ල ගන්නවා කියන එකට ඉන්න බෑනේ ඔබට. ඉතින් අඳුම තරමේ තරුණ පිරිසටවත් හිතෙන්නේ නැද්ද මොකද? කැරට් ප්‍රීතිය විඳින්නේ නැතුව මේ ලෝකේ යථාර්ථවත් ප්‍රීතියක් තියෙනවා සුඛයක් තියෙනවා ආන් ඒ ප්‍රීතිය සුඛය භුක්ති විඳින්නේ බවට මමපත් වෙනවා කියලා. හිඟදෙන නිකමට හිතලා බලන්න. ඔබගේ කරේ මාලයක් තියෙනවනම්, සාක්කුවේ වොලට් එකක්, පර්ස් එකක් තියෙනවනම්, ෆෝන් එකක් තියෙනවනම්. ඔබයි මායි දෙන්න එළියට බහලා යනවා ගමනක් යන්න. දෙන්නටම මහන්සි දෙන්න ගස් දෙකක් යට ඇලවෙනවා. ඔය දෙන්නෙන් කවුරු නිදාගනීද? හැබැයි ඔබ කැමති නේද ඔය පර්ස් එකට වොලට් එකට? කැමති නේද? හා. ඔබ කැමති නේද ඔය ෆෝන් එකට? ඔබ කැමති නේද ওই මාලෙට, ওই මුද්දට, ওই දාගෙන ඉන්න සපත්තු දෙකට ආදී වශයෙන්? ඉතින් ඔබ කැමති ඉන්නේ ඔක්කොටම. ඔබ ඔක්කොම ගත්තේ සතුටු වෙන්න කියලා හිතාගෙන නේද? දැන් ඕක දාගෙන මම යනවා ඉතින් මේ මේ දිරච්ච සිවුරත් ඇඳගෙන ඉවරලා ඔබත් එක්ක. අපි දෙන්නටම නිදා ගන්න ඕනේ වෙනවා. දෙන්නම ගහක් යට සැතපෙද්දී කවුද පින්විතනේ නිදාගන්නේ දැන්? මම නිදාගනී. ඔබ නිදාගන්නේද? ඇයි? ඔබගේ කැමැත්ත ඔබගේ නිින්ද සහ මුලින්ම අහුරලා ඔබ ඇහැරිලා රකින්නවා මොනවද? ඔබගේ කැමැත්ත රකින්නවා. ඔබ හිතාගෙන හිටියේ ඔබගේ කැමැත්ත ඔබට සුවය දෙයි කියලා නේද? දැන් ඔබ නිදි මරාගෙන නිදි වරාගෙන ඔබ මොකද්ද මේ කරන්නේ? අර හිටිත් නැති වස්තු ටික රකින්නවා. ෆෝන් එක නිදි. පර්ස් එක නිදි. ඔරලෝසුව නිදි. මාලේ නිදි. ඔබ ඇහැරිලා. ඔන්න ඔබගේ කැමැත්ත ඔබට උදා කරපු දේ. ඉතින් මේවා කියනකොට පිටින් ඔබට මේක වැටහෙන්න ඕනේ. හැබැයි මම මේ කියන්නේ ඔබට දැන් තියෙන ඔක්කොම දේවල් එහා ගෙදර ගෑනට දීලා වෙලා කොහරි යන්න කියලා නෙමෙයි. මම ඔබට කියන්නේ අතින් අල්ලගන්න. හිතින් අතහැරලා දාන්න. තේරුම් ගන්න. ඇලුනොත් ගිනි. ඔබට තේරෙනවනේ. ගින්දරකට අත දැම්මොත් පිච්චෙන බව තේරෙනවනේ. එච්චරට බුද්ධියක් තියෙනවනේ මොලයක් තියෙනවනේ බුද්ධියක්. ගින්දරට අත දැම්මොත් පිච්චෙන බව දන්න නිසා ගින්දර කොච්චර මේ ලස්සන වුණත් ඔය අත දාන්නේ නැහැ නේද ඔබ? එහෙනම් ඔබට පුළුවන් නේද අත දාන්න නැතුව අත තියාගෙන ඉන්න කොහොමද? එහෙනම් ඔබට පුළුවන්කම ලැබෙන්න ඕනේ මෙනෙහි කරලා මෙනෙහි කරලා පිඟුතුනේ දරුවට කරන්න ඕනේ සියලු දේ කරනවා හැබැයි ඇලෙන්නේ නැහැ බින්දුවක්වත්. අන්නේ தත්ත්වයට ඔබට එන්න පුළුවන්කම තියෙනුනේ නැත්නම් අමතක කරන්න එපා. රබර් පටියේ මේ පැත්ත ඇතරුණත් මේ වදිනවා. මේ පැත්ත ඇතරුණොත් මේ වදිනවා. ඔබට පෙරේත එක් වෙන්න කැමති නැත්නම් ඔබ ප්‍රාර්ථනා කළ යුත්තේ දරුවාගේ දරුවාගේ මොකද්ද? දරුවාගේ මරණය. ඇයි? කවදාකවත් කරන්න පුළුවන් එකක්ද? බෑනේ. එහෙනම් මොකද්ද තියෙන්නේ? මැරිලා පෙරේත එක්ක. එහෙම නැත්නම් රබර් බෑන්ඩ් එක මැද්දෙන් කපලා දාන්න. ඔය දරුවයි ඔබයි අතර තියෙන බෑන්ඩ් එක තියෙනවනේ. අන්න ඒක මක් කරන්නද? කපලා දාන්න. ඒක කපලා දැම්ම නම් මොකද වෙන්නේ? දැන් දරුවට ප්‍රශ්නෙකුත් නැහැ. ඔබට ප්‍රශ්නෙකුත් නැහැ. හැබැයි අතින් අල්ල ගන්න. අතින් අල්ල ගන්නවා කියන්නේ මොකද්ද? දරුවට කවනවා, පොවනවා, ඉස්කෝලේ අරන් යනවා, ඔක්කොම කරනවා. හැබැයි දරුවා ඉස්කෝලේ ගිහලා එනකොට වාහනේ කැපිලා මැරිලා. ඇඬෙනවද? නැහැ. හේතුම් පටිච්ච සම්භූතං. හේතු භංගා නිරුද්ධති. හේතු ටික තියෙනකන් දරුවා හිටියක් දැන් නැහැ. සමහරට ස්වාමි පුරුෂයා හෝ බිරිඳ විසින් ඔබ පිස්සන් කුඩට ගිහින් දායි. යකෝ මෙච්චර ළමයා මැරිලා මුට කිසි ගාණක් නැහැ නේ කියලා. එහෙමනේ මේ ලෝකේ හැටි. මැරුණොත් මක් කරන්න ඕනේ නැද? අඬන්න ඕනේ. ඇඬුවේ නැත්තම් ආදරේ නැහැ. සලකලා නැහැ. කවුරු කියනවද මේ ධර්ම අවබෝධයටපත් වෙලා නිසා මේ මේ මිනිස්සේ අඬන්නේ හරි ශ්‍රේෂ්ඨ මිනිස්සේ කියලා කියනවද? එහෙම කියන්නේ නැහැ. පේනේද? බින්දු මාත්‍රයක් සලකලා නැහැ මේ අම්මට. ඉතින් මම තාම එළියේ. හැබැයි මොක්කුත් සලකන්නේ නැතුව පින්වදින අන්තිමට වලහෙක් වගේ ඇඬුවොත් එහෙම ඇවිදින්න. පෙට්ටියක් පුළුවන් නම් පෙරලලා ඇඬුවොත් එහෙම කොහොමද? ඉතින් මලගෙදරක වීරය වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? අඬන්න ඕනේ. හොඳටම හයියෙන් අඬන කෙනා තමයි හොඳම වීරය වෙන්නේ මලගෙදර. මොන බොරුණක් කරලා බලන්න. ඔබේ ඔබේ කවුරුහරි ඥාතිවරයෙක් මැරිච්ච වෙලාවේ. ඇයිද ඔබ දැකලා නැද්ද ගේට්ටුව ගාව ඉඳලා අඬාගෙන යන්නේ? රටේ ඉඳලා ආපු එක්කෙනා. ඒ දැකලා නැද්ද මේක ඔබ? රට ගිහිල්ලා අම්මා ඉන්නවද නැද්ද කියලා බැලුවේ නැහැ. අනිත් උන් තමයි අම්මෝ යන්තම් බලාගත්තේ. මලාට පස්සේ. එන්නේ කොහේ ඉඳලා අඬාගෙනද? ගේට්ටුවේ ඉඳලා අඬාගෙන එන්නේ. ගේට්ටුව ගාව ඉඳලා. හැබැයි ෆ්ලයිට් එකේ එනකොට අඬන්න දාවේ. නෑ අර ඉස්සරහා තියෙනවනේ ෆිල්ම් මේ මේ ටීවී එක. ඕකෙන් මොකද්ද? හින්දි චිත්‍රපටියක් බලබලා ආවේ. මිනිසුන්ගේ නාඩගම් නම් පින්විතනේ කියලා වැඩක් නෑ. පුදුම නාඩගම් නැතිලක් නාඩගම් නටන්නේ. මේ රංග මණ්ඩලේ නිලියක් නළුවෙක් වෙන්නේ නැතුව යථාර්ථයට මුහුණ දීලා මෙතනින් මිදෙන්න උත්සාහ කරන්න. මම නැවත නැවතත් ඔබට කියන්නේ අමාරු වෙනම් වැටෙන්න එපා. පුළුවන් තරම් ධහම ශ්‍රවණය කරන්න ධහම ශ්‍රවණය කර කර ශ්‍රවණය කර කර මෙතනින් මිදෙන්න. මට ඔබගෙන් ගන්න දෙයක් නැහැ පින්වතුනි. මම මෙතනට ආවේ ඔබගෙන් සත්‍ය පහකවත් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මොකද ඔබ මට දෙන කිසි දෙයකින් මට සැනසෙන්න බෑ. මොකද ඔබ මට දෙයි සමහර අටපිරිකරක්. දැන් අටපිරිකරෙන් පුළුවන් ද මට සැනසෙන්න? ඔබ මට සිවුරක් පූජා කරයි. මට ඒකෙන් සැනසෙන්න පුළුවන්ද? මට සැනසෙන්න පුළුවන් අතහැරීමෙන් නම් නොයල්මෙන් නම් මිදීමෙන් නම්. ඔබ මට දෙන කිසි දෙයකින් මට සැනසෙන්න බෑ නේද? එහෙනම් දැන් මං ආවේ පිංගුතුනේ ඔබගෙන් කිසි දෙයක් බලාපොරොත්තුවද? ඔබ මොන දේ දුන්නත් පින්වතුනි ඒක මෙතනම තියෙයි මං වැඩේ. එහෙනම් මං ආවේ ඇයි? ඔබට යහපත සලසන්න. ආයි ඔබයි මායි අතර සම්බන්ධයක් නැති වෙන්න පුළුවන්. මම මිනිසුත් එක්ක සම්බන්ධකම් තියාගන්න කෙනෙක් නෙමෙයිනේ. ඒ කියන්නේ දෙයියොත් එක්ක සම්බන්ධයි කියලා එහෙම නෙමෙයි. මේ 31 ලෝක ධාතුවේ මේ දුක් විඳින එකම සත්වයක එක්කවත් මට ගනුදෙනුවක් නැහැ. උතුම් වූ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඉන්නවනම් උන්වහන්සේලාත් එක්ක විතරයි මට ගනුදෙනුවක් තියෙන්නේ. ඒක නිසා පින්වතුනි ඔබට මාව මුණ ගැහෙන එකක් නෑ ආයි දේශනාවකදී හැරෙන්න වෙන කිසිම අවස්ථාවක. ඔබ කොච්චර උත්සාහ කළත් ඔබට මට කෝල් එක තරම් දෙයක්වත් ඔබට දී ගන්න බැරි වෙයි. ඒකට අවස්ථාවක් මං තියලා නෑ. සංඝ රත්නයටයි ඔබ ගරු කළ යුත්තේ මට නෙමෙයි. මා සංඝ රත්නයේ පුංචි කොටසක් විතරයි. ඔබගේ සියලු ගෞරව හිමියුත්තේ උත්තරීතර සංඝ රත්නයට. ඔබ පාරේ දැක්කනම් ස්වාමින් වහන්සේ නමක් ආන් උන්වහන්සේව වන්දනා කරගන්න පිංගුතුනි සාරිපුත්‍රයන් වහන්සේ වන්දනා කරගන්න ආකාරයට. හොයන්න යන්න එපා උස්මි ටික. එච්චර තමයි ඔබ කරන්න තියෙන්නේ. එහෙනම් මම මේ ඔබට මේ දේවල් කියන්නේ පිංගුතුනි පිරිස් ගොඩ ගහගන්න එහෙම නෙමෙයි. ලක්ෂ ගණන් මේ බණ අහනවා පිංගුතුනි මම දන්නේ නැහැ කවුද කියන්න මන්ද කිසි දෙයක්. මට වැඩක් තියෙනවද ඒවා? මං ආගෙන මම මෙතනින් වඩිනකොට මට ඇහුණා ෆොටෝ එහෙම ගන්න එපා. මොකද ෆොටෝ අරගෙන නිවන් දකින්න බෑ. ඇත්ත නේද? දැන් ඔබ මගේ ෆොටෝ එකක් අරගත්තා කියලා ඔබට නිවන් දකින්න පුළුවන්. එහෙනම් මෙච්චර මේ පැය 3ක් කියලා මම බන කියන්නේ නැහැ නේ මොකද කරන්නේ? ෆොටෝ ටිකක් ගැහුවා මේ මහතුරු ගායටක් ගාලා ඔක්කොටම දුන්නා. බලාගෙන නිවන් දකින්න තියෙන්නේ. පුළුවන්ද? බලාගෙන සසර දුක නම් මෙනෙහි කරන්න පුළුවන් පෙනේද හැටි කියලා හිතාගෙන. වෙන දෙයක් නම් ඔබට කරන්න හම්බෙන්නේ නැහැ. මේක නිසා පින්විතනි කවර කවදාක්වත් ඔය මෝඩ වැඩවලට යන්න එපා. ඔබගේ වගකීම ඔබ ඉෂ්ට කරන්න ඔබගේ තියෙන එකම වගකීම තමයි ඔබ ධහම අවබෝධ කරගෙන තව කෙනෙකුට මේ ධහම අවබෝධ කරලා දෙන්න. මගේ පස්සේ වැටෙන්න එපා. සංඝ රත්නයට ගරු කරගන්න. ඒ වැඩ පිළිවෙල ඒ විදිහට කරගෙන යන්න. එතකොට මමත් දිනනවා, ඔබත් දිනනවා. අමතක කරන්න එපා. ඔබ යම් දෙයකට ඇලුනොත්, ඔබ යම් දෙයකට කැමති වුනොත්, ඔබ මේ සසරේ මහා අනාථයෙක් වෙනවා. ඒක හොඳට ඔළුවේ තියාගන්න. ඔය ඇලිච්ච ටික හොඳටම ඇති තවනම් ඇලෙන්න එපා එක බින්දු මාත්‍රයක දෙයකටවත්. ඔය ඇලිච්ච ටික හොඳටම ඇති ඔය ටික ගලව ගන්න පුළුවන් තරම්. එකක් හරි ඉතුරු වුණොත් ඒක ගැරකිලා આવොත් එහෙම චුති හිතට මොකද වෙන්නේ? ගියා තමයි. සෝතාපන්නුනොත් යන්තම් ওই දොර ටික වහගත්තාගේ හැබැයි ටික තව තියෙනවා. 27ක් ලෝක උපදින්න ගිහිල්ලා. වැහුනේ කීයක් විතරයිද? හතරක් විතරයි. සෝතාපන්න වෙච්ච කෙනාට වැහිලා තියෙන ලෝක හතරක් විතරයි. තව ලෝක 27ක් ඉතුරු වෙලා තියෙනවා යන්න. ඔය කොයිතන හිපදුනත් ජාති දුක නම් ජාති දුකම තමයි. ඔබ දැකලා නැද්ද පින්විතනි මිනිස්යන්ව පණ පිටින් කපනවා? දැකලා නැද්ද? ඔබ සත්තුන්ව පණ පිටින් කපනවා විතරද දැකලා තියෙන්නේ? මට පෙන්වන්න බෑ පින්විතනි අපි ගාව තියෙනවා වීඩියෝස්. ඔය අන්තවාදී පිරිස විසින් මේ මිනිසුන්ට බද දිදී මරණ හැටි. පන පිටින් මේ පපුවේ තියෙන මස් ඔක්කොම කප කපා කප කපා දාන හැටි. බඩවැල එළියට අදින හැටි. හදවත එළියට අදින හැටි. නිකන් හිතලා බලන්න. මේ සුගතිය. ඇයි මනුස්ස කියන්නේ මොකද්ද? සුගතිය. මේ සුගතියව වෙන්නේ. දිව්‍ය ලෝකේ සපයිද? සපයි සපයි. දිව්‍ය ලෝකේ සපයි. කන්න තියෙනවා ඇති වෙන්න. බොන්න තියෙනවා ඇති වෙන්න. නිදා ගන්න පුළුවන් ඇති වෙන්න. වර්ගය හදා ගන්න පුළුවන්. මොකද වර්ගය ආයේ බඩෙන් හදන්න දෙයක් නැහැ නේ. ඒ ඒ වෙලාවට ඒ අවශ්‍ය වෙලාවට මේ මේ බිහි වෙනවා. පුණ්‍ය ශක්තියට බිහි වෙලා එනවා. ඔක්කොම තියෙනවා. දැසි දස්සෝ ඉන්නව ඇති වෙන්න. ඔය ඔක්කොම තියෙනවා. දැන් ඔබ කැමති නේද? මේ දිව්‍ය ලෝකේ ස්වરૂපය මම මේ කියන්නේ. දිව්‍ය ලෝකෙට මිනිස්සු යන්න කැමති ওই ටික නිසා නේද? ඇයි දිව්‍ය ලෝකයක් අඳින්න කිව්වොත් එහෙම දිව්‍ය ලෝකයක් චිත්‍රපටියක් නගන්න කිව්වොත් එහෙම කොහොමද කියන්නේ? වලාකුළු ටිකක් ඇවිදිලා ඒ බලාකුළු ටිකේ ඔටුන්නක් දාගත්ත කෙනෙක් නේද? තව දිව්‍යාංගනාව තුන් හතර දෙනෙකුත් ළඟ තියාගෙන. ඔහොම නේද ඉන්නේ? ওই ටිකනේ අපිට දෙන්නන්නේ. දැන් අපිට දිව්‍ය ලෝකය කියලා ওই ටිකනේ මෙවෙන් හරි. දැන් ඔය ඔය සැපනේ දිව්‍ය ලෝකේ තියෙන්නේ. ඔබට ඔය සැප ඔක්කොම තියෙනවා දැසි දස්ව දහස් ගණනින් ඉන්න ඔබට අතට පයට සේවය කරන්න. හැබැයි ඔබට ඉන්නවා හතුරු කණ්ඩායමක්. ඔය හතුරුන්ට ඔබව අහුනොත් ඔබව විනාශ කරනවා ඔබගේ බෙල්ල කපනවා නැත්නම් පණ පිටින් හැම ගන්නවා මොකක් හරි කරනවා කියලා හිතන්න. ඒ හතුරුන්ට පුළුවන් ඔබගේ සේවකයින්ගේ වෙස් ගන්න. දැන් ඔබ සතුටින් ඉන්නේ. ඇයි පින්වතුනි සේවකයෝ ඉන්න ඔබට ඕනේ තරම්. අත්තට පයට වැඩ කළා දෙන්න සේවකයෝ ඉන්නවා කන්න බොන්න තියෙන ඔක්කොම තියෙනවා. හැබැයි අර හතුරු කණ්ඩායමට පුළුවන් ඔබගේ සේවකයින්ගේ වෙස් ගන්න. දැන් ඔබට සතුට වෙන්න පුළුවන්ද? පුළුවන්ද? සේවකයෙක් එනවා අමෘතේ වාජනයක් අරගෙන. දැන් ඔබට සතුට වෙන්න පුළුවන්ද? ඇයි? ඔබ කොහොමද දන්නේ මේ ඉන්නේ සේවකයාද? හතුරද කියලා. පින්විතේ දිව්‍ය ලෝකේ දෙවියන්ට හතුරු කොට්ටාසයක් ඉන්නවා. ඒකල තමයි දිව්‍ය අසුර කියන කොටස. බලාගෙන ඉන්නේ කොයි වෙලේ හෝ විනාශ කළා චාතුම් මහ රාජිකයත් තාවතින්සයත් ග්‍රහණයට ගන්න. හිතනවද දැන් සතුටින් ඉන්න ඇති කියලා? මතකද අපේ රටේ යුද්ධයක් තිබ්බා? කොළඹ වැඩට ගියාද ඔබ? මහනුවර හිම ගියාද ඔබ? ටවුන් එකට. ඈ? කොළඹ වැඩට ගිහිල්ලා ගෙදර එනකන් පපුව පත් වෙවි නෙමෙයිද හිටියේ? මොන බස් එකේද බෝම්බේ තියෙන්නේ කියලා? බස් එකට නැග ගමන් පිඟුදේ එහෙට මෙහෙට එහෙට මෙහෙට ඇවිදද නේද? එයි ලොකු පාර්සලයක් එහෙම තියනවද බලන්න. මතකද ඔබට? සතුටින්ද හිටියේ? එහෙනම් දිව්‍ය ලෝකේ යන්න. සතුටින් ඉන්න ගිහිල්ලා. පුළුවන් නේද? පිඟුදේ එතන සතුටින් ඉන්න පුළුවන් නම් තථාගතයන් වහන්සේ නිවන පණවනවද? හ්ම්? ඒක නිසා ওই මුලාවල් වලට අහු වෙන්න එපා. බැරි මොනෝ දිව්‍ය ලෝක යන එක වෙනම දෙයක්. ඒක වෙන්නේ මක් වුණාමද? බැරිම වුණොත්. නිවන් දකින්න උත්සාහ කළා, පරිපූර්ණ කරන්න උත්සාහ කළා, කළා, කළා බැරිම වුණොත්. ඕන් දිව්‍ය ලෝකයකට වැහෙන්න. දැන් මොකද කරන්න තියෙන්නේ? එතනින් එහාට තමන්ගේ කාර්යතාවය කරගෙන යනවා. පින් කළා දිව්‍ය ලෝකේ නැහැ. ඔබ හිතනවාද දිව්‍ය ලෝකේ ගිහිල්ලා ඔය වැඩේ කරයි කියලා? නේද මේ පුරුද්දක් තියෙන්නේ. පුරුද්දක් තිබ්බොත් නේද සිංහදෙනි සංසාරේ මේ ගමන යන්නේ. එහෙනම් මේ අද්දවේදී නිවන් දකින්න උත්සාහ කරන්නේ නැතුව බනහන්නේ නැතුව පුළුවන් තරම් මේ මග වඩන්න වීර්ය කරන්නේ නැතුව පින්දහම් පිනක් විතරක් කළ ඉවරලා දිව්‍ය ලෝක යන කෙනෙක් ඔබ හිතනවද පින්විලේ දිව්‍ය ලෝකේ ගිය වෙලාවේ ඉඳලා මග වඩයි කියලා? කොහේද යාට පුරුද්දක් තියෙන එක කරන්නේ? එයා මග වඩන්නේ නැහැ පින්විතේ දිව්‍ය ලෝකේ හොඳට කකා බිබී ඉන්නවා. කිද්දෝපදේශික මනෝපදේශික කියලා දේව කොටස දෙකක් ඉන්න. හරි පව් ඒ දෙවිවරු. කිද්දෝපදේශික කියලා කියන්නේ හරියට ඔබගේ දරුවා වගේ. ඔබගේ දරුවන්ට වීඩියෝ ගේම් එකක් හම්බුනහම මොකද කරන්නේ? ටීවී එකට වීඩියෝ ගේම් එක දාගෙන මොකද කරන්නේ? ඕක ගගහ ඉන්නවා. පුතේ කන්න. හා හා. දැන් ආයි මොකද කරන්නේ? ආයි ඕක ගහනවා. පුතේ කන්නේ නැද්ද? හා හා. කියනවද නැද්ද? අන්තිමට පින්දුනේ අපි හිතමු මේක තුන වෙනකන් තුන වෙන්න කලින් කෑවේ නැත්නම් ඒක මැරෙනව නං. වීඩියෝ ගේම් එක ගහ මැරලා යනව නේද? ඒකට දවල්ට කන්න අමතක වෙනවා ඇයි? ක්‍රීඩා වේදෙනවා. කිද්දෝපදේශය කියන දේව කොටාසේ පින්විතනි ක්‍රීඩා වේදියේදී ඉන්නවා. ඒ ඉන්නකොට ක්‍රීඩාවට ඒ තරම් ඇලුම් කරලා ඉන්නේ. විවිධාකාර ක්‍රීඩා ඒගොල්ලන්ගේ ඇතිනේ. ඒ ක්‍රීඩාවට ඇලි ඇලි ඉඳලා පින්විතනි ඒ ක්‍රීඩාව කරගෙන යද්දී දිව්‍ය ආහාර ගන්න අමතක වෙනවා. දෙවිවරුන්ට අමෘතේ හරි මොනවා හරි ආහාරයක් තියෙනවනේ ගන්න. ඒ ආහාරය ගන්න අමතක වෙනවා. ඒ අමතක වුණාට පස්සේ මොකද වෙන්නේ? අපිට වගේ බඩදැවිල්ල ගන්න නැහැ නේ ඒගොල්ලන්ට. එහෙම මක් වෙනවද? චුත වෙනවා. ඉතින් ක්‍රීඩාවකට වහ වැටිච්ච එකේ චුත වුණාට පස්සේ කොහේ යයිද? මේ තියෙන යන්න දැන. කොහෙද? මේ පොළොවේ නුත් යටට තමයි යන්නේ. සතර අපායට. මේ සිදු වෙන්නේ. මනෝපදේශක කියලා කියන්නේ. අර ඔබ කියන්නේ මනෝපාරක් ගන්නවා කියලා. මෙහෙම කියන නේද? වන්නේ වගේ පිරිසක් ඉන්නවා. හිත හිත ඉන්නවා මොකක් හරි එකක්. එහෙම හිත හිත ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා පින්විතනි අර ආහාරය ගන්න අමතක වෙනවා. එහෙමම චුත වෙනවා. මොකද්ද හිතුවේ? ඒකට අනුරූප උප්පත්තිය සකස් වෙනවා. දැන් ওই දිව්‍ය ලෝකෙද ඔබ සාරයි කියන්නේ. මනුස්ස ලෝකෙට වඩා හොඳයි. ඊට වඩා බ්‍රහ්ම ලෝකේ හොඳයි. ඊට වඩා අරූපේ හොඳයි. එහෙම එකක් තියෙනවා. හැබැයි ඔක්කොටම වඩා හොඳ එක මොකද්ද? නිවන. ඒක හැටියට නිවනම නාතයි. නිවනම වෙත්වා. ඒකමයි ඔබ හැමදෙස්සෙම ප්‍රාර්ථනා කළ යුත්තේ. සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලාමයි පින්විතිනි ඔබගේ ප්‍රාර්ථනාව තියෙන්නේ. ඒක නිසා මේ අලුත් අවුරුද්දේ මහා යහපත් හිතෙන් කටයුතු කරන්න. මම හිතන්නේ අවුරුද්දට කලින් කරන අවසාන දේශනේ නේද මේක? පිටදින අවුරුද්දට කලින් කරන අවසාන දේශනේ මම ඔබට කියන්නේ. පුළුවන් තරම් උත්සාහ කරන්න. මේ අවුරුද්දේ කාව හරි බේර ගන්න. ඔබ හොඳට අවුරුදු කන්න. ඔබ කවදාකවත් හිතන්න එපා පින්විතට මේ අවුරුද්ද අපේ අවුරුදු නෙමෙයි. ඔබ මේ දෙමළ මිනිසුන්ගේ අවුරුදු ආදී වශයෙන් හිතන්න එපා. ඔබගේ ආච්චි අම්මා තාත්තා එයා ඒ ආච්චි අම්මගේ ආත ආච්චි ඔය හැම කෙනාම මේ අවුරුද්ද සැමරුවා. ඔබත් අවුරුද්ද සමරන්න. ඔබ අවුරුදු මේසේ තියාගෙන පුගුල්ලු මරන්නේ නේද? හරක් මරන්නේ නේද? බොරු කියන්නේ කේලම් කියන කටයුතු කරන්නේ නේද? එහෙනම් කරන්න. අවුරුද්ද සමරන්න. ගෙදර හොඳට ඒ පුණ්‍ය කාලයේදී පුණ්‍ය කටයුතු කරන්න. අපිට මතකයි අපි මේ පුණ්‍ය කාලේදී අපි පොතක්වත් බලන්නේ නේද? හරි කැමති අපි පුණ්‍ය කාලයට. ඒ අම්මලා පොත් බලන්න දෙන්නේ නැහැ. ඒක නිසා මොකක් හරි සෙල්ලමක් කර කර හරි චිත්‍රපටියක් බල බල හරි ඉන්න පුළුවන්. එහෙනම් පුණ්‍ය කාලය කියන පින්විතේ ඒවට පාවිච්චි කරන්නත් එපා. පුණ්‍ය කාලය කියන එක පුළුවන් තරම් බණ ටිකක් අහන්න. ඒ බණ ටිකක් අහලා දරුවොත් එක්ක දහම් සාකච්ඡාවක් කරන්න. හොඳට නේ හොඳ හොඳ අවස්ථාවක් ඒක තමන්ට ගෙදර. දරුවෝ ටික ලං කරගෙන වෙලා පින්විතේ මේ දරුවන්ට දහම කියලා දෙන්න. මේ බොහොම සරල දෙයක් නේ කැමැත්තනේ කියලා දෙන්නේ. පුතේ කැමැත්තෙන් ඔයාලට හැම හොඳක් හිතෙන්නේ නරකද හිතෙන්නේ. හොඳක් නේ අම්මේ මම මේ කැමැතිම සෙල්ලම් බඩුව ඒක මම සෙල්ලම් කරනකොට මම මට හරි සතුටුයි නේ අම්මේ. ගත්ත සෙල්ලම් බඩුව ගැහුවා පොලේ. දැන් මොකද පුතේ හිතෙන්නේ? අන්න ඇස්පනා පිට මේකට අත්දැකීම මම දුන්නා. දැන් අඬන්න නේද පුතේ වෙන්නේ? මම මේක පොලේ ගැහුවත් නැතත් පුතේ මේක වැහෙන්න නම් එහෙම මේ කැල්ල බිඳලා වෙනසලා යනව නේද? එහෙනම් පුතේ ඔබට දුකක් නේද මේ දුන්නේ? ඊළඟට ගත්තා නංගිගේ එක. අරගෙන ගැහුවා පොලේ. පුතේ දැන් දුකද? නෑ නේද? එහෙනම් පුතා යම් දෙයකට කැමති වුණා නම් ඒ කැමති වෙච්ච එක නිසා නේද පුතේ මේ ඔය කියන දුක එන්නේ? අන්න පෙන්눔 කරලා දෙනවා පුණ්‍ය කාලයේදී. ඔය විදිහට පින්කදේ තමන්ගේ අහිංසක දරුවන්ට මේ ධහම ටික ටික ගිල්ලන්න. මහා මේ පටිච්චසමුප්පාදයේ දේශනා කරන්න යන්න එපා. ටික ටික ගිල්ලන්න මේ ධහම. ප්‍රායෝගික ධහමක් නේ. ඒ දරුවගේ ජීවිතෙන් ඒ දරුවට ගන්න පුළුවන් අත්දැකීම තමයි ඔබ හැමදෙස්සෙම දේශනා කරන්න ඕනේ. එහෙනම් ඒ ටිකේ විදිහට කරන්න. ඒක ලෙවෙලා පින්කදේ නැකතර ලිපගිනි මොළෝනේ කටයුතු ඔක්කොම කරන්න. ඒවෙන් යම් කිසි පිහිටක් ශාන්තියක් ඔබට ලැබෙන්න තියෙනවා නම් පිඟුතුනේ ඒක ලැබෙයි. ඒවට ගරහන්න ගියොත් ඒවෙන් ලැබෙන පිහිටක් ශාන්තියක් තියෙනවා ඒකත් නොලැබෙයි. ඒ වගේම ඔබගේ මුතුන් මිත් ඔබට සාප කරයි. මේසි නෑ පිඟුතුනේ මේ ගමන ඔබ විතරක් නෙමෙයි මේ ලෝකේ ජීවත් වෙන්නේ. මේ ආදි මුතුන් මිත්තු ඉන්නවා පිඟුතුනේ. ඒ අය මේ මොනෝහර රුක්ත දේවතාවුරු වෙලා හරි පෙරේතයෝ වෙලා හරි බලන් ඉන්නවා පිඟුතුනේ මේ ලෝකේ මේ යන විදිය ගැන. ඒක නිසා එයාගේ ආශිර්වාදය ඔබට ලැබෙයි. එයා ගෙනාපු මේ චාරිත්‍ර වාරිත්‍ර ඒ විදිහට ඉෂ්ට කරන්න. ඔබට මතකනේ පිඟුතුනේ අර කාට ලිච්ඡ දරුවන්ට හරි කාට හරි කිව්වේ තථාගතයන් වහන්සේ සප්ත අපරිහානි ධර්ම වජ්ජින්ටද ඔව් සප්ත අපරිහානි ධර්ම දේශනා කළේ තමන් විසින් මෙච්චර කාලයක් කරගෙන ආපු යම් කිසි පුද පූජා කටයුතු තියෙනවා නම් ඒවා මක් කරන්න එපා කියලාද ඒවා ආරක්ෂා කරන්න ඒවා විනාශ කරන්න එපා අපරිහානි ධර්ම ඒක නිසා පින්වතුනි ඔබ එක එක මතිමතාන්තර වලට වහල් වෙන්න යන්න එපා ඔබ බොහොම සාර්ථකව අවුරුදු ගත කරන්න දරුවන්ට රසින්ජ ටිකක් ගෙනත් දෙන්න. දරුවන්ට නිලා ටිකක් ගෙනත් දෙන්න. ප්‍රශ්නයක් නැහැ නිලාවක් දැම්ම කියලා දසකුසලයක් වෙනවද? ඒ දරුවන්ට මේ නිලාව කරගොන හැටි කියලා දෙන්න. ඔන්න ඔබට දහම් අර්ථ අර්ථ මතුවෙනවා නම් පින්වතුනි. ඔබ නිලාවෙන් නිවන් දකින්නට දරුවට කියලා දෙන්න. පුතේ මේ තියෙන නිලාව. මේ මේක තනිකරම තියෙන වෙඩි බෙත් මුදේ. මේක හරියට කාමයේ වගේ. මේක තැනකට හරි පොඩි ගිනි පිළුඟක් ආවනම් එහෙම ගිලිපුඟු විසිවිවි විසිවිවි විසිවිවි විසිවිවි යනවා ගිහිලා තමන්ව ෂේ කළා ෂේ කළා ෂේ කළා ෂේ කළා අන්තිමට මෙන්න මෙච්චරයි පුතේ ඉතුරු වෙන්නේ. අමු කුණු පෙරේතෙක් වෙලා තමයි මේ මේ මේ තැනටපත් වෙන්න වෙන්නේ කියලා පුතාට නිලාවෙන් නිවන් දකින්න හිටි කියලා දෙනවා. ඔබ ධම්ම අවබෝධයේ තියෙනවා නම් පින්විතනේ ඕන හැකින් නිවන් දකින්න ක්‍රමය ඔබට දේශනා කරන්න පුළුවන්. ඒකයි තියෙන්නේ. අහස් කුරක් දෙන්න. ඒකට පත්තු කරන් දෙන්න එපා. ඔබ පත්තු කරන්නේ නැත්නම් ඒක ඔබ පත්තු කරගනි යතේ. ඒ විදිහට පින්වදින ඒවට ගරහන්න යන්න එපා කවුරු. ඒව ඒ විදිහට කෙරෙන්න ආරෙන්න. ඔන්න පුතාට කැවුම දෙන පුතේ කැවුමට ආසද ඔයා? දැන් එහෙනම් මේක වට හම්බුනම සතුටින් නේද? අනේ යන පෙන්නන කැවුම් ප්‍රීතිය ලැබෙන හැටි. මේකට සතුටු වුණාම මේක ලැබෙනකොට සතුටු වෙන හැටි පුතේ මේක නෙමෙයි පුතේ සැබෑ ප්‍රීතිය තියෙන්නේ. අතහැරීමෙන් නොයල්මෙන් මිදීමෙන් ලැබෙන ප්‍රීතිය පුතේ සනසුම කියලා ඒකත් උප්පු කරගල පෙන්වන්න පුළුවන්. එන එක එක ආකාරයෙන් පින්වතුනි. ඔය අවුරුදු කාලේ බොහොම සාර්ථකව ගත කරන්න ඔබ. ඒ ගත කරලා ඊළඟට ඔබ නෑ ගයන්න පටන් ගත්තාම කේක් පෙට්ටියක් එක්ක නැත්නම් කැවුම් පාර්සලයකුත් එක්ක CD එකක් අරන් යන්න. අරන් ඒ ලෙවල්ලා ඒ CD එක දෙන්න. අලුත් අවුරුද්දේ එක පවුලක් හරි බේර ගන්න. ඒ වගේම තමන්ගේ ගේ ගෙට ඇතුල් වෙන තැන නිබ්බහන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා ගහන අද ඔබට ඒ ස්ටිකර් එකක් ලැබෙන්නේ නැති. ඒ ස්ටිකර් එක ගහන්න තියෙන්නේ තමන්ගේ උරු අස්සේ යන තැන. එතකොට තමන්ගේ ගෙදරට එනකොට තමන්ගේ අයියා හරි අක්කා හරි මොකද්ද නංගිය මේ ගහලා තියෙන්නේ? මොකද්ද මල්ලිය මේ ගහලා තියෙන්නේ? දැන් උඹලා අලුත් රැල්ලක් පටන් ගත්තද කියලා තහයි සමහර වෙලාවට. එහෙමනේ මිනිසුන්ගේ හැටි. කටවාචාලකමට කියවන මේවා. රැල්ල මොකක් වුණා කමන්නේ අයියෝ ඔක කියෝගෙන ගෙදර ගෙයත්ලට එන්න ඕක කියලා කියන්නයි තියෙන්නේ. ඊට පස්සේ මාත්‍රකාවක් එනවා පින්වතුනි කතා කරන්න. අයියා ඇහුව නේද අර අර මොකද්ද අර ගහලා තියෙන්නේ කියලා. ඔන්න පටන් ගත්තා. පටන් අරගෙන පින්වතුනි කුංචි දේශනාවක් කරන්න පැය කාලක. කළා අයියේ මම ඔය වැඩිපුර මේක කියන්න දන්නේ නැහැ. මෙන්න මේ CD එක අහන්නකෝ. දුන්නා. අයියාගේ ජීවිතේ කොට අයියාගේ ගෙදර මිනිසුන්ගේ ජීවිතේ කොට සමහරට අයියාගේ පුතාලා දෙන්නම ඇවිදලා මේ ශාසනය පැවිදිලා අරිහතුන් වහන්සේලා බවට පත් වෙයි පින්වතුනි. ඒක ඔබට නේද ඒක ක්‍රෙඩිට් එක එන්නේ? ඔබ කරපු සත්කටයුත්තක් නේද? ඔබ නේද කල්යාණ මිත්‍රත්වයට පත් වුනේ එතනදී? ආන් මේ මට්ටමින් කටයුතු කරන්න ඔබගේ ගෙට ඇතුල් වෙන තැන ඕක ගහන්න. ඔබ ගෙට ඇතුල් වෙන වාරයක් වාරයක් ගානේ කවුරු හරි කෙනෙක් ගෙට ඇතුල් වෙන වාරයක් වාරයක් ගානේ නිබ්බහාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා ඒ ඒ හඬ නැගෙද්දී පින්වතුනි ඒ ගති හඬට ගති ගුණේ නැගෙනවා හිතේ. නිබ්බාන පරම සුඛයෙන් සුඛතර වෙත්වා කියන ගති ගුණය තමන්ගේ හිතේ නැගෙනකොට පින්වතුනි මහා සමනන්තරයක් හැදෙනවා එතන. මේ සමනන්තරයට පහින අනන්තරේ නිවනමයි. ඒකයි මේව කියන්නේ පින්වතුනි මේ දැකලා කරන දේවල්. මහා යතිවරයෝ මේ ලෝකෙට දේශනා කරපු දේවල් මේ. ඒකයි ඔබට කියන්නේ ওই වචනවල මහා බලයක් තියෙනවා. තමන්ගේ ත්‍රිවිල් එක පිටිපස්සේ ගහන්න නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා අර ගහලා දෙන පිස්සු විකාර. ඒක ගලවන්න. මට මතකයි දෙමළ ළමෙක් මේ මහතුරුන්ට එවලා තිබ්බා. ඒ දෙමළ ළමයාගේ ත්‍රිවිල් එකේ පිටිපස්සේ ගහලා තිබේ tag life කියලා. ඒ ළමයා ඒකත් ෆොටෝ එකක් ගහලා එවලා. මේක පෙර බනහන්න. මෙන්න බණ ඇහුවාට පසු කියලා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා ත්‍රිවිල් එකේ පිටිපස්සේ ගහලා ඒකත් එවලා තිබ්බා. ඒක තමයි පින්වතුනි. යටිකුරු කරපු දෙයක් උඩුකුරු කළා වගේ. එහෙනම් ඔබගේ ගෙදර ත්‍රිවිල් එකේ පිටිපස්සේ ගහන නිබ්බහන පරම සුඛයෙන් සුඛිත අර වෙන. ඔබගේ ලොරිය පිටිපස්සේ ගහන නිබ්බහන පරම සුඛයෙන් සුඛිත අර වෙන. ඔබගේ ෂොප් එකේ ගහන්න, කඩේ ගහන නිබ්බහන පරම සුඛයෙන් සුඛිත අර වෙත්වා කියලා. කඩේට එන වාරයක් වාරයක් ගන්න අය ඇස් වහ කට වහ දුරු වේවා කියලා ගහන්න ඕනේ නැද්ද? මේ වෙළඳ සැලට යහපතක් වේවා කියලා ගහන්න ඕනේද? ඔය එකක්වත් ගහන්න දෙයක් නැහැ පිංගුතුනි නිබ්බහන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා ඒ මනුස්සයට කියවෙනකොටම ඇස් වහක් කට වහක් හෝ වහක් එයිද? අනවැඩියාවක් අනවිනයක් එයිද? එහෙම එන්නේ නැහැ පිටුදින පාරිශුද්ධ ගුණයක් නැගෙන්නේ හිතට. මේ මුළු ලංකාවම දවසක එකම හඬකින් නිබ්බාන පරම සුඛයෙන් සුගිතර වෙත්වා කියලා කියනකොට පින්වදනි මේ සක්වල හෙල්ලෙයි. ඒ මට්ටම ඇති කරන්න. මහ වියදමක් යන්නේ නැනේ. ඔබට පුළුවන් ත්‍රිවිල් පාකයේ කොල්ලෝ ටිකට කතා කළා. කතා කළා ඔබගේ ගානේ ගහලා දෙනවා. මහ වියදමක් යයිද ඔකට? හැබැයි ඔක කියවන කියවන වාරයක් වාරයක් ගන්න මිනිසුන්ගේ හදවතට දැනෙන දේ ගුණය ඒ ගති ගුණේ නැගෙන හැටි මිනිසුන්ගේ හදවතවල කරන්න පින්වතුනි. මේවා තමයි ඔබට කරන්න පුළුවන් දේ මේ ශාසනය වෙනුවෙන්. මේ ශාසන බල නැගෙන්න නම් අපි විසින් මේ දේවල් කළ යුතුයි. ඒකේ පිහිටෙන්නේ ඔබටමයි පින්වතුනි පෙරලා වෙන කාටවත් නෙමෙයි. මේ ඔක්කොම කරන්න කියන්නේ ශාසනයට නිවන් දකින්න උත්තමයන්ට නිවන් දැක ගන්න. මේ එකක්වත් මට කරගන්න හදනව එහෙම නෙමෙයි. ඔබට තේරෙනවනේ මම මොකුවක් කිව්වේ නැනේ මං ගැන. මට කරගන්න තියෙන එකම එක දේ කරන්න පුළුවන් කාටද? මටමයි. ඒක ඔබට කරන්න බෑ. හැබැයි ඔබ මේ කරන දේවල් වලින් ඉක්මන් කරගත්ත හැකි. හොඳයි. එහෙනම් අපි සියලුම දෙනා එකතු වෙලා මොහොතක් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වැඩමු. මාත් එක්කම සජ්ජායනා කරන්න මේ මුළු සක්වලම සුදු ආලෝකයෙන් පිරිලයන්න. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ රාග බන්ධනයෙන් මිදෙත්වා ද්වේෂ බන්ධනයෙන් මිදෙත්වා මෝහ බන්ධනයෙන් මිදෙත්වා මාර බන්ධනයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා මමද ලෝක සියලු සත්වයෝ ජාති ගින්නෙන් මිදෙත්වා ජරාගින්නෙන් මිදෙත්වා ව්‍යාධිගින්නෙන් මිදෙත්වා මරණගින්නෙන් මිදෙත්වා නිබ්මාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්මාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්මාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ශෝක ගින්නෙන් මිදෙත්වා පරිදේවයෙන් මිදෙත්වා දුක් ගින්නෙන් මිදෙත්වා දෝමනස්සයෙන් මිදෙත්වා උපායාසයෙන් මිදෙත්වා යං පිච්ඡං ලබති තම්පි දුක්ඛයෙන් මිදෙත්වා සංකිත්තේන පංචෝපාදානස්කන්ධයෙන් මිදෙත්වා නිබ්මාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්මාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා කාම ලෝක අනාතයි හේන් මිදෙත්වා රූප ලෝක අනාතයි හේන් මිදෙත්වා අරූප ලෝක අනාතයි එයින් නිදෙත්වා සියලු ලෝක අනාතයි එයින් නිදෙත්වා අතරීම නාතයි අතහැරීම වෙත්වා නොයල්ම නාතයි නොයල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම මා නිවනම නාතයි නිවනම වෙත්වා හොඳයි පිටුතනේ ආරේ මෛත්‍රිය තමයි පිටුතනේ මේ ලෝකෙ තියෙන යථාර්ථවත් මෛත්‍රිය මොකද ආර්ය මෛත්‍රී ක්‍රමවේදයේදී තමයි ලෝක සත්‍යයට යථාර්ථයෙන්ම සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. නැත්තම් මිනිස්සු ප්‍රීතියෙන් සිටිත්වා කියලා කිව්වොත් එහෙම. ඒ මොකද්ද කියන්නේ? රාගයෙන් බැඳෙත්වා සසරේ සැරි සරත්වා. ඕක නෙමෙයිද කියන්නේ. එදින් ප්‍රීති වෙනකොට රාග වෙනවා, දුක් වෙනකොට ද්වේෂ වෙනවා. ඇල්ලෙයි මේ හිටියත් විනාශේ. ගැට්ටේ මේ හිටියත් විනාශේ. එහෙනම් පින්වතුනි මේ ලෝකේ තියෙන එකම මෛත්‍රී ක්‍රමවේදය මොකද්ද? ආර්ය මෛත්‍රී ක්‍රමවේදය. ಜಾති ගින්නෙන් මිදෙත්වා වෙන මොකද්ද පින්වතුනි? ಜಾති ගින්නෙන් මිදීම හැර වෙන සුවයක් මේ ලෝක සත්‍යයට කොහෙද තියෙන්නේ? ජරා ගින්නෙන් මිදෙත්වා. ඔබට කිව්වනේ උපායාසය කියන එක. ඕන් ওই උපායාසයට පත් වෙන්නේ නැති පිංගුතුනි අර දරුවෝ දෙන්නව නැති වෙච්ච අම්මයි තාත්තයි. අර දරුවෝ දිහා බල බල සිහි නැති වෙන්නේ නැති. සිහි නැති වෙන සිහි එනකොට ආයි මතක් වෙලා ආයි බිම වැටෙන්නේ නැති සිහි නැති වෙලා. ඒක පවත්වාගෙන යන්න බෑ දරාගෙන යන්න බෑ ඇද වැටෙනවා. එහෙම වෙන්නේ නැති. ඔන්න උපායාසය. එහෙනම් පිංගුතුනි මේ ලෝක සත්‍ය උපායාස ගින්නෙන් මිදෙන්න ඕනේ නේද? එහෙනම් නිබ්බහන පරම සුඛෙන් සුඛිතර වීම හැරෙන්න වෙන සුවයක් ලෝක සත්‍යයට තියනවද? යථාර්ථවත දකින්න මං කිව්වයි කියලා පිළිගන්න එපා. හොඳයි. එහෙනම් පින්වතුනි දැන් ඔන්න අපේ යුතුයකම මේ යුතුයකම පැහැර අරින්න එපා. මේ යුතුයකම පැහැර හැරියොත් ඔබට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද අනාදිමත් සංසාරයත් තිස්සේ පින්වතුනි අපිත් එක්ක සහසම්බන්ධ වෙලා කටයුතු කරපු පිරිස ඉන්නවද පින් බලාපොරොත්තු වෙයි. එයාට මේ පුණ්‍ය ගංගා කුසල ගංගා විහිදුවලා ගලව ගන්න පුළුවන් අය ඉන්නවනම් පින්වතුනි ගලව ගන්න. පින්වතුනි අද අපි මේ දේශනාව ශ්‍රවණය කරන්නේ මේ ධම්මශාලාව වටේ. මේක ඇතුලේ ඉඳගෙන හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා අපි කටයුතු කරනවා. එහෙනම් මේක හදන්න. ඇණයක් ගැහුවනම් කවුරු හරි ඇවිදෙලා. ඒ කෙනාවත් ගලව ගන්න පුළුවන් මේ වෙලාවේ අපිට. ඒකට හේතු තියෙනවා. මොකද ඒ කෙනා කරපු දේ නිසා අපිට අද ධම්ම අවබෝධ වුණා. අන්න ඒකයි පින්වතුනි ඒ අයවත් සිහිපත් කර කර සිහිපත් කරගෙන මේ පුණ්‍ය ශක්තිය විහිදුවන්නේ. මොකද කොතනකින් හරි ගැලවිලා යන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගැලවිලා යන්න. මේක තමයි පින්වතුනි ආර්යයන්ගේ ක්‍රමවේදය. ඉතින් ඔබ ආර්ය කුලකයට ඇවිදින්න ඉන්නවනම් හොපත් වෙන්න බලාගෙන ඉන්නවනම් ඔබට සිහි නැගෙන්න ඕනේ. මේ අද්දවේ අම්මව විතරක් නෙමෙයි. අතීත සංසාරයත් එසේ තමන් එක්ක හිටපු තමන්ට කවල පොළ ඇදඩි කරපු අම්මලා තාත්තලා කොහේ හරි අභාවේ තැන්වල ඉන්නවනම් ඇදලා එළියට අරගෙන පින් දෙන්න පුළුවන් ක්‍රමවේදයක් මේ තථාගත ශාසනය විතරයි තියෙන්නේ. ඒක නිසා පින්වතුනි මේ පුණ්‍ය ශක්තිය නගන්න. මේ කියන හැම කෙනාම සිහිපත් කර කර මේ පුණ්‍ය ශක්තිය නගන්න. ඒ ත්‍රිවිධ හමුදාවේ හිටපු පිරිස් අපි වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු අපිට අද බණ භාවනාවක් කරගන්න. ඒ මට්ටමට මේ පරිසරය සකස් කරලා දීපේ ත්‍රිවිධ හමුදාවේ පිරිස් පොලිසියේ පිරිස් ඒ පිරිස් සිහිපත් කළා එයාට පුණ්‍ය අනුමෝදනා කළ යුතුමයි. ඔබ දන්නේ නැහැ පිටුදින් නැත්නම් මේ රටට වෙන හෙන ගෙඩිය කොච්චරද කියලා. මොකද ඔබට මේවා පේන්නේ නැති නිසා. අද මේ පිරිස සාප කරනවා රටට. තොපි වෙනුවෙන් අපි මිනී මරලා අභාවේ තැන් වල ඉඳද්දි තොපි අපිට පින් ටිකක්වත් දෙන්නේ නැහැ බොලව. ওই මට්ටමින් තමයි පිටුදින් මේ පිරිස කතා කරන්නේ. ලේසි වෙන්නේ නැහැ ගොඩ යන්න මේ රටට. හැබැයි මේ රට ගොඩ දාන්න පුළුවන් ඔබට විතරයි. මොකද මේ දින ඔබ පේන්නේ නැති පැතිකඩවලනේ. ඔබ පේන නම් ඔබ ධානය ඉරිදීන් ලබන්න ඕනේ. සමාධි ලබන්න ඕනේ. ඒක නිසා ඒව අපිට කොට දාන්න පුළුවන්. ඇයි අපි වෙනුවෙන් මේව කළේ? එයා ගෙදර එක්කෙනා වෙනුවෙන්ද ඒ අය යුද්ධ කළේ මං වෙනුවෙන්ද? මං වෙනුවෙන් යුද්ධ කළේ. එහෙනම් මං දෙන පින එයාට ගන්න පුළුවන්. එහෙනම් එයාව සිහිපත් කර කර එයාට පින් දෙන්න ඕනේ අපි. ඒකයි පින්විතනේ මේ පුණ්‍ය අනුමෝදනාව පැය කාලක් විතර කරන්න අපිට කොච්චර මහන්සි වුණත් කරන්න වෙනවා. ඇයි? එයා මහන්සි බැලුවේ නැහැ නේද අපිට උදව් කරන්නේ? ඒකයි. කළගුණ සලකන්න ඕනේ. ඒකාන්තයෙන්ම. හොඳයි. එහෙමනම් පින්වතුනි මම මේ කියන පිළි සීපත් කර කර සීපත් කර කර හදපත්ලෙම්. ඔය පුණ්‍ය අනුමෝදනාව, පුණ්‍ය ශක්තිය. ඒ අය කෙරේ වීදොල පතුරුල හරින්න යහපතක්ම වෙන්න, නිවන් සුවයෙන් සුගිතතර වෙන්න කියලා හිතාගෙන. හොඳයි පින්විතනේ නම් පළමු කොටම සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ නිර්මල සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තම වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකාගෙන සිවණක් පිරිසත් ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන අප්‍රේත ධෛර්යයෙන් යුක්ත වරිහත් ඵලයේ පූර්ණේ කර ගැනීම උදෙසා මහත් වූ අපකපේ මෙන් කටයුතු කරන්නා වූ මේ උත්තරීතර වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකාගෙන සිවණක් පිරිසත් ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා මහත් වූ අපකපේ මෙන් කටයුතු කරන්නා වූ මේ උත්තරීතර මහානායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයෙන් වැඩ වාසය කරන්නා වූ උත්තරීතර මහා සංඝරත්නයත් සිහිපත් කරගෙන ඔබ විසින් මස් කරගත්තා වූ සිනම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි විහිදුල පතුල් හරින ඒපෙන් යෙහිදී පැතිර යාමෙන යට වැඳි වැළඳී එන්නා වූ යම් කිසි ග්‍රහපොළු පද්‍ර දෝසාන්දකාර තියෙනවා නම් ඇස්වා කටවා හෝ ආවුල් දේවසක සංකා දෝසාන්දකාර තියෙනවා නම් යක්ෂ වේද විසාජ මලගිවල කුම්භාණ්ඩදී වෙල මෙනි දෝසාන්දකාර තියෙනවා නම් ශරීරයේ සත්ත්ව දාස දෝෂමින් වැඩ පැමිණියා වූ රෝගාබාධ දෝසාන්දකාර තියෙනවා නම් ඒ සියලු රෝගාබාධ දෝසාන්දකාරයන් දූරී ගසා දූරී භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජ රාමන සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කර වදාළ නිජේ නිර්මල සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවත්ගෙන ඇවිදිලා එදා මාතලේ අල්ලෙන් නිහඬ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළ තමන්ගේ පණ පුදාගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවව අද අපි අතර ත්‍රිපිටකයේ පත් වෙනකම් ඒ උදෙසා අප කැපවලා කටයුතු කළා වූ උත්තරීතර වික්ෂ වික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සේම පුණ්‍ය ගංගා කුදල ගංගා මියාකරේ විහිදුල පතුලහරණේ පින් මිහිදී පැතිරී යාමිනේ යත් යම් කිසි අභව්‍යස්ථානයක නොනං හේ ගත මිදේවා දස කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාව කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්විතේ මොහොතකට සිහිපත් කරගන්න ඔබගේ ආරාධනා පිළිගෙන මේ ස්ථානෙට ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාන් වහන්සේලා ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කළා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර ශන්සේකර ප්‍රජාපති ආදී සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත්තා වූ හේලම පුණ්‍ය ගංගා කුසල ගංගා ආය කෙරේ විදුල පතුල් හරණේ පින් මිහිදී පැතිර යාමෙන් මේ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිස චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා දස කුසලයේ මිදෙත්වා දස කුසලයේම වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේම පින්විතනි මොහොතකට සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තරගත මන් රිදුනා වූ සීලම ඥාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරු දුවදරු වැඩිහිටි සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමිනීනියන් ඒ වගේම මේ රටේ මහා ධර්ම යුද්ධය පැවතිච්ච කාලෙක මේ පරිලෝකීය ආ වූ ත්‍රිවිධ හමුදාවේ පිරිසත් පොලිසිය පිරිසත් සාමාන්‍ය වැසියන් සහ සතුරු විසින් ආවා වූ පිරිසත් ඒ සිළු දෙනාව සිහිපත් කරගන්න ඒ වගේම මේ අද්දේ විතරක් නෙමෙයි මේට අනන්ත කල්පයන් ගිහිලා තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරු ඥාති මිත්‍රාන් වෙච්ච ඒ සිළු දෙනාවත් සිහිපත් කරගන්න ඒ වගේම පින්විතවද මේ ශ්‍රී සද්ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා අනුග්‍රහය දක්වා වූ ඒ සියලුම පෞල් පෙළවාසින් නමින් ජම්මාන්තරගත මන් රිදුනා වූ සීලම ඥාති මිත්‍රාදීන් හිපත් කරගන්න මේ අද්ව විතරක් මේ අනන්ත කල්පයන් ඉඳලා Tamanට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරු ඥාති මිත්‍රාදීන් වෙච්ච ඒ සියලු දෙනාවත් හිපත් කරගන්න ඒ වගේම පිංගුතුනි මේ විහාරස්ථානයේ නම් ජම්මාන්තරගත වන්දිතුනා වූ අපවත් වදාරාවේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා විහාරවාසී විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා සිළු දෙනාව සිහිපත් කරන එවගේ මේ සතර පේරුවේ දායක දායිකාවන් නම් ජම්මාන්තරගත වන්දිතුනා වූ සිළු දෙනාව සිහිපත් කරන ඔබ සිළු දස් කරගත්තා වූ සිළුම් පුණ්‍ය ගංගා කුසල ගංගාය කෙරෙහි පිහිටුල පතුල හරිනේ පින් වේදී පැතිරී යාමින් එයත් යම් කිසි අභාවේ ස්ථානයේ හිනවන නම් ඒ අත මිදේවා දස කුසලෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම පින්විතින මොහොතකට සිහිපත් කරගන්න මේට කල්පණුවක් ඇතුළත තමන් විසින් අවඩ සාදාන අසහනයට ලක් කරලා තමන් කෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිල්ලා අද ඔබ විනාශ කරනවා කියලා හිතාගෙන මනුස්ස මේසින් හෝ සත්ත්ව මේසින් හෝ අමනුස්ස මේසින් හෝ ඇවිදලා තමන්ගේ ලෞකික ජීවිතයට බාධා කරනවා නම් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට බාධා කරනවා නම් බණ භාවනා කරගැනීමේදී නොදී ඒකට බාධා පමුණුනවා නම් පිඟුතු නිවන් මඟ අහුරනවා නම් අන්නේ සිළු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ දිනස් කරගත් ආ සීලෝ පුණ්‍ය ගංගා කුසල ගංගා අය කෙරෙත් විහිදුල පතුන හරණේ පින් විහිදී පැතිරියාමිනේ ඇති අභව විසානින් අත මිදේවා දස කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බහාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පිඟුතුනි මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්නා පිළිස් විශේෂයෙන් පිඟුතුනි අද මේ ශ්‍රී සද්ධර්ම දේශනා පැවැත්වීම උදෙසා මහත් වූ අපහැපීමෙන් කටයුතු කළා වූ මේ විහාරස්ථානයේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වගේම විහාරාධිකාරී විහාර වාසී ස්වාමින් වහන්සේලා ඒ සිළු දෙනාවත් ඒ වගේම දායක මේ සතර තේරුවේ දායක දායිකාවන් ඒ සිළු දෙනාවත් ඒ වගේම පිටුතුනි මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කිරීම උදෙසා අතින් දීගෙන කටයුතු කරන්නා වූ ධනෙන් හෝ ශ්‍රමයෙන් හෝ නුවණින් හෝ ආශිර්වාද ශක්තියෙන් වරිදු කරන්නා වූ පිරිස් ඒ වගේම පිටුතුනි අද ඔබට සංගරාවක් ලැබුණා ඒ වගේම විවිධාකාරී ආර්ය මෛත්‍රී පත්‍රිකා ආදී වශයෙන් CD ආදී වශයෙන් ඒ සිළු දේවල් ඔබට ලබා දුන්න පිඟුතුනේ ඒ උදෙසා අප කැප වෙලා කටයුතු කළා වූ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාවට සහ සම්බන්ධ වෙලා කටයුතු කළා වූ සිළු දෙනාවත් සිහිපත් කරගන්න ඒ උදෙසා දාන පරිත්‍යාගයක් ශ්‍රම පරිත්‍යාගයක් හෝ කරා ආදී වශයෙන් ඒ කරා වූ යම් කිසි පිරිසක් ඉන්නවනම් ඒ සිළු දෙනාවත් සිහිපත් කරගන්න ඒ වගේම පිඟුතුනේ තමන්ගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ වැඩිහිටි ඥාති මිත්‍රාදීන් ඒ සිළු දෙනාවත් සිහිපත් කරන ඒ වගේම ඉගෙන ගන්නා වූ දරුවන් ඒ සිළු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරන්න ඒ වගේම මේ රට ආරක්ෂා කරන පිරිස රට සංවර්ධනය කරන පිරිස ඒ වගේම මේ රට පාලනය කරන්නා වූ පිරිසේසිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගාය කෙරෙත් බීදුල පතුලහරණේ පින් විහිදී පැතිරී යාමෙන යටත් මැදි මැල දියෙන් නව්‍යම් ග්‍රහපලු පදර දෝසාන්දකාර දිනුණන් ඇස්වා කටවා හෝවා වූ දේවසක සංකා දෝසාන්දකාර යක්ෂ බේද පිසාජ මලකවරු කුම්බන දේශිනි දෝසාන්දකාර සඳි සත්ත දදුසි මෙද පෙනව රෝගාබා දෝසාන්දකාරේ සිළු දෝසාන්දකාරංග සා දුරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ තුලදීම අජරාමර සංඛාද නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින්වන් මොදන් කරන්නේ ඒ වගේම පිළිතුරු මොහොතකට සිහිපත් කරන ලද මේ සඳ වෙනසත් ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් යම් කිසි ආහාරයකින් පානකින් සන්දර්භන නම් එයින් ලැබුණ අවසාරී ශක්තිය ප්‍රයෝග කරගෙන ප්‍රසත් ධර්මයේ ශ්‍රවණය කරන්නට අවබෝධ කරන්නේ නැති එවනම් ඒ ආහාර පාන සැකස් මෙලා එදා ඇත තින්දල වැවුමුණු සකස් කළ ලැබෙලි සකස් කළ කුඹුරු වපුරලා ගෝයන් කබල පාගල ආහාරයක් වශයෙන් ඔබගේ අතට පත් වෙනකම් මේ උදෙසා අපක වේලා කටයුතු කළා වූ සීල දෙනාව සිහිපත් කරන ඒ වගේම දන පරිත්‍යාගය කළා වූ ශ්‍රම පරිත්‍යාගය කළා හෝ නුවණින් හෝ ආශිර්වාද ශක්තියකින් හෝ ධනය පරිහරිතය කළා නම් පින්තුනි ඒ සිළු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ දින රැස් කරගත්තා වූ සිළු පුණ්‍ය ගංගා කුසල ගංගා යැයි කෙනෙත් විහිදුල පතුලන්නේ පින් මෙහිදී පැතිර යාමේ නේ යැත්‍යම් කිද අභවිස්ථාන කියන නෙගෙන් අත මේ දේවා දස කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම මේ විදිහට මොහොතකට සිහිපත් කරනවාද මේ තණ්ඩවිල සද්ධර්මයේ ශ්‍රවණය කරලා දීහිතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මෙති මඳුරෙන් ආරක්ෂා වෙලා මහ වර්ෂාවෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කිරීම අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමිය නිසා. එවනම් මේ ස්ථාන භූමිය විදි කිරීම උදෙසා ගඩොලක් ගඩොලක් ගන්න මේ ස්ථාන ගෙනලා සඳහන් කළ සකස් කළා වූ පිරිසක් ඉන්නවනම් ඒ සිළු දෙනාවත් සිහිපත් කරන ඒ වගේ මේ ස්ථාන භූමි සංඝසතු කළ පූජා කළා වූ පිරිසක් ඉන්නවනම් ඒ සිළු දෙනාවත් ඒ වගේ මේ ස්ථාන වල මුල්පදිංචි කරුවන් ඉන්නවනම් ඒ සිළු දෙනාවත් සිහිපත් කරගන්න ඒ වගේ පින්විතනේ මේ උදසා යම් කිසි ධන පරිත්‍යාගයක් කළා නම් සම පරිත්‍යාගයක් කළා නම් නුවණින් හෝ ආශිර්වාද ශක්තියෙන් හෝ පරිත්‍යාග කළා නම් ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි පිහිටුල පතුනන්නේ පින් මිහිදී පැතිර යාමේ නියත යම් කිසි අභවිතාන කිනුණන් එන් අත මිදේවා දස කුසලෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්දින අවසාන වශයෙන් සිහිපත් කරන්න ඔබ බොහෝ දුර බැහැදලා මේ තන පැමිණෙන්නේ නැති මම්මාවත් මනාකුට සකස් වෙලා තියෙනවා යාන මාන මනාකුට සකස් වෙලා තියෙන නිසා පාස්යෙන් මේ තන ගවෙන පුළුවන්කම ලැබෙන්නේ නැති. ඒ වගේම මේ දේශනා පරිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාවල උදා වෙලා තියෙනවා. ඒ වගේම සජීවී ලෝකේ නෝනා මිනිහට මේ දේශනාව ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ විදුලි පංක ආදී වශයෙන් දේවල් වලින් ශාරීරික 10ක් අසු සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ආලෝක ධාරා මධ්‍යනික සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මයික්‍රොෆෝන ආදී දේවල් නිසා ඈතින් දුර බැහැරින කෙනෙකුට සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සිළු දේ උදා වෙලා තියෙන විද්‍යාඥ වශයෙන් සම්බන්ධ පිරිසක් සහ ඒ අයගේ අන්තේ වාසික පිරිසක් විසින් මේ ලෝකෙට දායාද කරපු දේවල් නිසා මම නම් ඒ අයගේ එම දායාදත් උපයෝග කරගෙන නිවන් දකින්න අපි දෙන පින එයටත් අනුමෝදන් වෙන්න කැපයි වෙන නිසා ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සිලිම් පුණ්‍ය ගංගා කුසල ගංගාය කෙරෙත් විහිදුල පතුලන් මේ පින් විහිදී පැතිරී යාමින් ඒ ඇති යම් කිසි අභවේ ස්ථාන හිනොනගෙන් අත මෙදේවා දසක කුසලෙන් මෙදෙත්වා දසක කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. එහෙමනම් පින්දේ බොහෝ වෙලාවක් සත් ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සත් ධර්මයේ ශ්‍රවණය කළා. දාන මාන ආදී පුණ්‍ය ක්‍රියාවන් සිදු කරගත්ත බුද්ධ පූජා පැවැත්වුවා ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමෙන් මේ මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න සියලුම දෙනා ඒ වගේම පින්විතනීය කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බලමහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අද්දවේ තුලදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවි සැනසී පැමිණවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි සියලුම දෙනා මෙත් ආශිර්වාද ලබා ගන්න. රාග ගින්නෙන් මෙදෙත්වා දේශ ගින්නෙන් මෙදෙත්වා සරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා තුරුණුවන්ගේ සූවිසි අනන්ත මහ ගුණ දෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු